මధుර ස්වභාවයෙන් යුත් දේවල් වලට ලෝකයා කැමති වෙනවා නම්. එතකොට ඇයි මේ සත්තුන්ට ඒක නැත්තේ? උන්ට කැමැත්තක් නම් දුක අඩු වෙන කියලා විතර ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මිනිසුන්ට මේ දුක වැඩි වෙන්න ඕනේ? ඔය කැමැති වැඩි වෙන්න. දැන් මෙන්න මේ වෙලාවේ තියෙන මෙහෙම දෙයක්. ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා. මේක තමයි මේ පැවැත්ම තුල තියෙන පින්පව් දෙකෙන් සිද්ධ වෙන්නේ. මේ ප්‍රිය ස්වභාවය කියන එක මතුවලා එනවා මායාවක් වශයෙන් తాවකාලිකව. හැබැයි කොච්චර తాවකාලික මතුණා කැමැතිසේ නැති එකක්මයි මතුවේ. හැබැයි తాවකාලික රැවටීමක් වශයෙන් තමයි මේ පින්පවුදකේ සසර ගමන තියෙන්නේ. හොඳේව හම්බෙනවා කියලා හිත වැඳගන්න එකයි. ඒව නැහැ කියලා දුක් වෙන පැත්තේ අනිත්‍ය අරමුණු කියන එකයි ඊටපිය අනිත්‍ය අප්‍රිය කියන අරමුණු වලින් ලෝකේ මතුවෙන හරිය. මේ පැවැත්මේම තියෙන කොටස් දෙකක්. ওই දෙක පස්සේ තමයි මේ ලෝක සත්‍යය දැරිසලාගෙන යන්නේ. ඒක තමයි ලෝකේ සුගති දුගති කියන්නේ. ලෝකයේ සුගතියයි කියන දුගතියයි කියන දෙකේම යථාර්ථය දකිනකොට ආර්ය ධර්මයේ තුලින් දකින්න හරි යථාර්ථය තුලින් දකින්න මේ සුගති දුගති කියන දෙකම කැමැතිසේ නැති ධර්මතාවයේම කොටස් දෙකක්. ආ යම් පිටං නලබති සම්පි දුක්ඛ. දැන් මෙන්න මේ කොටස් දෙක දකිනකොට අන් ගැඹුරු නෝන ඇති කෙනා මේ පින් පින්ෙන් ලබන එකේ වැඩකුත් නැහැ, පවෙන් ලබන එකේ වැඩකුත් නැහැ මේ දෙකම අනිත්‍ය කොටසයි එහෙනම් ඔය කොච්චර අපි සැනසුමක් කියලා කිව්වත් ඕකේ දුක පිළිලා තියෙනවා. අන්න විමර්ශනය කළා දකින්න හොඳේ කී තියෙන දුක. දැන් දකින්නට අපි බලන්න ඕනේ. දැන් අපි හිතනවා හොඳේ කී තියෙන දුක අපි නිගමනය කරගන්න. නරක එකයි හොඳ එකයි දෙකෙන් කෝකද අපිට දුක් දෙන්නේ? දැන් හොඳ එක කායික දුක් මේ කායික සුඛස්කන්ධය බලාපොරොත්තු වෙන හොඳ එක කියලා ගත්තාම මානසික දුක දහස්කාරයක් වැඩි කරලා තියෙන්නේ ඒ කායික සුඛාස්වාදය ලබන්න ගන්න හොඳේ. දැන් අපි කිව්වේ ඒකයි දැන් අපි හිතමු ඕන දේ සල්ලි තියනවා නම් සල්ලි දීලා ගන්න පුළුවන් අර ගන්න පුළුවන් මං කැමති දේ ගන්න පුළුවන් සල්ලි පර්ස් එකක් තියාගෙන අපි යනවා වැසිකිලි යන්න ගියාම කැලෑවකට යන්න තියෙනවා අපි හිතමු කැලේට ගියේ තමයි ඔය අනුරාධපුරේ යන ගමන කියමු අතල මන අතල කැලේට ගියා මේක පිරේ ගහයන් තියෙනවා මේක ඉඳ ගන්න ගියාම මේක ඉනේ ආයෙ නේද මේක පැත්තකින් තියපා තියලේ වෙලා හිටන් සමන් මල පහ කරලා ඔක්කොම කරලා නැගිටලා යන්න ගියා පර්ස් එක එතන වැරි වුණා එන එක දෙකක් තියෙනවා අපේ සතුටු පිට දෙකක්. එකක් තමයි අපේ බඩේ තිබිච්ච මල කොටස. එකත් මල පහ කරලා ඒ ගාලා පාල්. අනික තමයි අපි ළඟ තිබිච්ච සල්ලි බර්ස් එක. අපි හොඳයි කිව්වේ. ඒක තමයි ගල උඩ තිබ්බ. මගක් එනකොට බස් එකේ ඉන්න මතක් වුණා. ඒක සල්ලි බර්ස් එක ගල උඩ. ඒකේ හොදෙන්දී. අපිට ප්‍රියමනාප කරපු එකක් දැන් පැත්තක තියෙනවා. අපි ප්‍රියමනාප නැතුව වැඩක් නැහැ කියලා අහකර දාපු අසුචි පිටත් පැත්තක තියෙනවා. දැන් මේකේ කොහොමද මානසික දුක දෙන්නේ? 자, අසූචි ටිකක් එද? ඒකත් දෙනවා. 자, මගේ සල්ලි පර්ස් එකේද? දැන් මොකද්ද දුක දෙන්නේ? සල්ලි පර්ස් එකේ නේද දැන් හත් කරන්නේ අපි හැගේ. හරි වැඩි මෙච්චර ගාණක් ඒක ඇතුලේ තිබුණා. කවුරුත් අරන් ගියා දන්නේ නැහැ. මෙන්න එක දැන් ආපහු යන්න විදියකුත් නැහැ. මට ඉච්ච පාළුවක හැටි. මේ පාරකුවේ කටේද නේ? හරි වැඩි මට උනේ. දැන් ඒකත් මට ඉච්ච පාළුවක හැටි එහෙම හිතෙනවා. දැන් දුක දුන්නේ අපිට දුක දීලා තියෙන එකද අපි දැන් අපිට මානසික දුක දුන්නේ මොකද්ද? අපි මේ ලෝකේ ප්‍රියයි මනාපයි අල්ලාගත්තේ නැති පැත්තක දාපු එක අපිට දුකක් ආවෙ නැහැ. එහෙනම් අපි වැඩි මේ විඳින හරියක් විඳින මානසික දුක 99ක්. කායික දුකක් විඳිනවා නම් ඒක 100%කටවත් ගණන් කරන්න දෙයක් නෙවෙයි. කායික දුක කියලා අපි විඳි කායික සැප කියලා විඳින්නේ. මානසික වශයෙන් ඒ දුලින් ගත්තේ. කායික වශයෙන් ගත්ත ඉෂ්ඨ ප්‍රියාරමුණ සැපයි කියලා වැටෙන්නේ මනසට ආවට පස්සේ. ඒකත් මනසෙන් ගොඩනගා ගන්න. මනසෙන් ගොඩනගාගෙන ඒක හැප වෙන්නේ. දැන් මේකේ හොඳ උදාහරණයක් තියෙනවා වැදගත් දෙයක්. මේ මෑතකදී කරපු පරීක්ෂණයක්. වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු කරපු පරීක්ෂණයක්. දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන්ට ඒ එයා මොහන වෛද්‍යවරයෙක්. එයා දෙනවා යම්කිසි සංඥාවක්. මම ඔබේ දකුණු මේ දකුණු අතේ මාපට ඇඟිල්ල අල්ලපුවාම ඔයාලට මම දෙනවා නිර්වින්දන ශක්තියක්. ඔබ දරු ප්‍රසූතියේදී කිසිම අමාරුවක් නැහැ. දැන් එහෙම කියලා යම් කිසි ආකාරයෙන් මනසට දෙනවා යම් කිසි අදහසක්. වං ඇඟිල්ල අල්ලුවොත් ඔබට වේදනාව දැනෙයි. දැන් මෙයා කරපු පරීක්ෂණයකින් දරුවෝ ලැබෙන්න දෙනවා කිසිම අමාරුවක් දැනෙයි. එතන එක්තරා ස්ත්‍රියට ඕනකම දෙන මේ අමාරුව දැනගන්න. එයා කිව්වා අර වෛද්‍යවරයාට මට මේ වේදනාව කියන එක එහෙම එකක් තියෙනවද කියලා දැනගන්න මම පොඩ්ඩක් ඒකට මගක් පෙන්නලා දෙන්න. එහෙනම් මම ඔබේ වං ඇඟිල්ල අල්ලනවා. අල්ලපුවම තේරෙනවා. වං ඒ ලල්ලන මරන්න දීලා කෑ ගන්න පටන් ගත්තා ඉක්මන් කරලා කලබල කළා වේදනාව. දැන් කායික වේදනාවක් නෙවෙයි දරුවා හම්බෙනකොට දැයි. කායික වශයෙන් වේදනාවක් නෙමෙයි දැවුනේ මානසික වශයෙන්. ඒතර වං ඇඟි දකුණු ඇඟිල්ල අල්ලපුවාම ඔබට වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා මනසට කැවුවා එක්තරා අදහස අර වෛද්‍යවරයා. ඊ අදහස ඉන්නේ දකල් එයාට කායික ක්‍රියාවලිය සිද්ධ වෙනවා මානසික වේදනාව දැනෙනවා. එහෙනම් කායික දුක මනසට දැනෙන්නේ නැතුව කියලා. දැන් එහෙනම් මේ කායික දුක විඳලා තින්නේ කායද මනසද? කායික දුක විඳලා තින්නේ මනසයි. මේ මනසේම ක්‍රියාකාරීත්වයක් තමයි මේ කායික දුක අපි ගොඩනගා ගන්න. මේකට හේතුවක් මනස විසින්ම ගොඩනගාගත්ත එක්තරා කතාවක් තියෙනවා. යම් කිසි අමාරුවක් එනකොට අපි දැනගන්න ඕනේ ඒක අපිට කරදරයක්ද කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ හැම වෙලෙම අපි අවධානය යොමු කරලා තියෙනවා එහෙම එකක් එනවනම් අපිට දැනගත්තාම අයින් වෙන්නේ. දැන් මේක අපේ මනසෙම අපේ ආරක්ෂාවට අපිසිම ගොඩනගාගත මානසිකත්වය. යම් තැනක යම් කැක්කුමක් වේදනාවක් එනකොට එතන ආපදාවක් වෙනවා. හැබැයි ආපදාව පෙන්වන කැක්කුම වේදනාව ආවෙ නැත්නම් ඒක පුපුරලා යනකම් හරි විනාශ වෙලා යනකම් අපි දන්නේ නැහැ. එක්තරා ළමයෙක් කියලා තියෙනවා ඒ ළමයාට මේ ස්පර්ශ දැනෙන්නේ නැහැ. ඒ ළමයාගේ ඇඟේ හැමතැනම පිච්චුණු කැලැල්. මොකද ඒ ළමයාට දැනෙන්නේ නැතුව ගිහිලා ඒ ළමයා මේ නොඑක් දේවල් පිච්චෙනකොට ඇදලා ගන්න අතහරින්න සංඥාව ඉන්නේ. පිච්චෙනකන් දන්නේ නැහැ. පතවල තුවාල වෙලා. මොකක් කරවන පිච්චිලා. දැන් මේ ළමයාට ඒකෙන් ලොකු ආපදාවක් වුණා. මොකද තමාගේ ශරීරය රැකගන්න ත්‍රිවිධ ක්‍රමී ළමයා ළඟ නැහැ. පිච්චෙනකොට ක්ෂණයකින් දැනෙන්න පටන් ගත්ත කෙනා ටග්ගල ඇදලා ගන්න. එයා පිච්චීමේ ආරසාව වෙනවා. දැන් මෙන්න මේ බඳු ක්‍රම රටාවක් තියෙනවා. එහෙනම් මේ කැක්කුම කියන එකත් වේදනාව කියන එකේ ඒ බඳු ක්‍රමයක් තියෙනවා අපි විසින්ම ගොඩනගාගත මානසිකත්වයක්. මේක අපේම ආරක්ෂාවට අපිම ගොඩනගා ගත්ත දෙයක්. දැන් මේ කායික කැක්කුම වේදනාව කියන එක එක්තරා අවස්ථාවකට විතරයි අපිට බලපාන්නේ. අපි ගොඩනගාගෙන තියෙන්නේ ඒ දේ බේරගන්න බැරි තත්ත්වෙට එකක් නම්. ඒ අවස්ථාවේදී අපි එතන සී සී වික්මේ සී මුර්චා වෙනව නැත්නම් ඒක දෙනිවි වින්දන වෙනවා. ඒලා අපිට දැනෙන්නේ. දැන් ඉතලා බලන්න ඒක කායික ආරක්ෂාව තියෙන දෙයක් කියන්නේ. ආරක්ෂා කරන්න බැරි මට්ටමේ තුවාලයක් ආවොත් අපිට දැනෙනවා. කවුරු හරි යම් වෙලාවක මේ මේ ගලි පිහින් කපලා යනවා. පස්සේ තමයි ලේ ගන්න කොටයි දන්නේ කපලා තියෙනවා. අපි නිදිකුඹ කට්ටක් ඇවිල්ලා. ඌයි කිය. දැන් නිදිකුඹ කට්ටට එහෙම එකක් වුණේ නෑ. මොකද යන්තම් කට්ටක් ඇවිල්ලා. අපිට බොහෝම වේදනාවක් ඇයි. එන්න පිහියකින් කවුරු හරි. බයිට කෑ ගැහුවොත් මිසක් නැත්නම් එයා කෑ ගන්න ඉදිලා නෙමෙයි. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ වින්දනය කියන නිර්වින්දන කියන එකේ තියෙන අනවශ්‍ය ස්වභාවය. ඒක හොඳට පැහැදිලි කරන්න. දැන් ඔය බෝම්බ වලින් අර මේ ගිහිලා කකුල් කැල්ලා ගියාට පස්සේ උද්වේගී තියෙන තව ඉදිරියට යන්න නම් ඉදිරියට යන්න බලනවා කැරිජ කකුල කියන බලනකොට ඒ කැරිජ කකුලින් එහෙම යන්න දෙන්න පුළුවන් එකක් නෙවෙයි දැන් කකුල් කැලි කැලි. අර පුපුරලා. ඒත් මිනිහා බලගාගෙන හරි ඉස්සරහට යනවා. දැන් යාට සිදීම ආවේ. හැබැයි ඔය කකුලෙම නිදුකම කරසකයි. අර ඇට කැඩුනේ නැහැ, ඉතින් එකක් උනේ නැහැ. ඒතකොට හිතෙනවා. පාර වෙනසක් වෙන්නේ නැති කියලා. එහෙනම් මේ තුවාලේ ලොකු වෙච්ච තරමට ලොකුවට කැවිච්ච තරමට මේ සිදෙන්නේ. මේ ශාරීරියේ පෝෂණය කරගන්න ශාරීරියේ රැකවරණය කර ගැනීමට අපි ඉතින් මානසිකත්වයෙන් යොදාගෙන තියෙන උපක්‍රමයක් නිසා. ඒ අවස්ථාව ඉක්ම ගිය එකක් නෙවෙයි අපිට දැනෙන්නේ. ඒ අවස්ථාව රැක ගැනීමට අවස්ථාව තියෙන මට්ටමේ එකක් අනුසුළු හැඟවීම තමයි ඔය සිදීමෙන් අපිට දැනෙන්නේ. ඔය සිදීම වෙනයි. ලෝකයාගේ බලාපොරොත්තුව කියන එක සනිකර දෘෂ්ටියක් මත තියෙන එකක්. ලෝකේ ප්‍රියමනාප වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. යම් කිසි බුද්ධිලේ ඒ නිසා තමයි සමෝතර සමවැදිලා ඉන්න පුතේ. ඇඟේ වේදනාව දැනෙන්නේ. මොකද යායේ බලාපොරොත්තු වෙන්නේ ඒක ඉක්මවා ගිය වෙන පැත්තකට ගියා. අනාර මෝහණයට පත් කළාට පස්සේ දැනුන්නේ නැත්තේ දන්නේ හේතුවයි. එයාට අදහස ගත්තාම එයා බලාපොරොත්තු වෙනස් කරගන්නවා. යම් කෙනෙකුට ඒ හිතෙනවා කියන එකේ බලාපොරොත්තු වෙන හිත අයින් කරන්න පුළුවන් නම් ඒ හිතීමේ ඉන්නේ. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් ස්වභාවික අපි හදාගත්ත ක්‍රමේ තියෙන ක්‍රම පරිවර්තනය. අනික තමයි ඊට දියුණු කරලා ඒකෙන් අවධානය යහ කරන්න පුළුවන් විදිහට හදාගත්ත පරිවර්තනය. ඔය කාරණා දෙක. දැන් මානසිකවත් ඒකයි. දැන් මානසික කෙනෙකුට යන්තම් බැන්නොත් එහෙම උහුලා ගන්න බෑ පොළවේ හැපෙනවා මැරෙන්න හදනවා බෙලක් අය. බෙලක් අය පතුරු යන බැලලා බැලලා යනවා. විනාහ වෙවි. ඔය වෙනස නැත්. මනස රෙහිදිලා තියෙන්නේ කොහොමද? අපේ බලාපොරොත්තුව අපි හදාගත්ත ගොඩනගාගත්ත දෘෂ්ටියම අපිට හිදිලා මිසක් මනසට. සාර්ථකයෙන්ම ඊට උරුම සිදීමක් නෙවෙයි මේ ගන්න. උරුම සිදීමක් ගන්නවා නම් කාටවත් අරිහතුන් වහන්සේටවත් බැනුම් අහුවාම රිදෙන්න ඕන. අනාගාමී බුද්ධලට කාමයන් නිසා 10ක් එන්න ඕන. එන්නේ නැහැ. මොකද මේ ඔක්කොම අපි ගොඩනගාගත්ත මානසික දෘෂ්ටි. ඒ දෘෂ්ටි විදහාරනකොට එන ඒ බලාපොරොත්තු අයින් වෙනකොට ඒ බලාපොරොත්තුවත් එක්ක බැඳුණු යම් සංඥා මාධ්‍ය ඉවත් වෙලා යනවා. ඔය විදිහේ. දැන් බලාපොරොත්තු ස්වභාවය මොකද තේරුම් අරගෙන බලන්න කොයිතරම් වෙනසක් තියෙනවද කියන්නේ. දැන් ස්ත්‍රී පුරුෂයා අතර තියෙනවා මේ කාම සම්භෝගේ කාම ආස්වාද කියලා මේ යමක් තියෙනවා. පුද්ගලයෙකුට පුද්ගලෙ ඇලුම් කිරීමක් තියෙනවා. ඉතින් එන්න අයියා ඉන්නවා නංගී ඉන්නවා. සහෝදර හැඟීම තිබුණොත් එහෙම අයියා නංගී දෙන්න අතර එහෙම එකක් තියෙනවද? ඒතොර එහෙම එකක්. අල්ලපු ගෙදරක ඉන්න කව ගෑන ළමයි, කැන පිරිමි ළමයි ඉන්නවා. ওই දෙන්නෙකුට ගෙතු වෙන්න තනියෙන් දාලා යන්න යනවා ඔයාලා. හැඟීම් නැද්ද? ගෙදරින් ඉන්න සහෝදරයා සහෝදරිය දෙන්නාගේ සහෝදර ප්‍රේමයේ තියෙන අවංකව එහෙම දෙන්නේ දාලා හිටියොත් එහෙම එකක් වෙනවා. ඒකට එහෙම එකක්. එහෙනම් මේ දර්ශනය හෝ ස්ත්‍රී පුරුෂ දර්ශනයේදී මේ මේ හැඟීම ඇතිකලේ අපේ දෘෂ්ටියද? අපි විතින් ඇති කරගන්න දෘෂ්ටි තමයි අපිට මේ හැඟීම ඇති කරවන්නේ. ඉතින් අපි ගොඩනගා ගන්න ලෝකයක් මේ තියෙන්නේ. මේ ලෝකේ යථාර්ථය පිට ගොඩනගුවා. ඔය ලෝකයේ ඇලෙන බැඳෙන ඔක්කොම දෘෂ්ටි වලින් කැළවිලා යනවා. එදා අපිට එහෙම 10ක් නෑ. මෙන්න මේකයි හේතුව. අන්න ඒකයි කියන්නේ. ඒ අරව උපනිශ්‍රේ වෙනවා ආධාර වෙනවා. මුලදී කරපුවා අපිට ආධාර වෙනවා. අපි හුරු පුරුදු කරගත්ත එකක් තියෙනවා. ඒ අපි හුරු කරගත්ත දේ තමයි අපිට දැන් හුරු කරගන්න හේතු වෙන්නේ. ඔව් ඒ මගට යොමු කරගෙන ආවනම් ඔබ තමයි කියන්නේ ඒකේ නේද ආශේවනපත්ති ලැබනවා කියන්නේ. සේවනය කරපු යම්සේද ඒ අනුකූලව අපි යනවා දිගට. ඔක වෙනස් කරන්න පුළුවන්. දෘෂ්ටියට යථාර්ථය යථා ධර්මයේ දුන්නු. ඒ දෘෂ්ටිය පිළිලා යන කොච්චර කල් ගෙනාවා. ඒක තමයි වෙනස් වෙන්නේ. ඔනි ඒක අපි දකින්න ඕනේ. ඒකයි. සියලු කායාවම පරිසංවේදිතේ දකින්න ඕනේ. මේ මේ ආශාව නිසායි මේ මේ සංවේදීත්වය. මේ මේ දෘෂ්ටියෙන් බැඳීම නිසායි මේ විදිහේ හැඟීමක් අපිට මේ කරදරේ ඉන්නේ. ඒ හැඟීම නැත්නම් ඒ දෘෂ්ටිය බැඳීම නැත්නම් ඒ පටිච්චවත් බැඳීම නැත්නම් ඒ සංවේදීත්වය ඉන්නේ නැහැ. එන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳගත පටි මේ 10කින් තමයි දස සංයෝජන කියලා බැඳිලා ඉන්නේ. ඒක ඒ පටි නිසා තමයි ඒ දෘෂ්ටිය දන්නුව තමයි අර දුක් ගැහැට එන ඇලීම් ගැටීම් මුලාව කියන මේ ඔක්කොම ඉන්නේ. ඉතින් මේ ලෝකේ තියෙන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් කියලා මේ පැවැත්ම තුල එකක් තියෙන එක පැත්තක්. ඒ පැත්ත තමයි පින්ඵලයක් වශයෙන් ගන්න. ඒක ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් පින්ඵලයක් වශයෙන් පින වැඩි කරගෙන ඒකෙ විඳින්න ආපු අයට. ඔය කියන සංඥාවේදී නම් මිනිසාට වැඩි සංවේදීත්වය. ඔව් ඒකෙන් මේ ලෝකේ පැවැත්ම තුල ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් අසුරු කරනවා. ඊට පස්සේ ප්‍රිය ස්වභාවයට මధుර ස්වභාවයට තීරසියල් කරනවා. පැවැත්ම ඉන්න අය. ඒ නිසා පැවැත්ම තුල තියෙන ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවයට උරුමකම නැති වෙනවා තිරසනාට. මේ තිරසනා විලා උපදින්නේ අර තමන් විසින් අනුන්ට අර ඒකට විරුද්ධව පහර ගහපෙකේ ලැබෙන්නා වූ හිමිනේ එක. පැවැත්ම තුල එන සම්පත්තිය කියලා යමක් තියෙනවා. ඒ සම්පත්තිය හිමිකම සත්වයන් නැති වෙලා තමයි ඌට ඒකේ ආස්වාදය දෙන්නේ තුල යන්නේ. ඌට ඒක දෙන්නේ නැතුව ගියාට වෙන පැත්තකින් මහ දුක් විඳිනවා. ඒ දුක උඩ උරුම වෙනවා. ඒක ස්වභාවය. ඒතර ඌ ඒ පැත්තෙන් ඒ දුක විඳිනවා. නමුත් ඌට ඒක කියන්න කෙනෙකුට නැකාර කියන්න. දැන් අපි තමු බල්ලේ බල්ලේ කැමති නැද්ද පිදුරු ගොඩ කරලා රත් වෙච්ච දෙනක බුදියාලා. ස්වභාවයෙන් හදිලා තියෙන පිදුරු ගොඩට ගිහිල්ලා නම් බල්ලා බුදියා ගත්තොත් ඒක රත්නෙට උඩ හරි සනීපයි. හැබැයි ඌ කැමති නැහැ අනිත් බල්ලෙක් එදෙන් දෙනවා. එදින නැගිටින්න කැමති නැහැ. ඒ සනීපෙට ඌ ඉන්නේ. ඌත් ඒකට කැමති. ඌට උපක්‍රම තුලින් සනීප සහගත දෙයක් ගොඩනගා ගන්න බෑ. ස්වභාවයෙන් හම්බෙච්ච කෙනෙක් ඌ හිතියොත් එහෙම ඌටත් ඒක ලොකු දෙයක්. ඌ ඒක භුක්ති විඳ බල. ඌගේ මට්ටමල. ඌත් කැමති හොඳ කොට්ටයක් මෙටිය ඌට කොට්ට මෙට හදාගන්න ඌට සත්‍යයක්. දැන් බල්ලෙකුට පුරුදු කළොත් එහෙම කොට්ටයක් මෙටියක් උල ඉන්න ඌ නිකන් ඉන්නවා. නෑ ඌ ඒක තමයි අකින්. දැන් ඔය ගෙවල් වල ඉන්න බල්ලෝ හදන බල්ලෝ. ඌ ගහලා පන්නන හින්දා ඌ කොට්ට මෙට උඩ ලගින්න නෑ මිකා. නැන්නා නිකන් හිටියා. ඌත් කැමති ඒකට. ඒක කැමැති පරිදි ඌට ලබා ගන්න. ඌට නිර්මාණය කර ගන්න. අන්න ඒක ඌ විසින් කරන ලද පාපයේ විපාකය. අන් ඌට ඌ ගෙනිදි ගන්න නැද්ද? ඔච්චර දඟලනවාද? ඌ කොහොමද ගලව ගන්න? ඌට ඇඟිලිවත් නැහැ හැම එකක් කරගන්න. අන්න විපාකයේ ඌට විඳින්න වෙලා තියෙන්නේ නැහැ. අනුන්ගේ කනට අමිහිරි වචන දැම්මහම. එතකොට ඇතිවෙන්නා වූ දැන් කිනි කියන වචනේ පෙන්වන්නේ කනිනවා. යම්තරේ අනින එක. එතකොට තුල්්‍ය භාවය කියලා කියන්නේ තරහ දමනවා. අනුන්ගේ කනට දෙන වදන වලින් අනුන් සැලෙනවා. ඉතින් එහෙම දේවල් කරපුවාම ඌට විපාක යනවා ඒ જાතියෙම උරුම සතේ. උගෙම කනේ වහන වැඩිලා ඌට වද දෙනවා. ඌට ගලව ගන්න බෑ. ඒකත් අර විපාකයක්. අර විපාක හැදෙන්නේ නැහැ. ඒ රටාවේ නැහැ. මේ මෙන්න මේ වගේ ලෝක සත්‍යය විසින් මේ සැප දුක කියන එක මේ පැවැත්ම තුළ සැප දුක විඳිනකොට ඔය සැපයි කියන එකේ තියෙනවා මානසික දුක ඇති කරන ඔය දෘෂ්ටි වලින්ම ගොඩනැගිච්ච එක. ආ සැප අල්ලා ගන්න ගිහිල්ලා නම් අනන්ත දුක් පිළි. දැන් ඒක අවස්ථාවක තියෙනවා අපේ එක කුෂ්ඨ රෝගියෙක් හැදිලා හිටපු එක කාන්තාවක්. බුදුරන් වහන්සේගෙන් බණහර සෝවාන් ඵලයටපත් වුණා. එතෙන් පටන් බොහෝම චිත්ත ප්‍රසාදයෙන් හිටියා. ඒ චිත්ත ප්‍රසාදය නිසාම අර රෝගියත් සමනය වෙලා ගියා. යා මේ රෝගේ ඉඳලා මේ රෝගේ මැරිලා. චාතුරු මහරජා දෙව්ලොව හතරවරන් දෙවියන්ගේම විමාන හතරේ මැද්දේ ගිහින් උපන්. දෙවගණක් වෙලා. මේ දෙවගණ පුදුම ලස්සනයි. මොකද ආයු වර්ණ සැප බල නුවණ කියන මේවෙන් අනික් దేవතාවෝ ඉක්මවල දහ ගුණයකින් බබලනවා ආර්ය ආර්ය කෙනේ దేవතාවයටපත් වෙනවා ආර්ය ගුණය නිසා මේක අනික් සියල්ලන්ට වඩා ලස්සන මේ දෙවඟන දැකලා එක සැරේම දැක්ක දෙව් හතරවන් දෙවියෝ හතරවන් දෙවියෝ මැදි එක සැරේම අල්ලගත්තා අල්ලගෙන අයිතිවාසිකම් කියනවා මගේ සීමාවයි නෑ මගේ සීමාවක් තියෙනවා. මගේ සීමාවක් තියෙනවා. හතර දෙනාම කියනවා මගේ සීමාව හතර දෙනා අපි හතර දෙනාටමයි. එහෙනම් මම නේ අල්ලගත්තා. ඒ වෙනමත් අල්ලගත්තා ඒ වෙලාවේ. තියෙන හතර දෙනා මේකට අල්ලගත්තා. දැන් මේ හතර දෙනා මේකට දැන් කියනවා අයිතිවාසිකම ගන්න මෙයා හිමි කරගන්න. ඒ පාර වැරදින බැගෑපත් වෙලා කියන්න පටන් ගන්නවා. අනේ මේ දැනටි මට නොලැබුණා මගේ ජීවිතේ වැළකුත්. මට දෙන්න. අනිත් දේවතාවක් කියනවා. ඒ මටත් එහෙම. මගේ ජීවිතේ වැළකුත් නෑ මට මේ දේවතාවය හම්බුනේ නෑ. හතර වෙනාම ඔය අදහසම කිව්වා. දැන් මේක විසඳ ගන්න ක්‍රමයක් නැතුව අන්තිමට සක්‍ර දෙවිවරයෙක් ගියා. ඒක ගිහින් කට්ටියට වෙච්ච සිද්ධි ඔක්කොම කිව්වා සක්‍ර දෙවියන්. මේ දේවතාවි මගේ අපි මේ හරියට අපි මායින් හතරේ උපන්. මේ හතර දෙනාටම අයිති. අල්ලගත්තා ගිහිල්ලා. ඒ අයිතියෙන් කියන්නේ දින හතර දෙනා එක සැරේ අල්ලගත්තා. අදහස් පෙන්නවා. එක අදහ තමයි මෙයා නැන්නා මට වැඩක් නැහැ දෙකම අදහස් හතරම එක වාගේ. මෙන්න අපේ ජීවත් වෙලා වැඩ පිළිවෙල. එන් අනේ ස්වාමීනි දහම විනිශ්චයකින් මේ දෙක අපිට හිමි කරලා දෙන්න. කාටද? අපි විනිශ්චය බාර ගන්න කැමතිද හැමිනි? මට කියන්න එකක් තියෙනවා. මේ දේ තමයි මට හම්බෙන්නේ නම් මගේ ජීවිතේ වැඩේ. සක්‍රිය යෙදුනොත්. ඒ වර්ග අපි හතර දෙනාම ජීවත් වෙන්න. ඔබ වහන්සේ නැත්නම් අපිට වැඩකුත් නැහැ. ඔබ වහන්සේ බාර ගන්න කියලා. මේ දේවතාවයි සක්‍රිය යන වාද දිලා යන්න කියලා. දැන් 10 කොච්චර තියෙනද දීවිලා? මදීලා දැන් මේ මේක තමයි කාම සම්පත්තියට වැදිලා ඒකෙම ඒ පිනින්ම ගොඩ නැගිලා ඒ පිනින්ම ගොඩ නගාගත්ත ශරීරය ඇති ඒ පිනින්ම ගෝචර වෙච්ච භුක්ති විඳින සපත් භුක්ති විඳින මේ දෙවියන්ටත් මේ 10 කොච්චර තිබුණා මට ජීවිතේ වැඩකුත් නැහැ ලැබුණේ දැන් ඊට කොයිතරම් තැනකද ඉන්නේ බලමු එන්නේ දැන් අපිට කියන්න පුළුවන් దేవතාව 1000ක් නැතුව ඉන්නවා කියලා මිනිස්සුන්ට වැඩි 1000ක් ඉපිල්ලා කොච්චර හිටියද දැන් මේක තමයි ලෝකේ හැටි මේ ලෝක ධර්මතාවය කියන්නේ ඕකයි කාමයේ උගිනි. මෙච්චර ඇති උනායි කියලා කවදාත් ඇතිවීමක්. එන්නේ එන්නේ ඊට වඩා ආස්වාදය පස්සේ යනවා. ඒ නිසාම කාමයේ කවදාවත් සෑහීමටපත් කරන දේවල්. බල්ලෙකුට අහුවෙච්ච මස් කට්ටක් වා කියලා පෙන්නනවා කාම. නොඒක ආකාර උපමා වලින් පෙන්නනවා. උගුසන් අහුවෙච්ච මස් කැටියක් වා. මේ විතර ඒ කියන්නේ ඒවා සෑහීමටපත් වෙන දේවල් නෙමෙයි. නමුත් ලෝකයේ හැටියට පින්ඵලයක් වශයෙන් ලබනවා. ඉතින් මේවා හරයක් නැති බව දැනෙන තමයි ආර්ය මේ කාමයේ කියන එක හැටිත් මේකයි පින්පලේ හැටිත් මේකයි පව්පලේ හැටිත් මේකයි කියලා. මට මේ පින්පලෙන් ඇති වැඩකුත් නැහැ පව්පලෙන් වැඩකුත් නැහැ දෙකම පැවැත්මයි. පැවැත්ම යාමක් නැත්නම් ගිනි වලින් මිදිලා. මට ගිනි සහිත පැවැත්මේ වැඩක් නැහැ කියලා පැවැත්මේ දුක සහිත දෙක මත තමයි පුණ්‍ය පාව පහිනස්ස කියලා හරි අතනවාදේ පින්පව් දෙකේම සම්බන්ධයක් නැහැ. දෙකේ බැඳිලා. අන් දෙකේම විවත් වෙනවා. ඉතින් ඒකට මෙන්න මේ වගේ මේ ධර්මයේ තුල තියෙන මූල ධර්මයේ තේරුම් අරන් ඉන්න ඕනේ. ඉතින් ලෝකයා ප්‍රියයි මනාපයි යහපතයි කියන්නේ ඇත්ත දකින්න තියෙනවා. දැන් දකින්න ඕනේ මේ එකක්වත් කැමැතිසේ නැහැ. කැමැතිසේ නැති එකෙන් දුක එනවා. දැන් දෙවියෝ කැමැති. එයාට අහුණා. කැමැතිසේ හම්බෙච්ච නිසා දුක ආවා. ඉතින් මේක වටිනාකම කොච්චර කැමති අපි හිතෙන් දරා ඉන්නවද? ඒ තරමටම කැමති හේතත් නම් ඒක දුකේ. ඉතින් ඒක දකින්න ඕනේ. නැත්නම් ඕ වගේ දෙවියන් බැව අපි කොච්චර ලබලා ඇද්ද? ඉතින් අපි කැමැසියේ දිප්ති නැතිගේ දුක විඳලා ඒකින් කැමැසිය ඇතුව මැරලා ගියා. එන්නේ ඒක නම් මේ සසර ගමන. මේ සසර ගමන තුල කැමැසියේ පවත්වන්න පුළුවන් දෙයක් කොතනකවත් තියෙනවද කියලා විමර්ශනය කරලා බලනකොට. දෙවිලොවත් නැහැ, බබලොවත් නැහැ, මිනිස්ලොවත් නැහැ, කොයි ලෝකෙත් නැහැ. කොයි දවි වස්තුවකුත්. මෙන්න මේක නුවණින් මෙනෙහි කරලා දැකලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. කැමැතියේ නැති බව දැනගත්තට පස්සේ කැමැත්තෙන් පස්සේ පන්නන්න නැති එකපත් වෙනවා. අනේ කැමැත්ත කැමැත්ත දුරු වෙන යම්කිසි දහමක් දැකේ නැත්නම් ඌට කවදාවත් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදෙන්න බෑ. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදෙන්න නම් කවදා හරි කැමැත්ත නැති කරගන්න තත්ත්වයෙන් ධර්මය දකින්න ඕනේ. මේ කැමැතිසේ නෑ කියන ධර්මයේ දැක්කේ නැත්නම් ඕක කැමැත්තෙන් ඉවත් වෙන ධර්මයේ දැකරන්න. එයා මේවා ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි කියලා ස්ථිර නෑ ස්ථිර නෑ කියලා කොච්චර හිතුවත්. ඔතන කැමැත්තෙන් අහක් වෙන්න ක්‍රමයක් නෑ මුල කපා ගන්න විදියක්. ලෝභයයි ද්වේෂයයි මෝහයයි එන මුල මොකද්ද? යමකට කැමැතිද? කැමැත්තේ ආදීනව දැකලා කැමැත්තෙන් වෙන්වීම යථාර්ථයට බහින්න ඕන. කැමැත්ත නැති වුණ දාට ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක්. අන්න ලෝභකය, ද්වේෂකය, මෝහකය වෙන්නේ මොකද්ද? කැමැතිසේ නැහැ කියලා දැනගත් දවසටයි අන්න මූල ධර්මය අහු වෙන්නේ. කොච්චර ඉතිරි නැහැ, ඉතිරි නැහැ කිව්වත් කැමැත්තේ කැමැත්තයි කරන්නේ කියන්නේ. ඉතිරි නැහැ කියවට කැමැති දේ තියෙනවා. ඔහුගේ දෘෂ්ටිය හක් වෙන්නේ. කැමැතිේ පවතින්නේ නැහැ කියන දෘෂ්ටිය දැනගත්තා නම් අදම නිදහස්. ඇත්ත ඒක න ะ අපි මොකද්ද මේ කැමැතිය පවත්වන්න හදන්නේ මං කැමැතිය මොනවාද පවති මම මේ මුලාව කියන යන්නේ ඕක තියාගෙන ඉස්තිර නෑ ඉස්තිර නෑ කිය කී හිටියෝ කැමැතිය නෑ කියන එක පෙන්නේ මොකෙද ඉස්තිර ලැබුණාට මොකද తాවකාලිකව හරි කැමැතිය තියෙන ඒ දෘෂ්ටි කැපිලා නෑ ඉස්තිර නෑ වෙන එකක් ගන්න මොකද මූල ප්‍රයෝජනය ගැන ඉත අහක් වෙලා නෑ ලෝකේ වටින්නේ කැමැතිය කියන කැමැතිය පවතින පුළුවන් පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටියයි කැමැතිසේ පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටි යම් දවසක නැති වුණා නම් ධර්මයේ දැකලා. කැමැතිසේ පවත්වන්න බැරි කියක් පස්සේ යනකොට මොකද සංගීතයන්? කැමැතිසේ පවත්වන්න බැයි නම් මට ඒක ළඟලා වැඩක්. අන්න ලෝභයක් කැපුණා, ද්වේෂයක් කැපුණා, මොහයක් කැපුණා. න ะ අනිත්‍යයි අනිත්‍යයි කියලා කොච්චර හිටියත් අනිත්‍ය කියන වචනේ නියම අර්ථය දැනගන්න තාකල් කැමැත්තෙන් මිදෙන්න බෑ. කැමැත්තෙන් මිදෙන්න නම් කැමැත්තට පරිදි පවත්වන්න හැදුවට කැමැත්තේ පවතින්නේ නැති එක කියලා දැනගත්තාට කැමැත්තට කෙලින් පහරවදිනවා. කැමැත්තට පහර වදින්න ඕනේ. කැමැත්තේ මිදෙන්න. කැමැත්තේ මිදුනහම රාගයෙන් මිදුණා. ආයි රාගෙන් අල්ලන්න බලන්න. රාගය තිබුණොත් තමයි විරුද්ධ වෙන ඔකන සටන් කරන්න ඉතින් ගැටෙන්නේ. ද්වේෂය නැගී. එන රාගයෙන් මිදුණා නම් ද්වේෂයෙන් එතනම මිදිනවා. රාගයයි ද්වේෂයයි නිසා තමයි මූලාවෙන් ඒක හොඳයි කියන නිගමනය කරන්නේ. කැමැත්තේ නැහැ කියලා දැනගත්තාම මූලාවෙන් වටිනවා කියලා අල්ලන්නේ. වටිනාකම බහැලා යනවා. නම් අලෝභදී සම් රාග දේශ මොහ තුනම නැති වෙලා යනවා. ඔය ක්‍රමෙන් රාග දේශ මොහ නැති කරගන්නව ඇරින්ද? තවත් ක්‍රමයක් නැහැ රාග දේශ මොහ අරගන්න. එහෙනම් ඔය මූල ධර්මයේ අහන්නේ නැතුව මූල ධර්මයේ තේරුම් ගන්නේ නැතුව යම් කෙනෙක් කැමැත්තෙන් මිදුණා කිව්වොත් මේකට හේතුනේ. බුද්ධයා කැමැත්තෙන් පරිවර්තනයට බහිද. ඒක නේද මම මේකටයි කැමති. මට ඕකේ එපා. කැමැත්තෙන් මිදිලා. එහෙනම් එයාට ලෝකෙ මිදෙන්න බෑ. ලෝකෙ තැනින් තැනට යා ගෙම්බා පයින්නවා වගේ පයින් එක තමයි කරන්නේ. මට දෙහැණක් හම්බුණා මම දෙහැණෙන් කැමැත්තෙන්. හරි සන්තෝෂයි. කැමැත්තෙන් මිදිලා. ඒ කාමේ පාන මට මේ පැත්තේ අල්ලගත්තා. අලෞකිකයි. කැමැත්තෙන් මිදෙන තාකල් ලෝකෝත්තර තෙර බහිට වෙනවා. කැමැත්තෙන් අල්ලගන්න වටිනාදියක් ලෝකේ නෑ කියලා ධර්මානුකූලව හරියට දැක්කට පස්සේ එහෙනම් තුන් ලෝකෙම කැමැත්තට අල්ලන්න දෙයක්. කැමැත්තෙන් අතරින් වෙලී මිදී ගියා නම් අන්නගෙන චන්දරාගේ මිදී ගිය කෙනාට නිවන හිත පිහිටිය. එයාට 아무තු දෙයක් මේ ලෝකේ පෙන්වන්න දෙයක් නෑ. බුද්ධාම වෙන්න දෙයක්වත් නෑ. හිනහ වෙන්න දෙයක්වත් නෑ. සන්තෝෂ වෙන්න දෙයක්වත් නෑ. උඩපයින්න දෙයක්වත් නෑ. ඇමරෙන්න දෙයක්වත් නෑ. බිමපයින් වැටෙන්න දෙයක්වත් නෑ. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තාර්ථි දැකනකොට. අන නිවන. ඒකෙම නිවන් දැක්ක හැකි. ඉතින් ওই ටික තේරුම් ගත්තාට පස්සේ එහෙනම් අනිච්ච කියන්නේ ඉච්ඡ දෙවි නෑ කියලා තෝරා ගන්න. කැමති දෙන්නේ නෑ. දුක එනවා. කැමති නෑ නමුත් එනවා. සැප යනවා. කැමති නෑ නමුත් යනවා. ඔය යටි නොවන්නා වූ ප්‍රියම ස්වභාවයක්, මధుර ස්වභාවයක් විද්‍යාමාන විච ලෝකයක් නෑ. ඕක ඇත්තද? සක්විති රජු වුණත් සිද්ධ වෙන්නේ ඔකයි. අන්න. ඒකනි කර මීහ රකලා යනවා දැකලා ඒක අවස්ථාවක බුදුරණන් වහන්සේ hina පහල කළා. කියනවා ආනන්ද හදන ස්වාමීන් hina පහල කරන්න හේතුව. ආනන්ද මේ යන්නේ ගිරිහැල පේනවා නේද? ගිරි කියන්නේ මීහරකුන්ට. දෙවියෙක් නොවිච්ච බ්‍රහ්මයෙක් නොවිච්ච සක්විති රජ කෙනෙක් ඉති එකම ගිරියෙක්වත් විතර. මේ ඔක්කොම මේ જાතියටපත් වෙච්ච. බලන්නකොද? කොයි තත්ත්වය? මේ සසර ගමනේ හැටි මේ කොයි ලබා දුන්නද පිළිසරණ. අද වරන් මේ හරක් වෙලා. මේ ඔක්කොම ඉලා දිවියෙක් වෙච්ච බ්‍රහ්මයෙක් වෙච්ච සක්‍රීය දෙකෙනෙක් වෙච්ච පිටෝ යන. අනේ දැන් ඕක දකින්නට අපි දන්නවා එහෙනම් සක්‍රීය දෙකම කැමැත්තට දිනනවා. කැමැතිය දිනනවා ඕක වෙනවා. අනේ දකින්නේ. මේ විදිහට දකින්නට මේ ලෝකේ කැමැතිසේ පවතින්නේ නැති ලෝකයේ අතර මම මොකටද ඒක පතන්නේ? මොකද ඒකේ තියෙන වටිනාකම. අනේ වටිනාකම බහිනට මොහේ වැස්සා. මොහේ තියෙන වටිනාකම කියන එක අවිද්‍යාව කියන්නේ වටිනාකම කියලා ගන්නේ ඒකට. අවිද්‍යාවෙන් බැඳිලා මෝහයට වැටලා හිටියනම් වටිනාකමේ අධිකකමට හිටපුවාම තමයි මෝහයට වැටෙන්නේ. අධික වටිනාදියා කියලා නිගමනය කරලා ඉන්න තාකල් ගහලා හරි මරලා හරි කපලා හරි කොටලා හරි හොරකම් කරලා හරි කාම මිත්‍යාචාරයෙන් හරි බොරු කියලා හවට්ටලා හරි කියලා කියලා බිදෝලා හරි මං අත අත් කරගන්න ඕනේ. අනේ මමත් මේ බැඳිලා හිටන් ඒක අත් කරගන්න හදන්න. එහෙනම් ඔක්කොම දසකුසල්ම තියෙන්නේ මොකද්ද? කැමැත්තට බැඳිලා ඉන්නේ. එහෙනම් අපිට කරගන්න එකම දෙයයි තියෙන්නේ කරා. වෙන ක්‍රමයක් නැත්තේ. කැමැත්ත දුරු කරගන්න යමකින්ද අන්නේ ක්‍රමයේ දකින්න ඕනේ. කැමැට දුරු කරගන්න බොරුවෙන් බෑ. ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඕනේ. මොකද ඇත්ත ඇති ආකාරයෙන් දකින්නේ මේ කැමැති වෙලා ඉන්න හැම දෙයක්ම කැමැත්තට නෑ. කොච්චර කැමතිද කැමතිනේ. ඒක තමයි මේ ලෝකේ කියන්නේ. මම මේ පතන්නේ ඒකද? බලාපොරොත්තු වෙන්නේ ඒකද? කැමැතිසේ නැති දෙයක් මම මොකද බලාපොරොත්තු වෙන්නේ? ඒක බලාපොරොත්තු වෙන ගානේ කැමැති නැති නිසා මට දුක විඳින්න සිද්ධ වෙනවා. මානසික වශයෙන් දුක් වෙනවා. මෙන්න දුකට මුසු. කැමැතිසේ නැති දෙයක් බව දන්නේ නැති නිසා. අපි දුක් වෙනවා. පොඩ්ඩයි දැනගන්න තියෙන්නේ. කැමැතිසේ නැහැ කියන්නේ ඇත්ත. ඒක එහෙම හොද. විමර්ශනය කරනවා. ඉතලා පල්ලවට පේනවා. කැමැතිසේ තියෙන එකක් ලෝකේ නැහැ. පෙන්වන්න කාටවත් පෙන්වන්න දෙයක්. මෙන්න මේක මේ ආකාරයෙන් කැමැතිසේ පවතිනවා. එහෙම කියන්න එකක් නැහැ. අර භාවනා කරනවා කියන්නේ විදර්ශනා කියන්නේ මෙන්න මේකයි. මේ විශේෂයෙන් දකින්න ඕනේ මේ යථාර්ථය. ඉතින් මේක භාවනා කරන්නේ මේක දී කල්පනායෙන් බලන්න ඕනේ. සතිය පිහිටවන්න කියවන්න ඕකටයි. සතිපට්ඨානිය කියන්නේ ඕකයි. අන්නේ සත්‍යයේ සත්‍යයේ පිහිටලා මේක හිතාගෙන යනකොට අන්න සත්‍යයේ පිහිටපුවම සතිපට්ඨානයක් ලැබෙනවා. ඉතින් මොනවද බලන්නේ? අපි කයින් කරන වැඩ තියෙනවා. කරන කෙන එක ගැන මම කැමැත්ත ලනුකුල වැඩක් කරනවාද? කැමැතිසේ පවතින එකක් මගේ මේ ක්‍රියාකලාපය තුළ තියෙනවද? මම මේ කරන්න හදන ඉවේ. මම මේ කැමැතිසේ පවතින එක ගොඩනගන්නද මම මේ ක්‍රියා කරන්නේ? අනේ මාගේ මුලාකාරී. මෙච්චර කල් මම මේ දඟලලා තියෙන මගේ කාය ක්‍රියාත්මක කරලා තියෙන කැම මොනවා හරි හදාගන්න. මොකද කැමැතිසේ පවත්තන්න. අත්හරිනව නෙමෙයි. අන්න ඒකයි. අපි දකින්න ඕන කැමැතිසේ පවත්තන්න ටිකක් නැති බවයි දකින්නේ. නොකර බැරි ඉඳා කරන එක වෙනයි. දැන් වැටිකිලි යනවා. කැමැත්තෙන් නෙමෙයි නොකමැතුණා කැමැතුණා කරන්න ඕන එක. වැටිකිලිය හදා ගන්නවා. කැමැතිසේ පවතින නිසා නෙමෙයි. ඒක නොකර බැරි නිසා. මොකද මේ ජීවිතේ යම්තා පවතිනවාද ඒ තාකල් අපි ඉතින් කළ යුතු වැඩ පිළිලක් තියෙනවා. ඒ ටික කැමැතිසේව කරන්න පුළුවන් වුණා බැරි වුණා අපිට කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒක කරන්නේ ප්‍රයෝජනෙටක. ප්‍රයෝජනෙටක කරන එකයි කැමැතිසේ කරන එකයි දෙක. මේ කැමැති අපි අපේ අපේ වැඩ පිළිවෙල තුල තියෙන්නේ. ප්‍රයෝජනෙටක කරන්න තියෙනවා 110 එනවා. 100ට නෑ 110ක් නෑ 101ක් වෙන්න පුළුවන්. අපි දල වශයෙන් කිව්වේ. 199ක් අපි ප්‍රයෝජනෙටක නෙමෙයි කැමැතිසේ පවත්වන දෙකක්. මෙන්න මේකම තමයි අපිට දුක් දෙන්නේ. ඉතින් අපි දැන් අපේ ඉතුරු වෙන්නේ මොකක්ද? යථාර්ථය දැක්කහම. ප්‍රයෝජනේ දක්වා කළ යුතු 100ට එකක් නැත්නම් ඒක ඉතුරු වෙනවා. 99ක් ගෙවිලා යනවා. අත්තරින් වෙලි විදින ඉතිරි ක්‍රියාව දාන අනිත් පැත්තට. එහෙනම් කැමැතිසේ පවත්වන්නේ බැරි දියක් කැමැතිසේ පවත්වන්නේ හිතනකම් කියනකම් කරනකම්. ඊට බැරි දියක් කරන්න හදපු නිසා අපේ වික්ෂිප්තතාවය ඉවර කරන්න බෑ. නැ වික්ෂිප්තතාවය ඉවර කරන්න තාකල් හිතේ කර්මණු කරනවා කියන කතාව කරන්න බෑ. හිත ඒක අරමුණකට ගන්නවා කියන එකයි අද කියන්නේ ඔබ. හිත කොහොමද යන්නේ ඒක අරමුණේ තමයි. කොයිලාට අරමුණු දෙක හිතක් පවතින එක ධර්මයෙන් ඔප්පු කරන්න බෑ. අවධානය යොමු කරන්න පුරුදු වෙන්න ඕනේ. එල්ල කරපු අවශ්‍ය කාරණේකට. අවධානය අවශ්‍ය කාරණේ යොමු කරගෙන ඉන්න බැරි එක තමයි භාවනාවේ සමතයක් නැතුවම සිද්ධ වෙන්නේ. අවධානය යොමු කරන අපිට අවශ්‍ය වැඩක් කරන්න. ඒ කියන්නේ එක්තෙන් කරන කතාවක් ඉදර නැහැ. දැන් එක්තෙන් කරනවා කියලා කන් ගියාම මහ බුදුම සිද්ධියක් වෙනවා අන්තිමට පිස්සෙක් වෙන්න. එක්තෙන් කරන්න ගියා. දැන් මෙතන අවධානය යොමු කරගෙන ඉන්නවා බණ අහන්න. අවශ්‍ය බණ කියන්නේ මම අවධානය මේ පැත්තට යොමු කරලා තියෙනවා. අවධානය දෙකම හරියට කරන්න පුළුවන් විකෘති නැතුව ලෝභ දේශ මොහ පැත්ත හැදී නිසා. ලෝභයටයි දේශයටයි මොහයටයි කැමැත්තෙන් අල්ලගන්න ගියා නම් එහෙම. මෙතන මේ කරන්න බෑ. මේ කැමැත්තට බණ කියන්න කිව්වොත්. එයා හිතා ඉන්නවා බණ කියන කෙනාට කොච්චර විශේෂ ගෞරවයක් තියෙනවා. එයා හොඳට ගෞරවයක් ලබාගෙන බොහොම ඉඳලා කැමැත්තෙන් එයාට සත්වේ මෙහෙමයි තානාන්තරේ මෙහෙමයි කොච්චර හොඳ. දැන් ඕම හිතන්නේ එහෙම බණ කියන්නේ කිව්වොත්. මේක කැමැත්ත නැති එකනේ බණ කියන එක. කවුද කැමැත්තට අනුව අපි බලාපොරොත්තු ඉස්තෙවි. අන්න ඒ වෙලාවේ අපිට සිද්ධ වෙනවා. කැමැත්තට නැති දා කැමැතින් කරන්න ගියොත් එහෙම. වික්ෂිප්ත වෙන්නේ එතන. මොකට බණ කියන්නේ කියලා මට බැනුම් අහන්න සිද්ධ වුණා. මම හිතාගත්තේ ඕක නෙමෙයි. එහෙනම් ආන් බයින්ද පටන් ගන්නවා මිනිස්සුන්ට. දැන් මොකද වෙන්නේ? එයා කැමැත්තෙන් කැමැත්තට බන කියන ගියා නම් සිද්ධ වෙන්නේ ඔක. දයනු කම්පාය බන කියන ගියා නම් කැමැත්තට පවතින නැති එක දැනගෙන කවුරු මොනවා කිව්වා? එයාට ඒවා ගැහෙන්න කම්පණයෙන්න හේතු නැහැ. ඒකෙත් එහෙම එකද? වන අහන්න යනවා. මම බන අහන කෙනෙක් කියලා ලෝකයා දැනගනිත්වා. කැමැත්තක් තිබුණා. ඉඳගෙන නම් ඉන්න හෝපාසකයා කිව්වල කවුරු හරි කිව්ව මොකද වෙන්නේ? ඔව් ඉතින් අපිම තමයි ඔකට පේන්නේ. එන ගහන්න ඕනේ ඔකට සත්පුරුෂයා. අපි වයින්නවා හිතෙන් හිතගෙන. අපිට වික්ෂිප්තයි. ඉතින් මේ කැමැත්තෙන් කරන ඒවා ඔක්කොම නතර වෙන්න ඕනේ. ඒකට හේතුව මොකද? කැමැත්තට අනුව කරන්න ගියොත් කැමැත්තට අනුව පවතින ලෝකයක් නැහැ. කැමැත්තට අනුව පවතින නැති ලෝකයක ඕක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඔන්න ඕක තේරුම් ගත්තා නම් අපිට කාගෙන්වත් ප්‍රශ්නයක් නැහැ. අන්න සමාධියේ මුල අයු ප්‍රතිසාරේ විපිලිසර වෙන්නේ. අන්න කුසල සීලය. කුසල සීලය ගන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අහ කරලා කුසල සීලයක් පහල කරන්න බෑ. කෝසානි විජය කේවලානි දිබ්බං මානුසකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූල වන්දනා පමුත්තෝ කුසලෝතාදි පෞච්චතෝ තතත්වා දිව්‍ය කෝෂ මනුෂ්‍ය කෝෂ බ්‍රහ්ම කෝෂ සකල විද කර්ම කෝෂ පිළිබඳ ඒවා ඉපත්ම දිහින අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද කුසලයයි කියන එක. අනේ කුසල කියන්නේ. මේ අවිද්‍යා තෘෂ්ණා පහ වෙන්න මොකද වෙන්න ඕනේ? අනිත්‍ය වශයෙන් දකින්න, දුක්ඛ වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න. අන්නේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න දකින්න යම් අවිද්‍යාව තෘෂ්ණා පහ වෙලා ගියාද? ඕකට කියන කුසලයේ වැඩේ. ඔන්න ඔය ශික්ෂණේ බෙහෙරියට පස්සේ යාර එන කුසල සීලයේ බෙහෙරිය. යාර 아무තුයන් කරන්න දෙයක් නැහැ ඉනිහාර එකක් වගේ. කුසල සීලය අවි ප්‍රතිසාරය ඇති කරනවා. ඒක ධර්මතාවය. කම්පා වෙන්න හේතු නැහැ. අන්න යථා ධර්මයේ තුලින් අපුණා කම්පා නැතිලා ගිය හැටි. අවි ප්‍රතිසාරයේ ප්‍රමෝදය. ප්‍රමෝදේ චිත හිතකයි දැන් කම්පා වෙන්න දෙයක් නෑ දුස්සේ වෙන්න දෙයක් නෑ ප්‍රමෝදයි ප්‍රමෝදේ ප්‍රසබ්ද සහැල්ලු බව තියෙනවා ප්‍රසබ්දේ ප්‍රීතිය නිරාමිෂ ප්‍රීතිය ඇති කරනවා එතන පීඨිය සුඛය ඇති කරනවා. සුඛේ සමාධිය ඇති කරනවා. සමාධිය යථා භූත ඥාන දර්ශනය ගැදෙන්නේ ආයතනයක් අපිට ප්‍රඥා පහළ අමුතුය කරන්න යන්නේ සමාධියම ඒකෙන්ම අත්දකින්න යථාර්ථය. යථා භූත ඥාන දර්ශනේ නිර්වේදය. නිර්වේදයේ විරාගය. විරාගයේ විමුක්තිය සහ විමුක්ති ඥාන දර්ශනය ලබා දෙනවා. මේ විමුක්ති ඥාන දර්ශනයයි මිදෙන අරිහත් ඵලයට ඕන කරන්නේ. මේ ඉතින් ලබා දෙන එකට අපිට කරන්න තියෙන්නේ ඒකයි. සීල සම්පන්න සිල්වත්නට අවිප්‍රතිසාරයේ උපදීවා චේතනාවෙන් කටයුත්තක් නැති ලැබීම ධර්මතාවය. ඒක ධර්මතාවය. මුල විතරයි අපිට අල්ලන්න ඕනේ. එහෙනම් භාවනාව කියන්නේ මොකද? අනිත්‍යයි කියන්නේ මොකද? දුක්ඛයි කියන්නේ මොකද? අනාත්තයි කියන්නේ මොකද? ඒකට ලෝකේ දාලා විමර්ශනය කළ බලන්න. ඔය ටිකයි විමර්ශනය කරන්නේ. ඔක තමයි භාවනාව. ඔය ටික යමකින් දකින්නවා නම් අන්න ඒක දකින්න ඕනේ. ඉතින් කවුරු හරි බයින. ඊච්ඡාසේ තිබුණා බැනුම් අහන්න වෙන්නේ. කැමති නැති එකක් නෙවෙයි ඒකනේ බැනුම් අහන්නේ බැනුම් ගැහිම උරුම කරලා තියෙන දෙයක් තියෙනවනම් කොච්චර හොඳ එකක් හරි බැනුම් අහන්න වෙනවනම් ඒ කැමති නැති එකක් එන හොඳයි කියලා මොනට ආනන්දරය අල්ලගන්න හොඳයි කියලා මොකක් නිගමනය කරා අන්න බැස නිගමනයක් නෑ බැඳීමක් යම් චන්දරාගයක් තිබුණා ඒක දුර වෙලා ගියා ඉතින් චන්දරාගය දුරු කරන්න ඕනේ හැම එකක් ගානේ මෙන්න භාවනාවේ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ චන්දරාගය දුරු වෙන්න නම් අමුතුවෙන් කැමැති නැති බවම දකින්න ධර්මතාවයම දකින්න. අන් ධර්මයේ දකින්නට බුදුන් දකින්නවා කියන්නේ ඕකයි. ඉතින් ඔය වැඩේ පැත්තකින් තියලා වෙන වෙන චර්යා කතාවල් අරගෙන වෙන වෙන භාවනා ක්‍රම අරගෙන මේකෙන් මෙහෙම එකක් වෙනවා මෙහෙම වෙනවා කියලා නම් කරන්න ගියාට පස්සේ ඉතින් දසවිල ඥාන භාවනා කියලා තව දෙන්නේ. ඒකෙන් එකට භාවනා කරනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? අවශ්‍ය ධර්මයේ තින්නේ බාහිර වැඩක හීලාපත පරාමාසයන් පස්සේ පරාමර්ශණය කර කර යනවා. පිළුණු. ඒතකොට යථාර්ථයේ දෙන්න බෑ. ඉතින් ලෝකේ යථාර්ථය අපි දකින ඇහැ කැමති තියෙන්නේ. රූපේ කැමති තියෙන්නේ. චක්කු විඥානීය කැමති තියෙන්නේ. ඒ ලබන චක්කු සංස්පර්ශයක් ඇද කැමති තියෙන්නේ. ඒ ලබන සංපස්සජා වේදනාවක් ඇද කැමති තියෙන්නේ. ඉතින් කැමති නැහැ නේද? ඇහැ පිළිබඳ සියලු වැඩ පිළිවෙල කැමති තියෙන්නේ. ඒක ඇත්තද? දැන් අපි ඉතින් ආවර්ජන කළා කියනවා. කර්මස්ථානිය. සීකර කර ඉන්න. සීකර ගහම මනසට වැටෙනවා. ඒ හටාව. ඒ හටාව ඇත්තද කියලා විමර්ශනය කරනවා. කොයි හැද කැමති තියෙන්නේ? කොයි රූපේද කැමැතිසේ තියෙන්නේ? දටි දෙකක් එහෙම ලෝකේ තියනවාද? ඉතින් කල්ප සම්මා සංකප්පයට බහිනවා. දැන් මොකද්ද? දැන් මෙතන ව්‍යාපාද නැහැ. අව්‍යාපාදයි. හිංසා නැහැ, අවිහිංසයි. අල්ලගන්න කාමකත්ත නැහැ නේ කාමයි. ඔය කල්පනාව ඒකනම් සම්මා සංකප්පයට බහිනවා. ඔන්න භාවනාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරන්න කියලා. දැන් දිට්ඨිය සුද්ධ කරගන්නවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ ප්‍රතිදා කළා. ඒක දෘෂ්ටි පාරිශුද්ධිය ලැබෙනවා. දිට්ඨි විසුද්ධිය. ඒතකොට ওই ධිට්ඨි විසුද්ධිය ලැබෙනකොට චිත්ත විසුද්ධිය එකමයි බණ ඇහුවේ. දස කුසලෙන් තොර වූ විලාකේ බණ අහනකොට චිත්ත විසුද්ධිය ලැබුවා. ඒකේ ලැබෙන ධිට්ඨි විසුද්ධිය. අන අර කර්මස්ථානිය ගන්නකොට ඒක ලැබෙනවා. අරගෙන ඉවිලා මේක ඇත්ත නැත්ත බලනකොට සැක නෑනේ මට. මොනවද සැක කරන්නේ කියන එක ඇත්තද? බලන බලන තියෙන කියන එක එහෙම පේනවා. කාංකා විතරනේ. කාංකාවෙන් තමයි සැකයෙන් ඉතර කරන කාංකා විතරනේ. ඒතර දකින්නවා. මේ පැත්තේ ගියොත් ලෝකෙට මේ පැත්තේ ගියොත් නිවනට. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතකොට ප්‍රතිපදාව දැක්කට පස්සේ නිවන පැත්තට තියෙන එක අනුගමනය කරනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතකොට ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙනවා. එකක් සත්ව විසුද්ධිය ලැබෙන්නේ පළවෙනි සීල විසුද්ධියට ගන්නකොට වෙනවා. ඒ ඉහළ අනික වැඩෙනවා. ඔක්කොම හදම ලැබෙන්නේ එහෙමයි. එකයි ආරම්භ කරන්න නික ලැබෙනවා. අනුපූර්වයි. මේ ධර්මියෝ ධර්මියෝ පවත්තයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මියෝම ධර්මියෝ පුරවයි. අපිට මොනවද කරන්නේ? කුසල සීලිය පමණයි. කුසල සීලිය කියන්නේ මොකක්ද? කුසල කියන එක දැනගන්න ඕනේ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් හරියාකාර වශයෙන් අර්ථය තේරුම් ගන්න. ඒ අනුව ලෝක විමර්ශනය කරනවා. විමර්ශනය කරනකොට ලැබෙනවා සීසිලා. මෙච්චරකල් රාගගින්න, ද්වේෂගින්න, මොහගින්න දැවුණා. සීලයක්ව සීසිලක් ලැබුණේ නැහැ. 10ක් ලැබුණා. ඒක සීලයටපත් වෙනවා. ඔතන සීලය. මුංචිත කම්මිතා ඥානය කියලා කියන්නේ මිදීමේ කැමැත්ත. ඒ කියන්නේ මේ ලෝකේ අල්ලා ගන්න ගියාම ඇල්ලා බැඳිලා ඉන්නේ කියලා මිදුනහම කොච්චර මිදෙන්නේ මොකක්ද? ඇල්ලා බැඳිලා ඉන්නවා මේ අවිද්‍යාවෙන් අත් දන්නේ නැති හින්දා. ඒතර මේකෙන් මිදීමේ කැමැත්තේ නුවණ පහළ වෙනවා. මේකේ යථාර්ථය මේක නම් මේකෙ මිදෙන්න බෑ. මේක අල්ලා ගන්න ගියොත් මේ දුකර වැටෙන්නේ ඒකෙන්. ඒතර මේකෙන් අහක් වෙන්න නම් ඒක තමයි දැනසු. ඒක දකිනවා. No. Mm. Oh. ඔව් හ්ම් ඔය ඒක අපි විමර්ශනය නොකරපු එක වරද හිටියේ ඔව් ඔව් ඔව් ඔව් ඔව් දැන් මෙහෙම හිතමුකෝ ඒක වෙන්නේ මෙහෙමයි අර කතාව තියෙනවා දෙවේලේ පෙනෙන කුකුලාගේ කර්මලා එවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියන. හැම වෙලේම පේනකොට යමක් යමක ඒකෙන් පෙනි පෙනි දිනකොට අපිට ඒක යථාර්ථයට ගන්න ඉස්සෙල්ලා ඒක මේ සාමාන්‍ය දෙයක් වෙනවා. දැන් අහම්බෙන් යම සිද්ධ වුණා කියමුකෝ. අන්න ඒ විදිහට අපිට විශාල වශයෙන් ඕක බලපානවා. මොකද මේ සිද්ධ වුණේ? හංගපු එකමත් වාසියට කියන. එහෙම කෙනෙක් පෙරින් නැති වෙන්න යම් තරම හංගපු එකමත්. ඒක පාර පේනකොට විශේෂ මානසිකත්වයක් ගොඩනගෙන ඒකම හේතු වුණා. ඔව්. ඔව්. ඔව්. වෙනව වෙනව. දැන් මේක තමයි කියන්නේ අපි අපි දිගටම අපි ගතට පස්සේ අපි ඒක අපි ඒක දරලා නැහැ. යථාර්ථයෙන් බලන්න පුරුදු වෙලා නැහැ. ඒක සාමාන්‍ය දෙයක් කරගෙන බලන්න පුරුදු වෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් මගේ ඔළුවේ ඉසකියා ගහ පැවුනා නම්. ඒ මං අටව ගානක් නැහැ එච්චර. මොකද? මගේ වයසේ ඉන්න අයගේ ඔක්කොගේ මිස කැපෙයිලා ඉන්න. බලපුවා පේනවා. එතකොට දැන් අපිට සාමාන්‍ය ළමා වයසේ පිළකයගේ ඉසකයක් පැහැෙනවා. ඒ මට්ටමේ තවත් ඉසකයක් පැහිලා තියෙනවා දැක්කොත් එයාට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අනික කාගේවත් පැහැෙනද එයාගේ විතර පැහිලා දෙන්න දැක්කොත් මොකද වෙන්නේ? හරි වැඩි මගේ ඉසකයක් පැහිලානේ කියලා එයාට අමාරු වැඩි. මේ ලෝකේ කාටවත් උණ ගැනින්න මට විතරක් උණ ගැවුනොත් මොකද වෙන්නේ? මොකද මට විතරක් උනේ. දැවතින් වෙනසක් දකින්නේ නැහැ. මෙන්න මේ වගේ අපි යම් කිසි දෙයක් අපි නිතර නිතර දකිනවනේ. ඒ වෙලාවට අපිට ඒක සාමාන්‍ය දෙයක් වගේ වැටහෙනවා. නමුත් විශේෂ දැකීමක් තියෙනවා. විදර්ශනා කියන්නේ ඒකයි. නොදකපු අවස්ථාවක් දකින්න. දකින්නට වේගවත් නැගී යනවායි පැත්ත. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එක දැකලම නැහැ සංසාරේ. කවදා හරි හරියට දැකපු දාට විශේෂ දැකීමක් වෙනවා ඒක. අන්න ඒක මහා වේගවත් ක්‍රියාත්මක කියලා හිතන් යථාර්ථය කරා ගන්න. අන්න ඒකයි. මේක තමයි විශේෂත්වය. හංගන්න හදපු එකම තමයි ප්‍රශ්නේ වෙන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. ඕනේ වෙලාවක දොර ඇරලා තියෙනවා. කවුරු හරි කතා කරලා විදහාට දුලා කියලා බලන්න. කවුරු හරි ආව කවුද ආව කියලා බලන්න. දැන් ඔහොම බලන කෙනාට මට මේ බාහිර ලෝකේ කවුරු ආවත් නැවද සාමාන්‍ය දෙයක් නේ කියලා කියනවා. ඒක ඇත්තට දෙයක් නෙමෙයි. එහෙමද? දැන් කොහොමද වැඩ කරන්නේ? ආ දැන් ඉතින් ඒ ඇතුළේ දැම්ම දොර ඇහුවා. දොර වහලා තියලා. දැන් ඔය අතරේ කවුරු හරි එනවා. වටේට බලන යන්න විදියක් නැහැ දොර වහලා. දැන් 16ක් නැගිලානේ හිතන්න බැරි විදියට. මට කවුරු ඒ කවුද ඉන්නේ කියලාද බලා ගන්නත් නැහැ, දැක ගන්නත් නැහැ, මොකුත් නැහැ කියලා මම මේක ඇතුළේ දාලා කොට කරලා මට මේ මේක ඉන්න පුළුවන්ද? දැන් අන්න නිදහස අනුභව දෙන්නේ එතකොට. ඒ නිදහසේ යායක මුක්තිය දෙගෙන ඉන්නකම් එයාට ඒක එයාට ලැබු නිදහසක්ද කියලා තේරුම් ගන්න බෑ. දැන් ඔබ මුදේට පැහැදිලිව පේනවා විශේෂයෙන්ම ගෑනු ළමින්ට ඒක අවස්ථාවක්. ඒ ළමයි ගෙට දාලා කුණු කරලා තියෙන දවසක් තියෙනවා. කොච්චර අඬනවා. මොනවා ලබා ගන්නද? බලන්න ඕනේ වට පිටාව. දැන් හිර කරලා තියෙන ගේ ඇතුළේ දවස් ගානක්. හොඳ අත්දැකීමක් ලැබුණා. මට එළියට යන්නත් නැහැ. තවත් එළියට ගන්න. ඉතින් එළියට යන්නේ කොහොම හරි බොරුවට හරි දුවනවා නේද? දොට්ට යන්න ඕන කියලා හරි බොරුවට හරි එළියට යන්න ඕන හින්දා එක බොරුවට දුවනවා. ඒ මොකද මේලා තියෙන්නේ? අපි ආස්වාදයක් නිතරම ලබ ලබා ඉන්නවා නම් අපිට ආස්වාදය පිළිබඳ සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක නැතුව ගින් හිර වෙලා තිබුණොත් අන්න ඒ විලාසි මහා ලොකු දෙයක් වෙනවා. මේක මේ සාමාන්‍ය මිනිස්යාගේ සිටිතේ ස්වභාවය හැටි. ඒ වගේම තව කාට හරි වුණොත් මරත් එක උරත් වෙනවා මලක් වුණාට කවන්නේ. දැන් මේකත් අපි මේ මානසිකත්වය තුළ තියෙන ස්වභාවය. අනිකාරත් වෙනවා නම් මට රසින ගෙවර කවන්නේ. අනික අනිකට රසින ගන්නට ඕනේ. ඒතකොට මට විතරක් ඇහුවොත් තමයි බෑ. මට විතරක් ලිඩ හැදුණා තමයි අමාරු. අනිකාරත් හැදෙනවා නම් මර කවන්නේ. මම කන්ද නැතුව ඉන්නවා. දැන් අපි තුමු උණ ගෑවිලා ඉන්නකොට ළමයින් කාලේ හොඳ රෝග පේනවා. දැන් ඉතින් ගෙදර මොනවා හරි උයන් හදනකොට එහෙම මන් නැදව මට උණ ගෑනිකන් ඉඳලා මම හොඳයි යෝග වෙනවා කියලා අඬනවා. නෑ නෑ අපි කන්නේ. අනලට ගානක් නෑ. උඹලා කන්නේ නැහැ මට කවයි. මේක වෙනසක් ලොකුවට පේනවා. අනික අය කනවා මට නෑ. ඒ අවස්ථාවේ වගේ අඬනවා. නෑ නෑ අපි කන්නේත් නෑ. අපි උයන්නේත් නෑ. හරිය සනසිල්. ඇයි යගේ බල පිරුණා. දැන් මේක තමයි මේ මිනිස් ස්වභාවික මේ මනුස්සයයි ගතිය හැටි. අනිකට ලැබෙනවනම් මරවත් ලැබුණාට පස්සේ මට ඒක ගානක්. හොඳේ අනිකටත් ලැබෙන්නේ නැත්නම් අහිනම් මරත් ඉවසන්න පුළුවන්. මට ලැබෙන්නේ නැතු අනිකයට ලැබෙනවනේ. අනික ඉවසන්න බෑ. දැන් මේක තමයි සාමාන්‍ය ලෝක සත්‍යයේ ගති ලක්ෂණය. ඉතින් මේ වගේ අපි මොකද වෙන්නේ? ඔය හැමතැනකම ලැබෙන ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලෝකයේ වටිනා දෙයක් තියෙනවා කියලා හිතා ඉන්නවා ඒක ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා තමාගේ කරගන්න. තමාට ලැබෙන්නේ නැහැ නම් අමාරු වැඩි. ඔන්න ආතු දෘෂ්ටියේ ස්වභාවය. ඔවි. ඉතින් අනිකා ඉතින් අනිකා නොකා හිටියා කියලා මගේ බඩ පිරෙන්නේ. අනික කෑවා කියමල මොකද? උඹලට ඕන කාපල්ල එපා අනිකා කියලා මම මොකද? මට ඒකේ ප්‍රශ්නයක් නැහැ කියන මට්ටමට ආවොත් ඒකත් ඉතියේ මානසික හොඳ දියුණුවක්. ඒ මේ එකම දිනුවකත් උත්සාහයෙන් වීර්යයෙන් ගොඩනගන්න බෑ. ඇත්ත දැක්කාට පස්සේ ඇත්තට අනුකූලවයි ඒ தත්ත්වය මතුවෙන්නේ. එහෙනම් කැමැතිසේ නැති ලෝකේ කැමැතිසේ නැහැ කියලාම දැක්කනම් හරියට. බලන බලන දැන. මූලික වශයෙන්ම අපිට තේරෙන්න පටන් ගන්නවා කැමැතිසේ නැති ලෝකයක. මොනවද කැමැතිසේ පවත්වන්න පුළුවන්? කැමැතිසේ පවත්වන්න බැරි ලෝකයක් තුල මොනව බලාපොරොත්තු වෙන්නද? මෙන්න මේ පළවෙනි අදහස දෙන්න කරන සෝතාපන්නය. එයාට 아무තු කියලා දෙන්න දෙයක් නැහැ. එයා දන්නවා දුකට හේතුව කැමැතිසේ නැති බව. මොනවද කැමැතිසේ නැති? ලෝකේ පවතින සියලු දේම කැමැතිසේ නැහැ. නැත් ලෝකේ පවතින සියලු දේම දුකට හේතුවක් වෙනවා. අල්ලගන්න කියන. කැමැතිේ පවතින නැති නිසා. එහෙනම් ලෝකේ පවතින සියලු දේවල්ම ඇසුරු කරන්න ගියෝ කැමැතිේ නැත්නම් ඒ නිසා දුක එනවනම්. ඒ දුකෙන් මිදෙන්න තියෙන්නේ වැඩක් නැති අසාරයව දැනගෙන අත්තරින් වෙලි මිදී ගියහම දුකෙන් නිදහස්. එයා දුක දැක්කා, දුකට හේතුව දැක්කා, දුකේ නිරෝධය දැක්කා, නිරෝධ මාර්ගය දැක්කා. ওই ටික දැක්කාට පස්සේ කියනවා සෝදාපන්නයි කියලා ඔය හතර දැක්කේ. එයාට දෘෂ්ටියක් නැහැ. ඔන්න ඔතෙන්ට එන්න ඕන. ඉතින් නිවන අවසනයි දුක් කියුණා රාග දේශ මොහයන්ට ප්‍රධාන හේතුවක් කියුණා. ඉතින් ওই ටික අහකලා හිටන් අතිශාට අමුඩ ගහන්නේ මං රාගය අසුරු කරන්නේ මං බය කොච්චර බැන්නත් බයින්නේ. ඕම කී කී හිටියට එහෙම කවදාත් මේකෙන් මිදෙන්න බෑ. කිවිජ මූල හේතු දුරු කරන්න. එන අටක් කරා තීනි පදා සම්බුද්ධ වෙන ප්‍රකාශිතා කිව්ව අකුරු අටයිපත් තුන හරියට තේරුම් අරගත්තා නම් එදා රොදෙන්ටපත් වෙනවා. කෙනෙක් නින්දේදී මිය යන්නට සිත් පහළවන අයුරුහා ඊළඟ ප්‍රතිසන්දිය කුමක් විය හැකිදයි විස්තර කරන්න. දැන් මෙන්න මේකත් වැදගත් දෙයක්. දැන් මේ නින්දේදී මිය යන විට කියලා අපි හිතාගෙන ඉන්නවා. නින්දේදී මැරෙනවා කියලා. දැන් මේ නින්ද කියන්නේ මොකද්ද? අපි ඔබ දැකලා තියෙනවා. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි කියන්නේ මේ මස්ලේ වලින් හටගත්ත මේ ගුලිය මේ කොටස් 6 කොටස් 5 මෙන්න මේ කොටස් 5 ඇසුරෙන් තමයි අපි මේ රෝගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා ලබන්න අවදියෙන් ඉන්නවා කියන්නේ. ඉතින් අපි නිදා ගන්නවා කියලා කියන්නේ. මේවා අවදිව පවත්වන්නා වූ ගති ලක්ෂණේ මේවා අපතරාවිය හැදුනා. මොකද අපි අතුරු කරන කියන විදිහට කුසල් ලකින් මේ ඒ ඒ මට්ටම ඉන්න ඉන්නවද ඔව් ඉන්නවා ඒතකොට ඒගොල්ලෝ දැන් ඒතකොට ඒගොල්ලන් ඇහුවත් ඒගොල්ලම නිගමනය කරන්න ඕනේ ප්‍රාණඝාත කරන්නේ නැහැ මම මේ විදිහට අයිතුකම් අසාධාරණකම් කරන්නේ නැහැ ඒතකොට දස කුසල්ම වල යම් ආකාරයෙන් කෙනෙකුට ගිනි දෙන දෙයක් තියෙනවා මම කරන්නේ නැහැ කියන මට්ටමේ එයා ඉන්නේ කොච්චර නිගමනය කරද දැන් අවංකව මෙයා බලන්න ඕනේ යම් විදිහකින් දැන් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා යම් කිසි පුද්ගලයෙක් මට හම්බ වෙනවා මහා නිදානක් දැන් ඔක තියෙන්නේ දැන් මගේ වත්තේ තියෙන නිදානක් මට හම්බ වුණා දැන් මම විශාල කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්නත් මට ඒක ඇති. දැන් ওই වෙලාව වෙනකොට අපි බලා ඉන්නවා දැන් ওই වෙලාවේ බැරිලා හරි වෙන කෙනෙක් ඇදිලා ඔක ගත්තොත් මම ගන්න තීරණය මොකද්ද? මම මගෙන්ම අහන්න ඕනේ. දැන් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම විත්‍යාචාරයක් නැහැ, බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. මම මේ වගේ දැහැමි තැනකයි මං ඉන්නේ. හැබැයි ඉන්නේ ඇයි? මට ඒක හොඳයි කියලා හිතෙන හින්දා. යථාර්ථයක් දැකලා නිසා අසාරත්වයක් දැකලා නෙමෙයි. ලෝකේ යථා දැකලා නැහැ. දැන් ලෝකේ අසීමිත වටිනාකම එයාගේ හිතෙන් දුරු වෙලා නැහැ. නමුත් දැන් එයා ඒ නිසා එතන ඉන්නවා. නමුත් එයා දැන් අසීමිත වටිනාකම දුරු කරලා නැති නිසා ඕ මේ ලෝකේ මහා සම්පත්තිය කඩාහැල එයාගේ වතේ මහා නිදාන පහළලා තියෙනවා එයා දැක්කොත් එහෙම. එච්චර කල් නොතිබුණ අසීමිත වටිනාකමක් එයාගේ මනසට එනවා. දැන් ඊට පස්සේ එයා මොකද දන්නේ අර අසීමිත වටිනාකම මානසින් බැඳෙනවා. ඊට පස්සේ මේ ලාවදී. ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. අපේ ආතගෙත් මෙහා අපිට කියා තියෙනවා මේක අයිතියක් තියෙනවා කියලා. ඔය කොහේ හරි ඉන්න මිනිහෙකුට ඕකාරංචිලා ඉදලා හිටන් ඒ මිනිහා විදිහට ඕක හරවන්න එනවා. දැන් මොකද ගන්න පියවර? ඒ සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ අපේ තිබිච්ච ඔක්කොම ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා පටන් ගන්නවා ටක් ගාලා වෙනස් වෙන අනිත් පැත්ත. අන්න අපිම දැනගන්නේ අපේ පිළිඳ මානසික පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ මුළු ලෝකේ ශක්විති රජකම දෙනවා කිව්වත්. ඒ හේතු කරගෙන මට මේ අවේඩක් අසාධාරණයක් කරලා නැත්නම් ගන්න ශක්විති රජකම වටිනවාද කියලා බලපුවා. මට ශක්විති රජකමත් වටින්නේ නැහැ කිය අවංකව තමයි තේනවනේ. අන්න ඒ පුද්ගලයා ආර්ය පුද්ගලයා. එයි ඒ ඒ ඒ අදහස ගන්න බෑ මේ සියලු ප්‍රියමනාප කියන දේවල් අසාරයි කියලා දැකේ නැති කෙනාට. ඒ නිසා කෙනා ලෝකයේ ශක්විති රජකමට කලාවෙන් කලාවටවත් ලං කරන්න බෑ සෝවාන් කුදිලා ගුණය කියලා. අන්න. පොට්ටක් එල්ලුම ගමන් ගොර මත වෙනවලු. අන්න ඒ වගේ. එල්ලුම නැත්නම් ඒක හැමදාම බිඳුම වගේ පේනවා. ඒක තියෙන. අන්න ඒකයි. එල්ලුම අවස්ථාවේ ගොර මත වෙනවා. ඒ වගේ හැඟවිච්ච බොරයක් තියෙනවනේ තමයි අනුසේ බිඳිලා ගියා නම්. යථාර්ථයේ දැකලාමයි. එතකොට මේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා ඒ අසාර දකින්න බැරිද? ඉතින් ඒතකොට යථාර්ථයේ දැන් අපිම කල්පනා කරලා බලන්න ඕනේ. යථාර්ථයක් නම් යම් තැනකදී බොරු වෙන්න බෑනේ. යථාර්ථයක් නම් ඒ තුල බොරුවක් තියෙන්න බෑ. දැන් හොඳටම පැහැදිලිව පේන අනිත්‍යයි කියලා ගත්තාම යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියලා ගත්තාම අපි කෙලින්ම අහන යමක් කියනකොට මේ ලෝකේ සියලු දේම යමක් කියන එකට අයිති. මේ දුකෙන් පිරලා තියෙන ගොඩවල් කොච්චර ගණනක් මේකේ තියෙනවද? ඒ දුක් ගොඩවල් ඔක්කොම ස්ථිර නැත්නම් ඒක දුකද? ඒ පිරලා තියෙන දුක් ගොඩවල් ස්ථිර වුණා නම් සැපද? දැන් ওই ප්‍රශ්නෙට උත්තරේ ගන්නකොටම අපිට පේනවා. එහෙනම් ස්ථිර නැත්නම් දුකයි කියලා කියන කතාවට ගලපන්න බෑ නෑ මේක. එහෙනම් ඒතන අපි ඉඳලා තියෙන අසත්‍යයකද සත්‍යයකද? ඉතින් මේක අසත්‍යයකනේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටියක සම්මා දිට්ඨියකද? ඉතින් තියෙන මිත්‍යා දෘෂ්ටියක. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තෙම නෑ. ආර්යයන්ට ගැලපෙන්නා වූ සම්මා දිට්ඨියනේ. ආර්ය සම්මා දිට්ඨිය ඇත්තෙම. විදියක් නෑ අන්න ඒකයි කියන්නේ. ඒකනේ කියන්නේ. දැන් දැන් කොච්චර උදාහරණ කවමද වඩනවා මොනවා කරන්නද? මෙච්චර මේ බනහලා නැගින්නකොට සෝවාන් ඵලයටපත් වෙලා නැගින්න පුළුවන් හේතු වාසනාවන්තිය ඉන්න ලෝකෙට. මේ පොඩ්ඩ වැහුවට පස්සේ වැහුනොත් අඳුරු වෙයි, ඇරුණොත් බබලයි. දැන් වැහිලා දින අඳුරු වෙනවා. දැන් ස්වාමීනන්ත ඔව් 1994 ඉඳලා හ්ම්. ඔව්. මට ප්‍රතිඵලයක් දැනගන්න. ඉතින් මාත්‍ය පළවෙනිම කාරණේ මේකනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සමාධිය. මාර්ගාංග 7 7කින් පරිවාර කරලා තියෙනවා කියලා. සම්මා සමාධිය තමයි මේ ලෝකේ අපිට මේ ජන සමාජය වඩන්න පුළුවන්. මිත්‍යා සමාධියක් වඩනවා නම් මිත්‍යා සමාධිය කියනත් එක එක විදිහට තියෙනවා. සෑම අසත්පුරුෂ වැඩකට මිත්‍යා සමාධියක් තියෙනවා. ඒතර කම්ාසගත සමාධිය කියලා කොටසක් තියෙනවා. කර්මඵල දෙහිමි ලැබෙන සමාධිය. ඒ වගේම ධානා සමාධිය කියලා කොටසක් තියෙනවා. ධානලාභී ලැබෙන සමාධිය. ඒ වගේම ආර්ය සමාධිය කියලා කොටසක් තියෙනවා. ආර්ය ධර්මයේ තුලින් ලැබෙන සමාධිය. මේ ආර්ය ධර්මයේ තුලින් ලැබෙන සමාධිය මේ සමාජයේ පිරිස අතරින් ලබන්න පුළුවන් එකක්. ඒ ප්‍රථම ධානයත් ලැබිය හැකියි. ද්විතිය ධානයත් ලැබිය හැකියි. ඒකේ පසුතලයේ හරියටම පූර්ණ වෙලා තිනවා මාර්ගාංග 7කින්. ඒ මාර්ගාංග 7න් පළවෙනි එක වැරදුනොත් එතන පටන් ගිනම එතන සියල්ලම වැරදි. මේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. දැන් මේක විමර්ශනය කළේ නැහැ යෝනිසෝ මනසිකාරී නුවණින් මෙනෙහි කළේ නැහැ ඇත්තද කියලාවත්. අපි නිගමනයකට වැත්තා. අපි එක එකනාගේ දෘෂ්ටි නිසා අපි විශ්වාස කළා බෞද්ධයන්ගේ තියෙන හරියාකාර සත්‍ය ධර්මයක් අපි අහලා තියෙනවා. මේකට උත්තර දෙන්න කවුරුවත් නැහැ. කවුරුවත් නැත්තේ මොකද? මේක හිතාගන්න මොලයක් තියෙන එකෙක් මේක මත කරගෙන නැති නිසා. වැරිලාම හොඳයි අපි මේක විග්‍රහ කරන්න ඉස්සෙල්ලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක විග්‍රහ කරන්න ඉස්සෙල්ලා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචනේ විතරක් කරගෙන අනිත්‍ය යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක බැරිලා හරි අන්‍යාගමිකයින්ට එහෙම අහුවෙලා. උන් කිව්වා නම් එහෙම. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන මේ දුක්ගොඩවල හැමතැනම තියෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය කියලා. මේ ලෝකේ හැමතැනම දුකෙන් පිරලා තියෙන කියලා. මේ දුකෙන් පිරලා තියෙන ලෝකේ ස්ථිර නම් එහෙම සැපද ස්ථිර නැත්නම් දුකද කියලා හෙව්වොත් එහෙම මොකද්ද කියන්නේ? එතන උඹලා කතාවට උත්තරය දීපලා කිව්වොත් මොකක්ද දෙන්නේ? එහුණා එහුණා ඉවරට මෙහෙරයි. අර විතරේ දන්නේ නැත්නම් මේක යථාර්ථයක් දන්නේ නැත්නම් යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන නිගමනය අපි හිටියන. ඕක අහගන්න තරම්වත් මොලයක් ඇහිතිවෙ මේ ලෝකේ නොහිටපු ඉඳ අපි බේරුණා. මෙච්චර කාලයකට. ඒකයි කියන්නේ ඉතින්. පොත්පත් පොත්කේ ලියලා තියෙනවා. අන්නේ සුළු දෙයකින් වැහිලා තියෙනවා. තිබුණේ නෑ. ඒ අවංකවම පේනවා ඉතින්. මේ කොච්චර කාලෙවත් කිව්වේ නෑ. ඔව්. තියෙන බෑනේ. ඒක නේ කාටද? ඒ නිසා බේරෙනවා. මොකද මේ වචන තුනේ ගැඹුරු බව බැඳගෙන ගන්නත්. ඕකම වැදගත්. මේ වචනේ මාත්‍රයේ එළියට දැම්මත්. ඒ වචන මාත්‍රියත් විග්‍රහ කරගන්න ඥාන ශක්තිය මෙච්චර මහා පඬිතුන් අතර ඉන්නේ. ඒක තමයි ධර්මතාවයක්ම වෙන්නේ. ඒක තමයි. ඒක අති අති දුර්ලභයි. මොකද මේ මනසට යථාර්ථය කරා ඉන්න ඉඩ දෙන්නේ නැහැ මාරපාක්ෂික බලවේග පස්සේ ආපු ගතිය නිසා. ඒ ඒ අරමුණු වෙන්නේ ඉතලා ඒක විකර්ෂණය වෙනවා. යථාබෝධයේ හේතු වෙන්නා වූ ධර්මාබෝධයේ ඉන්න විදිහක් නැහැ. ඉන්නවා ඉන්නවා. අන්න ඒකයි. ඒකට කැපීම් කළා මේක නැතුවම තමයි මේ ඉතන නැතේ. අන්න ඒකයි කියන්නේ. මේ කොච්චර කළත් මේ පොඩ්ඩ ගන්න නැහැ යන්න බෑ. ඉතින් සතන රාගන් සූත්‍රයේ කියන්නේ අර සමහර කෙනෙක් තුලනවාසයට වෙත නමස්කාර කරලා කියන සමහර කෙනෙක් පැත්තකින් ගියා සමහර කෙනෙක් ඒ විදිහට නම් ගොත් කියලා හිටියා වැඳලා නමස්කාර කරලා හිටියා නිකම්ම කිහිඳගෙන හිටියා නිකං අහක බලාගෙන හිටියා ඔය එක එක විදිහට තියෙනවනේ ඒ බීජාසාල ගෝචර නොවන අය ඒකයි හේතුව ඉතින් ඒ නිසා අනිච්ච දුක අනාත්ම කියන මේ වචන තුන අටක් කරා තීනි පදා සම්බුද්ධ වෙන මුදු බුද්ධහම උතන බුද්ධහම වැහුණා නම් වැහින්නේ තොතනින්. ඇරුණා නම් ඇරින්නේ තොතනින්. අකුරු අටයි පද තුනයි තුලින්. ඉන්නවා ඉන්නවා. දැන් ලෝතරා බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන මහා බෝසතාණන් වහන්සේ මෙච්චර පිරිම්පුල සර්ව සම්පූර්ණ කරලා තියෙද්දි අන්තිමට හිටවුවේ අද රැයි බුදු වෙන්නේ එළිවෙන්න ඉස්සෙල්ලා. ඒත් දන්නේ නැතුව නේද මේ මං බුදු වෙනා නම් මේ පාත්‍රේ උඩුගම් බලා යාවා කියලා දැන්. ඒත් නිවිතා කල්ලා බැලුවා නේද? සැකේට නේද? දැන් හෙට මේ අද රෑ ඉඳගත්තාම හෙට උදේ බුදු වෙනවා. ඔක්කොම සම්පූර්ණ. තා පැය ගානයි තිබුණේ වැඩේ පටන් ගන්න. ඒ හවස යනකම් මොකද කරන්නේ? තවත් දන්නේ නැහැ බුදු වෙනවද කියලා. ඔව් ඒකයි කියන්නේ ඉතින්. ඒතකොට බාණ්ඩ උච්චර ඥානවන්තකෙමින් අග්‍රත්වයේ වැල්ලයිට උන්වහන්සේටවත් මේ බුද්ධත්වයේ පිළිබඳව සැකේ මිසක් තිබුණාද මේ සැකහැරුණාද? අන්තිම මොහොතේ එක. ඉතින් එච්චරත් ඥානවන්ත උන්වහන්සේටත් මේ ඒ වෙලාවෙ ඉන්න කීපොර ගිහිල්ලාද? අවුරුදු 6 තිස්සේ හැමතැනම බැලුවා නේද? ආලාර කාලාම උද්දකාරාම පුත්ත මේගොල්ලන්ට ගිහිලා බැලුවා. ඒක ඒක පරිබ්‍රාජික ළඟට ගිහිලා බැලුවා. ඒ වගේම කාන්තාව ළඟට ගිහී පරිබ්‍රාජිකාවක් ළඟට ඇසුරු කරලා තිබුණා කියන එක ඔය සඳහා වෙනවා. මේ ධර්මයේ ගැඹුරු දෙනක ආර්ය පරිශ්‍රණයේදී. ඒ තරම් කරලා තියෙනවා. ඒතර මේ ගිහිලා සෝහන් වලට ගිහිලා ඉතින් සෝහන් වල අර මහ දුක් විඳින වෙලාවේදී මිනි ඇටවලින් මුළු ශරීරය වහගෙන මහා අවුවේ. අර මිනි ඇට එකතු කරලා එවෙන් ඇඟ වහ ගන්නවා. වහගෙන තැම්බි තැම්බි ඉන්නවා ඔක ඇතුලේ. කොහොමද ඉඳලා තියෙනවා. ඔව්. අදිහිද උනිස් වශයෙන් ඉඳලා තියෙනවා. සෙනග එනකොට මෝ දුවනවා වගේ වේගයෙන් මහ කැලේ බිඳගෙන කැලේ ඈතට දුවලා තියෙනවා. මිනිස් පුළට අපේ එන්නේ නැති වෙන්නේ. මෙහෙම තව තව තම් රැකලා තියෙනවා. දඟා කියලා දෙනවා. අන්න ඒකයි. හංකඩ කාලා. එතකොට මේ ගොම කාලා. මේවත් කරලා තියෙනවා. මොනවද නොකරලා තියෙන්නේ? මේ හැම එකක්ම පරිස්සම කරලා තියෙනවා. ඇයි ඉතින් යථාර්ථය දැකනනම් ඒ වෙලාවේදී ඕක කකා ඉන්නවද? බුදුන් වහන්සේ දෙන්න කොට ගන්න වෙන්න ඕනේ. ඔව් නේ සෝතාපන්න කියන தත්ත්වයට පත් වෙන පටිච්චසම උපාදී දැකීම. බුදුරයන් වහන්සේලා තියෙන්නේ මේ කාරණා තුනයි. ශ්‍රාවකයන්ටයි සෝතාපන්නත්වයේ තියෙන්නේ. සෝතාපන්න ඵලයේ තුලින් ඉන්නේ ශ්‍රාවකයෝ. අවස්ථා තුනයි බුදුරයන් වහන්සේ ඉක්මෙව්වේ. ලෝතර බුද්ධත්වයට පත් වෙන්නේ. සෝතාපන්න කියන්නේ ශ්‍රාවකයා සතු අතිරේක ගුණයක්. සකුඩාගාමි අනාගාමි අරිහත් කියන තුන තමයි බුද්ධත්වයට පත් වීමේදී අවශ්‍ය කරන්නා වූ මේ කොටස් තුන. සුද්ධ වෙන්නේ. සෝතාපන්නත්වයේ අවශ්‍ය කරන්නේ දහම් නුවණට හේතුකාරක ගොඩ නැගිච්චේ නැති අනික් කෙනෙක් නිසා. අන්න ඒකයි. දර්ශනීය පහ කරන්න ඕනේ. දර්ශනීය ගන්න දෙන්නේ මහා ප්‍රඥා පහළ වෙන උන්හතරේ සූදාසා දර්ශනීය පහළ වෙනවා. ඒ දර්ශනීය පහළ වීමෙම තමයි උන්හතරේ පරිත්‍යාගෝපාදී තෝරාගත්තේ. ඒ ඒ අවස්ථාවේදීම සෝතාපන්න කියන தත්ත්වයට ගත්තේ නැති මොකද? සෝතාපන්න කියන්නේ එක පැත්තක් තමයි ශ්‍රවණය කිරීමෙන් පිළිපන් කියන්නේ. අහලාමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න ඕනේ. ඒ ශ්‍රවණය කරන්න අවශ්‍යයි අත්‍යවශ්‍යයි සෝතාපන්න කියන එකට. ආ සෝත කරන්න ඕනේ. ඒ ශ්‍රවණය ගන්න ඕනේ. ඒ ශ්‍රවණයෙන් පැමිණෙන ශ්‍රාවකයෝ. ඒ ශ්‍රවණයෙන් පැමිණෙන සත්‍යය උන්වහන්සේට මහා ප්‍රඥාවෙන් ලැබෙනවා. ඉතින් ඒක සෝතාපන්න කියන එක විශේෂ සංගයක් වශයෙන් සලකන්නේ බුදුරයන් වහන්සේලාට. හරියට කිකිලියන්ගේ පැටි මේ පැටව මේ බිත්තරේ බිඳගෙන එළියට එනවා වාගේ పూర్වේ නිවාසානුසති ඥානෙ පූර්ණ කරපු වෙලාවේදී ඒ තුලින් ලෝකේ බලපු වෙලාවේදී මම පළවෙනි අවස්ථාව අවිද්‍යාව පිටගෙන එළියට ආවා. එන බුදුරජාණන් පළවෙනි අවිද්‍යාව දුරු කිරීම. චතුූපපාත ඥානය තුලින් ලෝකේ බලාගෙන කියනවා. ඒ තුලින් අධර්තන ආවර්ජනා කරනකොට දෙවෙනි වතාවරක් විතරේ පලාගෙන කිකිලි පැටිය කෙලිය තෙනවා. යන් දෙවෙනි වතාවරත් අවිද්‍යාව පිට හැරගෙන විද්‍යාවටපත් වුණා. ආ ඊට පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දකින්න නුවණ පහළනාව තුන්වෙනි අවස්ථාවේ ආසුරක්ෂය ප්‍රඥානීයදී සියලුම අවිද්‍යාවන් පිටගෙන විද්‍යාවටපත් වෙන අරිහත්ත්වයටපත් වෙන ලෝතර බුද්ධත්වයට එක්කලා. අවස්ථා තුනෙන් උන්වහන්සේ බුදු වුණේ. හතරකින් යන්නේ ශ්‍රාවකයෝ. දර්ශන බෑ බෑ කරන්න බෑ. ඒක දේශනාවේ පෙන්නලා තියෙනවා. ශ්‍රාවකෙක් නම් සෝතාපන්න වෙන්න ඕනේ. සෝතාපන්නෙක් මේ හැට යනවා මිසක්. ඒක අන්න ඒකයි. ඒක ඇත්තෙම නෑ හිත. සත් ධර්ම ශ්‍රවණේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනේ. සත් ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ. ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ. ඒ ඒක මේ මොහොතේ වැඩෙනවා. අන්න ඒකයි කියන්නේ. ඔය ධර්මානුගම ප්‍රතිපත්ති තියන පුද්ගලයා මේ අතීත තමන්ගේ ස්කන්ධයන් දැකලා වර්තමානයේ මෙතන එක් කිරීම නතර කරගන්න. ඉදිරියේදී තමන් උත්සාහ ගන්නවා නම් එවැනි තත්ත්වයකට මේ මෙවැනි මාර්ගයකට ඒ මේකයි දකින්නේ. අතීත ස්කන්ධවල යථා ස්වභාවය දකින්නේ වර්තමාන ස්වභාවය දැකලාටයි. වර්තමාන ස්කන්ධය කියන්නේ මොකද කියලා තේරුම් ගත්තාට අතීතයේ තිබුණෙත් ඒවයි අනාගතයේ හැදුනත් හැදෙන්නේ ඒවයි දැන් තියෙන්නේ ඒවයි. කොහොමයි අතීත අනාගත වර්තමාන සැකදුරු වෙන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ ටික දකින්නකොටම එයා දකිනවා මේ ලෝකේ කියන්නේ මෙච්චර නා. ඉස්සර තිබුණේ මේ ලෝකෙමයි. මේ වගේ ලෝකයක්. මතුවර හැදුනත් හැදෙන තියෙන්නේ මේ වගේම ලෝකයක්. අන්න යථාර්ථය දැකලා පස්සේ තුන් පොළොව දැකනවා. එවැනි ලෝකයක් මොකටද කියලා හිතනවා. ඔන්න ඒක ලෝකෙ කොහේ හැදුනත්. හැදිලා මෙච්චර කල් ආවෙත් එහෙම ලෝකෙක දැන් ඉන්නෙත් එහෙම ලෝකෙ. මතු හැදුනත් හැදෙන්නේ එහෙම ලෝකයක්. ওই පිටස්තර ලෝකයක් හැදෙන්න බෑ. එනයි අතීතයක් දැක අනාගතයක් දැක වර්තමානයක් දැක්ක. තුන් පොළොව දැක්ක. මේ පුබ්බේකාංකති අපරේකාංකති පුබ්බම්පරේකාංකති කියන මේ තුනම නැහැ. මොකද? මුලදී ආත්මයක් තිබුණාද? දැන් තියෙනවද? මතුවර තියෙනවද? ආත්මය කියන එකක් ඕකේ පහළ වෙන විදිහක් නෑ නම් පංචස්කන්ධයත් උරේ. අතීතයේ පංචස්කන්ධයක් තිබුණාත් ආත්ම නෙමෙයි. ආත්මය කියලා පහළ වෙන එකක් ඒකේ නෑ. දැනුත් නෑ මතුවර හැදෙන විදිහකුත් නෑ. මෙතනදී අපි හැම වෙලේ මේ මේ විඥානස්කන්ධයේ මෙච්චර මට මෙච්චර මෙච්චර හිංසා කරනවා. මේ මේ මේක අදිනව දැකලත් මේ පැත්තට යන්න පුළුවන් නේ අනිත් දුකනාත්මක. දකින්න පුළුවන්. ඉතින් ඒතර අපි දකින්න ඕනේ හිංසාව පීඩාව දැක්කට පස්සේ විඥානීය ආදීනව දකින්නවා. ඒතකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ විඥානීය කුමක් නිසා හටගන්නවද කුමක් නැත්නම් නැති වෙනවද? අන්නේ ප්‍රශ්නේ උත්තරේ ඉන්න. ඥාන ස්කන්ධ කියන්නේ. මේ ස්කන්ධ පංචකයක් හැබැයි නම් මේ ස්කන්ධ පංචකය ආදීනවයක් වශයෙන් අපි දැක්කනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා. මේ රූපස්කන්ධය නිරෝධ කරුවොත් මේ කරදරේ නැහැ. වේදනා ස්කන්ධය නිරෝධ නම් ඒත් නැහැ. සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය නිරෝධ කරපුවාට මේ කරදරේ මිදුණා. දැන් අපි එකක් දැක්කා. ඇත්තෙන දුක තියෙනවා නැති තැන නැහැ. දැනුයි අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඇති තැන දුක තියෙන බව දන්නවා. නැති තැන දුක නැති බව දැනගත්තා. දැන් මං ඒ තත්ත්වෙටපත් වෙන්නේ කොහොමද? ඇති තැන අත්හරින්න ඕනේ. අත්හැරපු තැනටපත් වෙන්න ඕනේ. එහෙනම් දැනීමට මාර්ගය අවශ්‍ය වෙන්නේ. අනේ දැන් ඕනේ වෙනවා මේ කරන්නේ කොහොමද කියලා බුදුරණාහිගේ පිළිසරණ. අනේ ධර්මයේ පිළිසරණ ඕනේ නේද දැන්? මෙතනින් දැනගන්න ඕනේ. ඇයි මේ රූපස්කන්ධය හටගන්නේ? කුමක් ඇසුරු කරගත්තොත් රූපස්කන්ධය වෙනවද? කුමක් ඇසුරු නොකළොත් රූපස්කන්ධය වෙන්නේ නැද්ද? අනේ හේතුඵල න්‍යාය දකින්න ඕනේ. කුමක් නිසා වේදනා ස්කන්ධය වෙනවද? කුමක් ඇසුරු නොකළොත් වේදනා ස්කන්ධය වෙන්නේ නැද්ද? කුමක් නිසා සංඥා ස්කන්ධය වෙනවද? කුමක් අත්හැරියොත් සංඥා ස්කන්ධය නැද්ද? කුමක් ඇසුරු කළොත් සංකාර ස්කන්ධය වෙනවද? කුමක් ඇසුරු නොකළොත් සංකාර ස්කන්ධය නවතිනවද? කුමක් ඇසුරු කළොත් විඥාන ස්කන්ධය වෙනවද? කුමක් ඇසුරු නොකළොත් විඥාන ස්කන්ධය වෙන්නේ නැද්ද? ඔව් උතුම්ම තැන හැටියට සෝදාපන්න අවස්ථාව කරා යන්න නම් ආත්ම කරගන්න අවස්ථාවේ උපාසකෙන ඉපිටක් ධර්ම ශ්‍රවණය පළමු වෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණය තුලින්ම පුද්ගලයා යථාර්ථයට එන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක ඒකාන්තයෙන් ආයුතුම තැන. එතෙන් නෑවිදින් කිසිම විදියකින් එහාට යන්න බෑ. ඔතෙන්ට ආවට පස්සේ එයාට පරප්‍රත්‍ය රහිතයි. අනුගේ ආධාරයක් ඕනේ නෑ. එයාට මාර්ගයේ පේනවා නිවන දකින්නවා. නිවන දැක්කට පස්සේ එයා වෙන කොහේ හිත පිහිටවන්නද? ඊට පස්සේ එයා ඈ හැඟීම හැම අපිට ගැටෙන හැම අවස්ථාවකම ඔව් හැරෙන හැම අවස්ථාවකම මේ සස අභිපා පහළ වෙන ඉතිරි පහළ හැම අවස්ථාවකම ඔව් යෝනිසෝමනස්කාරය තුලින් ඔන්න අනිත්‍ය දුක්ඛනාත්ම කියන තුන දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් දකින්නකොට අපිපත් වෙන්නේ අනුලෝමක් ශාන්තියට විතරයි. අනුලෝම වෙනවා විතරයි. ආර්යත්‍රායක මාර්ගයේ තියෙන ඊළඟටයි. අනු ඒ නිසා කියනවා ලෝකයේ අනිත්‍යයි කියලා දකින්නේ අන්ලෝමක් ශාන්තියටපත් වෙනවා. නිවන නිච්චයි කියා දකින්නේ සම්යත නියාමයට වහිනවා. ලෝකේ දුකයි කියා දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. අන්න ඒකයි. නිවන සුඛයි කියා දකින්නේ සම්යත නියාමයට වහිනවා. සම්යත නියාමය කියන්නේ නිවන් මඟ. එන හැම වෙලෙම නිවන නිත්‍යයි කිය නිවන සුඛයි කිය නිවන ආත්තයි කියලා දකින්න ඕනේ. ලෝකේ අනිත්‍යයි කියලා දකින්නේ දුක්ඛයි කියලා දකින්නේ අනාත්තයි කියලා දකින්න ඕනේ. ලෝකේ අනිත්‍යයි දුක්ඛයි කියලා නම් තමයි අනුලෝම වෙනවා. මාර්ගයට අනුලෝම වුණා. එච්චරයි ඒකෙන් උනේ. තව කොච්චර වේ තනිච්චයි දුක නැත කියලා කොච්චර ගිය කීරියත් අනුලෝම වෙනවා විතරයි. එයින් හරියන්න බෑ. අන්න ඒකයි. දැන් ඒතොර අපි ඒක අනිපැත දකින්න ඕනේ. මාර්ගයට බහින්න ඵලෙ ලැබෙන්න. සම්යත නියාමයේ කියන්නේ ඵලෙ. මේ ආර්ය මාර්ගය. නිවන් ඒක ආයන නිවන් මාර්ගය. සම්යත නියාමයේ. අනුලෝමක් ශාන්තියට නොපත් කෙනෙක් සම්යත නියාමයට බහින්න යන සිදු නොවන්නකි. අනුලෝමක් ශාන්තිය ඉස්සෙල්ලා අවශ්‍යමයි. නැත්නම් සම්මියත න්‍යාමයට එහෙම නිවන සුවයි කියලා දකින්න බෑ. ලෝකේ දුකයි කියලා දැකේ නැති කෙනාට නිවන සුවයි කියලා පේන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම ලෝකේ දුකයි කියලා දකින්න ඕනේ. ඒ දර්ශනීය පහළ වෙන්න ඕනේ. ඒතර තමයි යාර දකින්නේ ලෝකේ දුක නම් මොකද්ද සුව? නිවන සුවයි. අන්න ඥානය කියන පළවෙනි ඥානය. අන්න ඒකට කියනවා ආර්ය මාර්ගඥානය. මාර්ගඥානෙට ඉන්න නම් ඉතල අනිච්ච දුක්ඛ නැත දැකලා තියෙන්න ඕනේ. අනිච්ච දුක්ඛ දැක්කම නිවන් දකින්න කිව්වොත් වැරදි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකහම මාර්ගයට අනුලෝම වෙනවා. නිවන සාර්ථකයි ප්‍රණීතයි කියලා දැක්කහම. අන්න නිවන් මාර්ගයට බහිනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට අහු වෙන්නේ එතනින්. සම්මාදිට්ඨිය ලැබෙන්නේ එතෙන්දී. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කහම මිත්‍යා දෘෂ්ටි එක්ක කොටසක් ගැලවෙනවා විතරයි. සම්මාදිට්ඨිය බවට පත් වෙන්න නිත්‍යයි සුඛයි අත්තයි කියනව නිවන ගැන දකින්න ඕනේ. නිවන දැකගෙන නම් සම්මාදිට්ඨිය වෙන්නේ. ඕකේ ආරිනවත් නිවනේ අන්න ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිවෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය කියන්නේ නිවන සුඛය කියලා දකින්න එක. අනේ පූර්ව භාග නුවණ පළමුව පහළ වෙයි මග නැන පසුව පහළ වෙයි. පළමුව පහළ පූර්ව භාග නුවණටයි තිය අනිච්ච දුක නැත්ත. ශ්‍රවණය කියන එක ඔව් ඒ ස්වාමීන් වහන්සේ නමකින් හරි එහෙම සම්පූර්ණයෙන් ශ්‍රවණය වෙන ධර්මයක් කියන දුක වහන්සේ දත්තන්නේ එහෙම නැත්නම් මේ ජීවිතේ මේ කියන හැලැප්පීම් වලදී දකින්න ධර්මය. නේ ශ්‍රවණය කරන ධර්මයේ ආධාර කරගෙන ධර්මයේ දකින්න ඕනේ. දකින ධර්මයේ දකින්න ඕනේ. ඔව් තමයි ධර්මයේ දකින්නේ. සෝතමෝ කියන එයා ඒ ඒ අත්- ඔව් දැන් සෝත සෝතේට එන්න ඕනේ. පරතෝකෝසක ප්‍රත්‍යය විතරයි. ඒක අපේ අවශ්‍යයේ ප්‍රත්‍යක් විතරයි. යෝනිසෝ මනසිකාරයේ නොනින් මෙනෙහි කිරීම තමයි අවබෝධයට හේතු වෙන්නේ. એટલે හැම චතුරාර්ය සත්‍ය කියන අවබෝධ දහම. පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අවශ්‍ය කරන උපනිශ්‍රේ දෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණේ උපනිශ්‍රේ වෙනවා. දේශනා උපනිශ්‍රේ වෙනවා. පොත්පත් උපනිශ්‍රේ වෙනවා. දැන් අපිට පොත්පත් උපදේශ ඔව්. සිතිවිලි හැම වෙලේම ඔව් ගැටෙන අවස්ථාවක් ගැටෙන අවස්ථාවේ අනිත් කරක් හොයලා දකින්නවා ඔව් එළන අවස්ථාවේ ඒක දකින්නවා මේක දැන් ඉතින් මරාය මොකද දකින්නවා ඔව් දැක්කට ඔකේ ප්‍රත්‍යක්ෂ වීමක් වෙන අවස්ථාවට ළඟාවෙන එකයි තියෙන්නේ අන්න ඒකෙන් නිවන සුඛය කියලා දකින්න තියෙයි ඒකයි ඒකයි අනුපාලුව දැන් ඕකෙදි මෙහෙම හිතන්නකෝ ඔකට උපමාවක් පෙන්නනවා දැන් අර නැවක අරන් යනවා නැව අතරමං වුණාම කපුටුවේ කරයි යනවා ගොඩ බිම හොයා ගන්නවා දැන් නැව අතරමංගිලා ගියාට පස්සේ ගොඩබිම කොහෙද ගියා කියලා හොයාගන්න බැරි වුණොත් එහෙම නැවියන්ට. ඔය කොහේ හරි ඈතට ගියාට පස්සේ මේ කබුරා උසි මැකලා සෝ කියලා යවනවා. දැන් කබුරා ඉන්න තැනක් නැති ඉඳලා පන්නන හින්දා එතනින් උඩට යනවා. කැරකිලා කැරකිලා බලනකොට උඩ වටේම තියෙන මුහුද නෑ යන්න තැනක් නෑ වහන්න තැනක් නැති නිසා. ආපහු කොම ගහේම වහනවා. ඒ වැහුවේ මොකද යන්න තැනක් දැකෙන්නේ නැති නිසා. ඌ එක තැනක් බය වුණා. බයලා පයින්ද හැදුවා. ගිහින් බලපුවාම තැනක් නැති නිසා ආපහු ඒකෙම වහන්න සිද්ධ වුණා. මෙන්න මේ වගේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගත්තාම බය වෙලා දුවන්න හදනවා. යන්න තෙන නිවන සුඛයි කියලා දැකේ නැත්නම් ගිහි බහර දෙයක් නෑ. ඒතර දැකේ නෑ. අන්න ඒකයි. මෙතරයි ඒතරයි කිව්වේ ඒකයි. මෙතර ආදීනව දකින්නවා. ඒතර ආනිසංස වශයෙන් දැකේ නැත්නම් යන්න තැනක් නෑ පිටින්න දෙයක් නෑ. අන්න නිවනේ නිවනේ හිත පිහිටීමේ කියනවා සම්මාදිට්ඨිය. අන්න ඒකයි. අපිට හොයාගන්න බැරි කියලා. මේ ස්කන්ධයන් ගැන මේ ආකාරයෙන් මෙනෙහි කරගෙන දැන් නූපන් නූපන් සංකාර රූපදීම පිළිකත්. හ්ම්. උපන් සංස්කාරයන් අනුවරින් මෙනෙහි කිරීම පිළිකත්. මේ ආකාරයෙන් මේ සතර සම්පත්තදා වීර්ය කරගෙන යද්දී තමා සතිපට්ඨානේ වඩද්දී සම්පස්පර වඩද්දී ඉදිරියට යන්න පුළුවන් නේද? යන්න පුළුවන් සතර සතිපට්ඨානිය වැඩිීමේදී දැන් අපිට සතිපට්ඨානියෙදි දැන් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා හතරක් පෙන්ලා තියෙනවා මිසක් මේක වඩන හැටි කියලා නෑ ඒකයි වෙලා තියෙන්නේ. සතර සතිපට්ඨානිය වඩන්න කියලා අපි අහලා තියෙනවා. සම්පූර්ණ විරුද්ධයි. විසුද්ධි මාර්ගය කියන්නේ ත්‍රිපිටකය නෙමෙයි. ඒක ආචාර්ය වතය. අන්න ඒකයි. ගැටලු සහිතයි. දැන් කායानुපස්සන දැන් බලමුකෝ අට්ටි අට්ටි කිය කියා ඇටද කැටද හැකිලා දිහා බලයින් අපිට කියා දීලා තියෙනවා විසුද්ධි මාර්ගය. දැන් බුදුරජාන් වහන්සේ අට්ටික භාවනා කරන්න කියයි සංසුපිටකේ කියා තියෙන්නේ කොහොමද? ඇටි යටි කියලා බලහින්න එකක් නෙමෙයි. මේ ඇට සැකිල්ල පෙර කාලෙක මේ වගේ මනුස්ස ශරීරයක් නේ. මං වාගේ නිදලා තින්නේ. අද මේ ඇට සැකිල්ල. ඒ වගේ ඉන්න බැරි වුණා. ඒක ගෙවිලා ගිහිලා නැත්නම් මැරිලා ගිහිලා දිරකර වෙලා මේකට එන ධර්මතාවය ඒකයි. එතකොට දැන් මේ ශරීරියත් මතුවර ওই ධර්මතාවය ඉක්මවලා නැහැ. ඒවම් ඉතින් ඒවම් ධම්මෝ ඒවම් භාවී ඒතං අනතිතෝති. මේක ධර්මතාවය කියන එක තියෙනවා මේක ස්වභාවය කියන මේක ඉක්මවලා නැහැ. මෙන්න භාවනා කරන අටික භාවනාව. ඇට සැකිලි දිහා බලලා ඇට ඇට කිය කිය ඉන්න කියලා දුන්නේ කවුද? එහෙම භාවනාව බුදුරයන් වහන්සේ දේශනා කළේ නැහැ. නමුත් අපිට කියලා තියෙන්නේ භාවනාව පැත්තකින් තියලා අටි යටි කියන හිත පිටවන්නේ මේ මේ ද්‍රව්‍ය වස්තුවකට. දැන් ද්‍රව්‍ය වස්තුව කියන්නේ ඒකේ රූප තියෙනවා. ඒක අපි දැක්කහම අපිට යම් දැනීමක් ඇති වෙනවා. වේදනා. ඇට සැකිලි කියන හැඳිනීමක් ඇති වෙනවා සංඥා. මේක කැතයි අපිරිය කියන්නේ සංකාරයක් ඇති වෙනවා. ඒක මේ හිතට දුක් දෙන සංකාරයක්. සංකාරය. ඒක දැනෙන විඥානයක් තියෙනවා. අපි එතන පිළිලා ඉන්නවා. දැන් පංචස්කන්ධයක පිහිලා ඕකෙම ඕකෙම යලි යලි හඳුනනකොට පංචස්කන්ධයේ ඉන්නවා මිස දුක්ඛස්කන්ධයෙන් යන්නේ කොහෙද? අපි අටි අටි කියන දුක්ඛස්කන්ධයේ ඉන්නවා මිස දුක්ඛස්කන්ධ ඉක්මවන්නේ කොතනින්? දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. ආනන්ද හාමුදුරුවෝ. ස්වාමීනි ආපෝ කසිනිය වඩන්නෙත් නැතුව ආපෝ කසිනියට අරමුණු කරන්නෙත් නැතුව තේජෝ කසිනේ අරමුණු කරන්නේත් නැතුව වායෝ කසිනේ අරමුණු කරන්නේත් නැතුව පඨවි කසිනේ අරමුණු කරන්නේත් නැතුව නීලෝ කසිනේ පීතෝ කසිනේ ඕදාත් මේ උත්ත කසිනේ ආදි වශයෙන් ආ වූ ඒ කසින අරමුණු කරන්නේත් නැතුව ඒ වගේම මේ ලෝකේ දැකපු අහපු මතක් කරපු પરම්පරාවෙන් ගෙනාපු කිසිම යම් ද්‍රව්‍ය වස්තුවක් ඇද්ද යම් කිසි දෙයක් ඇද්ද ඒව අරමුණු කරන්නේත් නැතුව නමුත් සංඥා සහිතව වඩන්න පුළුවන් සමාධියක් තියෙනවා අන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආපෝ කසිනේ වඩන්නෙත් නැතුව තේජෝ කසිනේ වඩන්නෙත් නැතුව වායෝ කසිනේ වඩන්නෙත් නැතුව පඨවි කසිනේ වඩන්නෙත් නැතුව නීලෝ කසින පීතෝ කසින ඕදාත කසින ආදී වන්නා වූ කසිනයක් වඩන්නෙත් නැතුව ඒ වගේම දැකපු අහපු මතක් කරපු પરම්පරාවෙන් ගినాපු එකේම දෙයක්වත් අරගන්නේ නැතුව ඒ එකකුවත් ගන්න නැතුව ලබන්න පුළුවන් සමාධියට සංඥාවක් තියෙනවා ඒක මොකද්ද ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඔන්න ඔකයි ඒම සාන්තයි, ඒම ප්‍රණීතයි. කුමක්ද? සියලු සංකාරයන්ගේ සමතයක් ඇද්ද? සබ්බ සබ්බූපදී පටිනිසා සියලු උපදීන්ගේ පිළි නොගැන්මක් ඇද්ද? තණ්හක්කය තණ්හාක්ෂය කිරීමක් ඇද්ද? විරාගය විරාගෝ විරාගයක් ඇද්ද? නිරෝධ නිරෝධයක් ඇද්ද? නිබ්බානන්ති. මේ පැවැත්මෙන් බැඳීමේ නික්මීමක් ඇද්ද? අන්න ඒකයි සංඥාව. උපාසන කලින් දේශනා කරේ ඒකනේ. ඔව් ඒකමයි කිව්වේ. දැන් අන්න බුදුරයන් වහන්සේ දේශනා කළ ආර්යයන්ගේ හිත පිහිටවන්න ඕන තැන. එන ආර්යව කවදාවත් අසගුණ්ඩ දහයති නොවඩව අජානීය දහයති වඩව කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. මොන අසගුණ දැහන මොකද්ද? මේ සමහර අය මේ යථාර්ථය දකින්න නැති අය. ආපෝ ධාතුවේ හිත පිහිටවනවා. ආපෝ ධාතුවේ භාවනාවක් කරනවා. තේජෝ ධාතුවේ හිත පිහිටවලා භාවනා කරනවා. වායෝ ධාතුවේ හිත පිහිටවලා භාවනා කරනවා. පඨවි ධාතුවේ හිත පිහිටවලා භාවනා කරනවා. නීල නීල වර්ණයේට පීත වර්ණයේට ඕදාත වර්ණයේට මාංජේත වර්ණයේට මෙහෙත හිත පිහිටවලා භාවනා කරනවා. දැකපු අහපු මතක් කරපු પરම්පරාවෙන් ගෙන අපු එක එක ලබ්ධිය අල්ලගෙන ඒ ලබ්ධිය වල පිහිටලා භාවනා කරනවා. රෑදවල් දිගේ භාවනා කරනවා. නමුත් ප්‍රතිඵල ලබන්නේ නැහැ. මොකද හේතුව ඒක යථා ධර්මයේ නෙමෙයි ඒක අසගුණ දෙහැර නිසා. අජානීය ධායිතේ වඩන්න. ඒක නිවන් දෙනවා. එහෙනම් අජානීය ධායිතේ වඩන කෙනා ආපෝ නිසා දැහැන් වඩන්නේ නැහැ. තේජෝ කතිරින් නිසා වඩන්නේ නැහැ. වායෝ කතිරින් නිසා වඩන්නේ නැහැ. පඨවි නිසා වඩන්නේ නැහැ. නීල පීත ලෝහිත උදාත ආදී වර්ණයක් නිසා වඩන්නේත් නැහැ. දැකපු අහපු මතක් කරපු પરම්පරාවෙන් ගిన අප කිසිම ලබ්ධියක් අල්ලගෙන වඩන්නේ නැහැ. එහෙනම් මොකද වඩන්නේ? ඒ සියල්ලීමේ යථාර්ථය දැකලා අල්ලන්න එකක් නැහැ කියලා දැනගත්තාම සාන්ත ප්‍රණීත මොකද්ද? අත්හැරී ගියාද නැලී ගියාද මිදී ගියාද ඕකයි සාන්ත. එන අතරු තැන නොයලුන තැන මිදුන තැන ආපෝ ධාතුවක් නැහැ තේජෝ ධාතුවක් නැහැ වායෝ ධාතුවක් නැහැ පඨවි ධාතුවක් නැහැ නීල කසිනියක් නැහැ පීත කසිනියක් නැහැ ඕදාත කසිනියක් නැහැ මන්දේත කසිනියක් නැහැ දැකපුවාම මතක කරු මේ ලෝකේ කිසිම එකක් හිතර නැහැ නමුත් සංඥාවක් තියෙනවා මොකක් සංඥාවක් අත්හැරීමේ නොයල්මේ විදීමේ නිමත හිත පිටෝක සංඥාව මෙන්න මේක ආර්යයන්ගේ භාවනා මාධ්‍යය මේ මාධ්‍යය වඩන කෙනාට මේ මාර්ගයේ වැඩිලා එනවා සියල්ලම අභිභාගයේ සියල්ලෙන් පූර්ණයි මේ මේ මාර්ගයෙන් ශාන්තිය සමතියට පත් වෙච්ච කෙනාට ආපෝ කසිනේ ඔන්න වැඩෙනවා මහාදී මහන්සියෙන්න ඕනේ තේජෝ කසිනේ ඉබේම වැඩෙනවා. වායෝ කසිනේ ලැබෙනවා, පඨවි කසිනේ ලැබෙනවා. ඕනනම් ලබන්න පුළුවන්. නමුත් අල්ලලා නැහැ. ඒවා විපුල වශයෙන් ලැබෙනවා. නිරන්තරයෙන් ලැබෙනවා. අප්‍රමාණව ලැබෙනවා කියලා පෙන්නනවා. මේ ආර්යෝ ආර්යෝ කොතනකවත් ගිහලා මැටි ගුලි හදාගෙන භාවනා කරලා නැහැ. අපේ බුදුරණන් හතේ දීලා නැහැ මේක කාටවත්. අන්න අරන්න රුක්ම ශුන්‍යාකාරය තියෙනවා. ගිහිල්ලා නැහැ ඔය ටික කරගන්න කියලා ඇහුවා. දැන් අද මැටි ගුලි හදන එක කියා තියෙනවා. ඒ වගේම වායු මේ වර්ණ කසිනයක් ගන්න ඒවට හදා තිනා මේ තේජෝ කසින ආලෝකය ගන්න ඒවා ආලෝක කසින ගන්න මේ ෆිසික ඇල්ල බැදලා ඉතින් මොට්ටියකට හදලා හරින කලෙක දීර ඇතුලේ ත්‍රිපාණක් තියෙනවා උජාතිය වගේ ආ තියෙනවා රටේ තියා කියා තියෙනවා දැන් පෙලක් අය ඉතින් ඔය ඕකම ගහපතම විමුක්ති මාර්ගය. ඒකේ තියෙන ඉටිපන්දම් ගහගෙන කරන භාවනාව. ඉතින් ඒ කතාවෙන් වෙන ඉටිපන්දම් කියන වචනේම ගන්නකොටම මේ චිත්තයත් ඇඳලායි දාලා තියෙනවා විමුක්ති මාර්ගයේ ඉටිපන්දම් වලින්. ඉටිපන්දම කියන එකයි ඉංග්‍රීසි කාරයෙන්ගේ මෙහාට. අපි දින විලක්කුවක් ගහලා කියවන අපිට කියන්න පුළුවන් අපේ පැරණි කාලේ ඉඳන් ඉරක් භාවනාවක් ඒකවත් කිය හැකියි. ඉටිපන්දම ඇඳලා ඉටිපන්දම් ගහලා පත්තු කරලා කරන භාවනාවක් ඒකේ පෙන්ලා තිනවා. ඒකෙම වෙන ඉංග්‍රීසි කාරයෙත් මෙහාට ආවට පස්සේ තමයි ওই භාවනාව ඉදලා තියෙන්නේ කියලා. විමුක්ති මාර්ගයේ භාවනාව. ඉතින් බාර කල්පනා කරලා මොනවද කියන්නේ කියලා. විලක්කුවක් පත්තු කරන්නේ කියවන අපේ අර පැරණි මිනිසුන්ගේ තිබුණේ ඒවනේ. ඉටිපන්දම් කතාව ලේකාලේ තිබුණේ නැහැ. එහෙනම් එහෙමත් කිය හැකි ඒ කාලේ නම් ආපු එක කියලා. ඉතින් මෙන්න මෙහෙම දේවල් අපිට දීලා තියෙනවා. මේ විසුද්ධි මාර්ගයේ විමුක්ති මාර්ගයේ කියන පොත්වල පෙන්නලා තියෙන්නේ මේ හරයක් ඇති බොහොම ලේසියෙන් යන්න පුළුවන් මාර්ගය සම්පූර්ණ වහලා. ඉතින් කිව්ව පිළිගන්නේ නැහැ විප්ලවයක් කරන්න වෙනවා කියන්නේ කිව්වා. විප්ලව කරන්න දෙයක් නැහැ ආපුවා මේ පහළට පිළිතුරිලා කියන්නේ කිව්වම මොනවා කියන්නද? අන්න ඒකයි. ඒකෝට දැන් අර. ඒතන උදාහරණයක් දෙනවා මගේ ආර්ය ශාසනය තුළ අරින් වහන්සේ ඔව් නැහැ කියලා අන්න ඒකයි කියන්නේ. ඔව්. ඒක දැන් වෙලා තියෙනවා. ඒක හොඳට පැහැදිලි. කිසිම ආයත මාදේ නැති වෙන හේතුව. හේතුව ඒක ධර්මයේ වාපේ. වාපේ. ඒක පැහැදිලිවම හොඳට පැහැදිලිව පේනවා. ඔය සත්‍ය ධර්මයේ මතුවෙනකොට සත්‍ය මතුවෙන 아무තු දෙයක් නැහැ ඒකේ. මේ බොහොම පහසු මාර්ගයනේ තියෙන්නේ. මේක ලොකු දෙයක් නෙමෙයිනේ. ඒක අර කර්මස්ථානේ අරන් වාඩිව ගැටලුවක් එන්නේ නැහැ ඕනේ නම. ඔව්. ගන්න කෙලින්ම. ඒත් අපි ඇල්ලුවේ නෑ බාන්නේ දැන්. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි. අතහැරීම නාතයි, අතහැරීම වෙත්තා, නොයල්ම නාතයි, නොයල්ම වෙත්තා, මිදීම නාතයි, මිදීම වෙත්තා, නිවනම නාතයි, නිවනම වෙත්තා. කර්මස්ථානයක් ගත්තා. දැන් ඔගේ කාටවත් කියනවා ඔන්න ඔගේ ආපෝ වචින්නේ මේ ටිකයි තියෙන්නේ. තේජෝ කසින්නේ මේ ටික තියෙනවා. වායෝ කසින්නේ මේ ටික තියෙනවා. පඨවි කසින්නේ මේ ටික තියෙනවා. වර්ණ කසින්නේ මේ ටික ඔගේ තියෙනවා. ඔය එකක්වත් කියන්න එකක් තියෙනවද? කිසිම දෙයක් ඔගේ නෑ. එහෙනම් මොකද්ද ඔගේ තියෙන්නේ? Taman දැක්ක ඇත්තනේ. පූර්ණ කරන නාමයක් තියෙනවා. අරගතේ යුතු දහම තියෙනවා සත්‍ය තුලින් තමයි දැක්කේ ඒක. පහකට යුතු දහම තියෙනවා සත්‍ය තුලින් තමයි දැක්කේ ඒක. ධර්මයේ දැකලා නම් ධර්මයේ තුල ධර්මයේ කියලා කියන්නේ. අර ද්‍රව්‍ය වස්තු එකක්වත් නෙමෙයි. එකම ද්‍රව්‍ය වස්තුව හිත බඳලා තියෙනවා. නේ අත්තරීමකද නොවැල්මකද මිදීමකද නිවන්ට හිත පිහිටියා. මේ බෞද්ධයෙක් නම් නිවන්ට හිත පිහිටන්න ඕනේ. අන්න ඒතන් සන්තන් ඒතන් පණිත. එහෙම සන්තයි එහෙම ප්‍රණීත. මේ කොහේ හිත පිහිටවන්නේ? යද්දා සබ්බ සංකාර සමතෝ. ඉතින් සංකාර සමතයක් වුණා නම් ඒකයි සාන්ත ප්‍රණීත. අල්ලගන්නේ එකක්වත් විද්‍යාමාන එකක්වත් සාන්ත ප්‍රණීත නෑ. සබ්බ සංකාර සමතෝ. සබ්බ සංකාර සම්ප සබ්බූපදී පටිනිසයි. සියලුම උපදීන්ගේ පිළිනෝ ගැනීමක් ඇති. ඉතින් ඒක උපාදානයක්වත් ගන්නෙ නෑ. කොතනද යන්නේ? ඒතන් සන්තන් ඒතන් පයි නිවන. නිවන උපාදාන කරන එකක් ඈ. උපාදාන කරද්දී අල්ලගන්න දේ තියෙන ඒවා. සියලු උපාදානයන් නිරෝධ වෙනවා. සබ්බූපදී පටිනිසයි. තණ්හක්කයෝ. කොතන තණ්හාවෙන් අල්ලගන්නේ? කොතනද හිත බැඳෙන්නේ? ඡය වෙනවා. විරාගෝ. රාගයෙන් හිත වෙන කාම රාගත් නැහැ, රූප රාගත් නැහැ, අරූප රාගත් නැහැ, කාම ලෝක රූප ලෝක අරූප ලෝක අනාතයි. ඉතින් විරාගයි. නිරෝධෝ. කොහෙද රවුම් ගහන්නේ? නාම ලෝකේ රවුම් ගහන්නෙත් නැහැ. රූප ලෝකෙත් නැහැ. අරූප ලෝකෙත් නැහැ. නිබ්බාන දිබානින් නික්ුණා. බැඳිලා නැහැ. බැඳීමෙන් ඉවරයි. අන්න ඒකයි සාන්ත ප්‍රේම. මේක තමාගේ හිතින් දැන් තමයි. තමාගේ යථාර්ථය දැකලා බණ අහලා තේරුම් ගත්ත ඇත්ත ආවර්ජනය කරනවා. රූප ලෝක අනාතයි කියන එක ආවර්ජනය වෙනවා. ආවර්ජනය වෙනවා. කාම ලෝක අනාතයි. රූප ලෝක අනාතයි. අරූප ලෝක අනාතයි. බේරිච්ච ඇට සැකිල්ලක්වත් සුදු පාටවත් එකක් වෙන්නේ. ඔක්කොම තියෙන රූපෙදෙන. රූප ලෝකෙදෙන. ඔකම ඉවරයි. එහෙනම් මෙවැනි පුද්ගලෙක් උදේ අවදි වෙනකොටත් රෑ මැදදී අවදි වුණත් මෙවැනි සිතුවිල්ලකින් මේ ධම්මනේ. ඔව් ඉතින් යථාර්ථය දැක්කට පස්සේ සාන්තිය හිදී පිහිදියට පස්සේ එයාට කොතනකවත් අහ ගලවන්න බෑ. සත්‍යය දැකලා ඇත්තේ පිහිදයි පිහිදේ. ඒ නිසා කියනවා නිවන් දැක්ක කෙනා වෙනස් වෙන්නේ නැහැ කියලා. සාන්තයි ප්‍රණීතා කියන්නේ මොකද්ද කියලා දැක්කම නිවන හැරෙන්න වෙන එකක් නැහැ කියලා. ඒක සහසුද්ධියෙන් තමයි වැටහුණා නම්. ওই සත්‍යය තුලින් දැකපු තීරණය ඕක නිසා. ආපු තීරණේ චිත්තසාන්තිය ඕක නිසා. ඕක වෙනස් වෙන්නේ නැහැ සෝතාපන්නයි. ඉතින් ඊට පස්සේ දැන් තව අහන්න යන්න ඕනේ නැහැ සෝතාපන්න පුදුල හතු මරනවාද හොරකම් කරනවාද ඒව එකක්වත් අපිට ඕනේ නැහැ. අපිටම පේනවනේ මේ වැඩක් නැතිව අතහැරිය නැහැ. බලෙන් අතහරින්න දෙයක්වත් නැහැ. අපි යලි යලි ආවර්ජනා කරනවා නිවන. ඒකාග්‍රතාව කියන්නේ අග්‍ර කරගත් එක උසනයි. ඒක අග්‍රතාව. හැම කෙනෙක්ම අග්‍රතාවයක් නෑ. ලෞකික ලෝකයේ දින අය පටවි ඒකාග්‍රතාව කරනවා. අන්න ඒකයි. නේද? නාසිකාග්ග. එහම න ආසිකාග්ග නාසිකාග්ග. ඇතුළු කිරීමක් නැති එක අග්‍ර කරනවද? නාසිකාග්ගයි. මෝක්ෂය නිමිත්ත මොකද? නිවන. ඒකයි නිමිති කරගත්තේ. මොක නිමිත්ත ඒවා නාසිකාග්ග ඒවා. ඉතින් ඒක කියන්නේ මොකෙනි මිදේ කට දිහා බලලා ඉන්නා නාසිකාගේ කියන කොට දිහා බලලා ඉන්නා නාහි දිහා බලලා ඉන්නවා. මේ කටයි කොටයි බල බල ඉන්න හරියනවා. කල්පනා කරලා මොකද කරන්නේ? මොකෙනි මිදේ ඒවා නාසිකාගේ වතවලා තින්නේ කොහොමද? එච්චර එච්චරයි ඉන්නේ. නෑ තුනන්සේ ඒවා ඉන්න වටලත් දැන් මෙහෙමයි වෙන්නේ. දැන් ලෝකයේ තුල අපි අසුරු කරගෙන හිටපු අනුසය ධර්ම වශයෙන් අපි ඇසුරු කරපු කාම ලෝක සංඛාරයි රූප ලෝක අරූප ලෝක කියන මේ තුනේ බන්ධනයක් අපේ තියෙනවා. උපාදානයක්. කාම ලෝකත් කාම උපාදානිය යුක්තයි අපි. රූප ලෝක අරූප ලෝකත් ඒ උපාදානිය යුක්තයි. උපාදානිය යුක්ත අපිට භවයක් තියෙනමයි උපාදානිය ඉන්නක. දැන් ඉතින් අපි යම් තරමක උපාදානිය බිදහැරියාද යම් සත්‍ය අවබෝධයක් ලබාගෙන. ඉතින්ලම සතර පහගෙන ගත වෙන උපාදානිය බිදහැරියා. දැන් ඊළඟට ඇදලා ඉන්න තියෙන්නේ මොකද උපාදානිය? සුගතියටපත් වෙන්නා වූ කාමාවචර උපාදානයක් අපි ඊළඟට බැඳිලා ඉන්නේ. දැන් මේ උපාදානියක කැදිලා ඉන්න හේතු තියෙනවා. කරපුවා වොන් තරම් තියෙනවා. දැන් ඒකෙන් ඇදලා ගිහලා මේ සුගතියක උපදිනවා. අපි කාම සංකාරයත් මේ මේ උපාදානෙ බින්දානම්. අපි රූපාවචර අරූපාවචර උපාදාන අපිට තව තියෙනවා. රූපරාග අරූපරාග තියෙනවා. ඒතර අපිට දැන් තියෙන්නේ. ඒක උපදින්න හේතු වෙන්නා උපාදානෙ නිසා ඒක උපදිනවා. උපාදාන පත්‍ය භව. අපිට තියෙන රූප භව අරූප භව. ඒකට යනවා. ඒතර වඩලා යන්නේ ඒවා නෙමෙයි මේ තියෙන්නේ. අපි අල්ලගෙන යන්නේ ඒවා. අත්තරිය යන යම් තැනක් අත්තර කරලා අපි නෑ. ඒතර යමක් අත්තරිනකොට යමක එල්ලෙනවා. ඒක එන්නේ හේතුනේ තර කරන ඒ කියන්නේ අපේ උත්සාහයේ වීරිය කොච්චර නැගුවත් අපිට මේ පැවැත්ම තුළ අපි පුරුදු වෙලා තියෙන අනන්ත සංසාරයේ පටන් යමක එල්ලිලා ඉඳලා. ඒ නිසා අපිට මේ අත්හැරුණ ගමන් හරි අමාරුයි. දැන් ඵල සමාපත්තිය ලැබෙනකොට මහ භයානකයි මේ එකපාරේ එනකොට. ඵල සමාපත්තියේදී බුද්ධිලාට දැනෙන්නේ මට කිසි දෙයක් මේ ආතපත්ක නැතුව ගියා වගේ එකක් උනානි කියලා. මොනවා කරන්නද? ඇසුරු කරන්න දෙනෙකුත් නෑ. මට මනසට නැගෙන්නේ ඉන්නේ අල්ලා ගන්න දෙනා. ඒ අල්ලාගෙන පුරුදු වෙලා තිබිච්ච එකනට දැන් බලනකොට රූප අල්ලන්නේ රූප අහුවෙන්නේ නෑ. සද්ද අල්ලන්න හදනවා සද්ද අහුවෙන්නේ නැහැ. ලෙසල යනවා වගේ. ගන්ධ අල්ලන්න හදනකොට ඒක අහුවෙන්නේ නැහැ. රස අල්ලන්නත් බෑ, ස්පර්ශ අල්ලන්නත් බෑ, හිතවිලි අල්ලන්නත් බෑ. අන්තිමට හිතන්න බැරි එකක් වුණා වගේ එකක් වෙනවා. වෙච්ච ගාම මේ පුදුලා නිකන් කිසි තැනක අල්ලන්න නැතුව නිදහස් කළා වෙනවා. දැන් මේ අල්ලගෙන මිදලා පුරුදු වෙකනට එකපාර වෙන්නේ මොකද? අර ඒ දණ්ඩ යනකොට එකපාර අත් වෙලා කැඩනොත් එහෙම. ඉවරයි නේ වැඩි. අන්න ඒකයි. දැන් ගස් වලට තියෙනවා ඒ වගේ. ඇයි කර්මසත් දැන් මේ ලෝකේ සංකතයි පරිච්ඡහම්පන්නයි. ඇහැ සංකතයි පරිච්ඡහම්පන්නයි, රූප සංකතයි පරිච්ඡහම්පන්නයි, කාය සංකතයි පරිච්ඡහම්පන්නයි, ශබ්ද සංකතයි පරිච්ඡහම්පන්නයි. මේ ආදී යතකන දිවනාසී ශාරීරියේ මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම. මේ සියල්ලම සංකතයි පරිච්ඡහම්පන්නයි. සංකතන වන පරිච්ඡහම්පන්නන වන කිසිම දෙයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් මේ මුළු ලෝකේ ආධ්‍යාත්මික බාහිර කියන සියල්ලම සංකතයි පරිච්ඡහම්පන්නයි. පරිච්ඡහම්පන්න නම් පරිච්ඡහම්පන්න රටාව තියෙන්න ඕනේ. ඉතින් මොනවද ගන්නේ? අවිද්‍යාව පටන් ගන්නවා. දැන් සුද්ධ හිතක් ඉස්සෙල්ලාම තිබුණා. සුද්ධ හිතක් කියන්නේ ඉස්සෙල්ලාම ආවේ බ්‍රහ්ම ඉන්ද්‍රියයේ බ්‍රහ්ම කායික මිනිස්සුය. බ්‍රහ්ම කල්පිකයි. ඒගොල්ල ප්‍රීතිය භුක්ති විඳගෙන ප්‍රීතිය ආහාරය කියන තමයි මුලින්ම ජීවත් වුනේ. ඊට පස්සේ තමයි මේ ලෝකේ ක්‍රමක්‍රමයෙන් කාම සංකල්පනා ගොඩ නැගිලා එහන වටකට ලෝකෙට බැස්සේ. ඔය බැහැලා ඉන්න කාලේ දස අකුසල් තිබුණේ නැහැ. මුලින්ම. නෑ ළමයාගේ තියෙන්නේ ප්‍රභා ප්‍රභාස්වර කියන්නේ ප්‍රභා කියන්නේ නැවත වාරයක් භවයට කියන එකයි. අස්සර කියන්නේ සරන්නේ නැහැ. භවයට සරණ බලාපොරොත්තුවක් නැති චිත්තය කියන ප්‍රභාසර චිත්තය. දැන් ප්‍රභාසර චිත්තය කියලා අදගන්නේ මොකද්ද? ආලෝකය කියන වචනේ ගන්නවා. ඔව්. ඒ ලෝකේ ප්‍රභාසරත්වය එකක් ආර්ය ප්‍රභාසරත්වය එකක්. ආර්ය ප්‍රභාසරත්වය ලෝකේ ප්‍රභාසරත්වය කියන අර්ථ දෙකක්. ප්‍රභා අස්තර ප්‍රභාසර. ප්‍රභා කියන්නේ නැවත පහල කරනවා. භා කියන්නේ භවයේ. අස්තර කියන්නේ සරනවා, අස්තර කියන්නේ සරන්නේ. නැවතත් භවයට සරන්නේ නැත්තේ ප්‍රභාසරයි. අන්න ඒකයි නියම ප්‍රභාසර ජීවිත. ඒක තමයි ආරි ප්‍රභාසර ජීවිත කියන්නේ. ඒක ලැබෙන්නේ අරිහතුන් වහන්සේට. අරිහත් වේදී ලැබෙන්නේ නැවත භවයේ සරණ ජීවිතයක් නැහැ. ප්‍රභාසර ජීවිතය. ඒක තමයි ආරි ප්‍රභාසරත්වය. ලෝක සම්මතත්වයේ ප්‍රභාසරය කියන්නේ ලෝකේ හැරිසරායිට ගිහින් නැත්නම් චතුර්ථ ධානයට යනවා ආපහු මෙහාට එනවා. ආයි චතුර්ථ ධානයට එනවා ආපහු මෙහාට නෙමෙයි ලෝකේ චක්‍රේ. ලෝකේ විනාශෙන්ට චතුර්ථ ධානලාභීන් වශයෙන් ඒ ලෝකෙට යනවා. එහෙන් ආයි තාපව පල්ලම් බහැල බහැලට මෙහාට එනවා. ඉතින් ආ ඒතකොට ආපු ලෝකේ මෙහාට ආවේ කොහේ ඉඳලාද? ආපු ලෝකේ ආලෝකේ. ආපු දුර ආදුර අඳුර. ආපු ලෝකේ ඉඳලා ආපු දුරට ආලෝකේ සහ ආදුර ආලෝක අඳුර කියලා වචන දෙකක් හැදුණා. ඉතින් ආපු දුර ලෝභ දේශ මොහ දුර. ආපු ලෝකේ අලෝභ දේශ මොහ ලෝකේ. අලෝභ දේශ මොහ ලෝකේ ආපු ලෝකේ යම් ගති ලක්ෂණයක් ඇයි ඒක ආලෝකේ. ඒක තමයි ලෞකික ප්‍රභාසරත්වය. ඒක තමයි ප්‍රභාසරත්වය ආලෝකයි කියන්නේ. ආපු ලෝකේ හැටි ආලෝකේ හැටි. ආපු දුරේ හැටි ආදුරේ හැටි අඳුරේ හැටි. ආ ආභ අස්සර ආභාසර. ආභ කියා කියන්නේ මේ භවයේ සඳහා එන්නා වූ ගමන. ඒක සරණ බලාපොරොත්තුවක් නෑ. මොකද මෙහි ඔක විනාශ වෙලා. ඉතින් අහසර ආභ අස්සරයට ගියා කියන්නේ ආභාසරයට ගියා. ඔව්. හ්ම්. ඒ ප්‍රතිචාර කරනවා. වචන ඔව්. ආයේ රූපේ හැඩය වෙනස් කරනකොට ඇතුලේ වචන ටිකක් නිර්මාණය කරන්න පුළුවන්. හ්ම්. බලන්න. නෑ නෑ බලන්න. කිඹුලාගේ වතවැණි පුරේ හැදුන හැටි කිඹුලා ඇඳලා ක්‍රමක්‍රමයෙන් ඔව්. අන්න හරි. අදිනවා. දැන් කිඹුලාගේ වත අර ගන්නවා. කිඹුලාගේ වත කියන්නේ කිඹුල් වත. මේ කිඹුල් වත වැනි පුරයක් ඇද කිඹුල් වත් පුරයයි. මේ ලෝකේ කිඹුල් වතයක් පුරයක් හැදෙන හැටි බලන්න ඕන. මෙහෙමයි ගන්න කියලා කිඹුලා අදිනවා. කිඹුලා අවුවට අපින්ද එළිය එනවා ගොඩට. කකුල් දෙක දික් කර ගන්නවා, අත් දෙක දික් කර ගන්නවා, බාව අරගෙන ඉවරලා මේ කඳ බෙල්ල ළඟට තියා ගන්නවා, බෙල්ල හැද පැත්තට හරවා ගන්නවා. හරවා ගත්තාම හිටපු ආකාරය තමයි ලංකාවේ සිටියේ. ඉතින් කිඹුලාගේ කොඳුයට පෙළ තමයි කඳුරට. හොඳ ලස්සනට පැහැදිලිව කිඹුලාගේ වතවයින් පුරයක් තියෙන ඔච්චරයි. මුළු ලෝකෙටම කිඹුලවත් පුරයක්. මේ වචෙන් නිරුක්තියෙම කිඹුලවත් පුරේ පෙන්වන්න පුළුවන් ඕකේ. ඔය අරින් ඉතිහාස කතාව නම් ඉතින් එක එක රජුරුවන්ගේ අහවල් කරායි පුරේ ඕවා කියන්න පුළුවන්. හැබැයි ඒවට කිසිම නිරුක්තියක් දෙන්න බෑ. හේතුඵලයට නිරුක්තියක්. කිඹුලාගේ වතවයින් පුරේ කිඹුලවත් පුරේ. ඒක රාජ කාටවත් නෑ කියන්න බෑ. ඉතින් කිඹුලාගේ වතවයින් පුරේ අපි ඔප්පු කරන්න ඕනේ කිඹුලවත් පුරේට කිඹුලාගේ වතවයින් පුරේ කියන්නේ මොකද්ද කියන්නේ. ලංකාවට ඔප්පු කරන්න ඕනේ. යාපනයේ හැරලා තියෙන බෙල්ල හැරේ ගෝවාලු. ලස්සනට හිටනවා. මෙතන එක පැත්තකින් අර මේ මේ අර පැත්තේ වරාය තියෙනවා. මේ මන්න අර වරාය තියෙන එක පැත්තක අත දික් කරලා තියාගත්තා වගේ. අනි ඔව් අනි පැත්තේ වරාය තියෙන වරාය. අනි පැත්තේ අර තියෙනවා මේ කොළඹ වරාය. කකුල දික් කරගත්තාම කකුල පොඩ්ඩක් පොඩ්ඩක් නැවිලා හිටලා තියෙන්නේ. ඒ වගේම අර අනුපළු දික් වෙලා තියෙන්නේ ඒ ක්‍රමයටමයි. දෙපැත්තේ තියෙන හැටි. ඉන් කිඹුලා කිඹුලා අවුවත් අපින්න බුදියා ගත්තාම කොහොමද ඉන්නේ? අන්න ඒ විදිහ තමයි කිඹුල් වත්තුරේ. කිඹුලාගේ වතන කුරයක් ඇල්ල කිඹුල් වත්තුරේ. ස්වාමීන් වහන්සේ ඉතිහාස සාධු මතු කරගන්න බැයිද? ඉතින් අද වෙනකොට දැන් දැන් ඔයවට ඉතින් කිඹුල් වතුරේ කියන එකට ඉතිහාස සාධක වශයෙන් මතු කර ගන්නවා නම් ඉතින් දැන් තියෙන කැණීම් ආදී කටයුතු වලින් මේ උදව් ගන්න ඕන. සාමාන්‍යයෙන් මම ඒකයි කිව්වේ තව අපිට ඒ සත්‍ය ආවේ නැහැ තව කියලා. ඕක සම්පූර්ණ විග්‍රහ කරන්න ඒ ඔක්කොම දැනගන්න ඕන. නමුත් දැනට දැනෙන හැටියටයි මම විග්‍රහ කරලා දෙන්නේ. හොඳටම ගැලපෙනවා ඉතින්. ඒක කොහොමද? අපි විජයකුට පන්ති දැන් ඉන්දියාවේ විජයකුට පන්ති රහතන් වහන්සේලා ගන්න හම්බෙන්න වැඩි ඉන්න බෑනේ. බෑනේ. නමුත් ලංකාවේ කිච්චිකුට පර්වතේ ඒකට පුළුවන් හොඳටම පැහැදිලිව බලන්න. ආවට පර්වත සියල්ලගෙම වැඩි ඉන්න පුළුවන්. දැන්ටත් ඒ ගල්ලෙන් පවා තියෙනවා. ඔව්. ඔව්. ඒ උරුවෙල් දනාවු කියන්නේ? ඔව්. ඔව්. ඔව්. ඔව් ඒ ගහලා තියෙනවා කොම් පස්සේ හදාගත්තේ මම ගහලා අකුරු කොටපු ගන්න තියෙන්නේ. ස්වභාවිකලෙන් නෙමෙයි ඔය. ඒ ඒ හැම වෙලාවකම මෙහෙම නිකන් පොඩි ගල් කෑලි එකතු කරලා වගේ හදලා තියෙනවා. නමුත් දැන් බලන්නකෝ මෙහෙම කළා අවංග පුද්ගලයෙක් ඉන්නවා පරම්පරාවේ. ඉනිහ ඉතින් මට අපි ආතා ඉන්න කාලේ තාතා ඉන්න කාලේ මේකේ ඉන්න කියලා දුන්නා. මට ප්‍රශ්නයක් නැහැ. මං අනික් කෑංගිලි ගහන්න නැහැ. මගේ ඉඩමේ ඉන්නවා. එයා ඔකේ ඉන්නවා. ඔත ඉන්නවා කපටියේ. ඌ මොකද කරන්නේ ඔප්පු දිලා පොරෝ පුලියලා ඔක්කොම ගිලා මායින් දාලා ඔක්කොම ගිලා ගල් හිටවල ඔක්කොම ගිලා ඌ හදා ගන්නවා ඔප්පුවයි විස්තරේ කවදා හරි ඔප්පු කරන් දෙක. ඊට පස්සේ නඩුවක් ගියාට පස්සේ බලනකොට සාධාරණ විදිහට ඔප්පු කරන් දෙකක් නේ. නම බලනකොට කපටියා මොකද කරන්නේ? ඔප්පු තිරප්පු හදාගෙන මායින් ගහගෙන ඔකම කරන්නේ එයා පෙන්නනවා ඔප්පු සාක්ෂි වශයෙන්. පෙළෙස මිනිහ ජය ගන්නවා. ඔව්. අවුරුදු 700ක පරතරයක මේ හිතස ආවේ කොහොමද කියනවා. අපේ ඉතිහාස අවුරුදු 700 පරතරයක් ඉඩස් වෙන්න ඒ අවුරුදු 700 පරතරේ ඉඩදීම නාම වල නිර්මාණ කරන හැකියාව වල ඔව් ඔව්. මේ මුලදී මුලදී තිබුණේ හැමදාම බෞද්ධයින්ගේ හැම දහමක්ම තිබුණේ වාදනා මාර්ගයෙන්. වචන මාර්ගයෙන් ගෙනාව මිස පොත්පත් මාර්ගයෙන් ගෙනාවේ නෑ. වාචනා මාර්ගයෙන් කියන ක්‍රමයේ තිබිච්ච නිසා හැම එකලාම මේ භාෂා කතාවෙන් ගිලාම දේ තිබුණා මිසක්. ඒ කාලේ මේ භාෂා ලිඛිත භාවයක් තිබුණේ නැහැ. ලිඛිත භාෂාවට තැන ආවේ යෝගීන්ගේ වේද ග්‍රන්ථ නිසා. වේද ග්‍රන්ථවල තමයි ලිඛිත භාෂාවට තැනක් තිබුණේ. ඒගොල්ලෝ තමයි මේ සටහන් කළේ ඔක්කොම. සටහන් කිරීම නිසා තමයි යම් යම් ආදි කරුණු සටහන් වලින් ගෙනා. ඉතිහාස කතා ඔක්කොම සටහන් කළා. ඉතිහාසයේ මේ කෙලවර කර ඇති ශ්‍රී වේදේ කියලා පෙන්වන්නේ. ඒතොර ලක්ෂණ ශාස්ත්‍ර ඉතිහාස කෙටුම්බ ශාස්ත්‍ර කියන්නේ අකුරු කොටන ඒවා. ওই ශාස්ත්‍ර පිළිබඳව දැනීම තිබුණේ ශ්‍රී වේදේ. ත්‍රිවේද අපරප්‍රාප්ත බ්‍රාහ්මණයා ওই ඉතිහාසය ගැන දන්නවා. ඒගොල්ලන් තමයි ඉතිහාසයේ වටිනාකමක් තිබුණේ. ඒ නිසා ඉතිහාසය ලිව්වේ. බෞද්ධයන්ට ඉතිහාසයේ වටිනාකමක් තිබුණේ ධර්මයේ වටිනාකම. ධර්මය කියන්නේ ඉතිහාසයක් නෙමෙයි. අවදාත් තිබිච්ච යථා ධර්මය. අවනේ තවලන්නේ නැහැ. හ්ම්. වේදේ කියන එක දිහා දෙන ලංකාවේ. ඔය ලංකාව ඉන්දියාව දෙකම වේදේ සම්බන්ධයි. එකම රටට හිරව කරක් දෙකෝ වේදේ. යෝගීන්ගේ සම්බන්ධයත් ඒ වගේම මේ අන්‍ය වේද සම්බන්ධයත් ඔක්කොම තිබුණේ ඉන්දියාවත් එක්කලා සම්බන්ධ වුණා. මේකේ මූලස්ථාන තමයි මෙහි. නමුත් මෙහෙ තිබුණා ඔක්කොම තිබුණා. සම්බන්ධය තිබුණා. මේ සම්බන්ධය අතරින් තේරෙන එක මේ මේ ලංකාවගේ. දැන් ලංකාව කියන වචනේ ගත්තාම ලංකාව කියන වචනේ ආ මේ මෑතකදී. දැන් මහාවංශය ලියලා වෙලා හිටන් අන්තිමට ගියා තියෙනවා ලංකාව ආරක්ෂා කරන්න කියලා ලංකාව කියන වචනේම දාලා තියෙනවා විසුණුදේයන්ට පාර දුන්නා කියලා. මේ ලංකාව ලංකාව පාලනය කරන්න කියලා විසුණුදේයන්ට පාර දුන්නා කියලා ශ්ලෝකයෙන් තියෙන ලංකාව කියන වචනේ. මේ ලංකා කියන වචනේ ඉතාලම ඈතකදී හැදිච්ච වචනයක්. එහෙනම් ඔය පොතේ ඔය ගාථාව ඇතුළත් කරලා තියෙන ලංකා කියලා දාන්න බෑනේ. එහෙනම් ඒ කාලේ තිබුණ හැටි දාන්න බෑ හෙළදිව කියනවා. එහෙම වචන දාලා නැහැ. ඔව් ඉතින් හොඳට පැහැදිලිම තැන ලංකාවේ ලංකාව රකින්න ලංකාවේ බොහෝ කාලයක් බුදුහාම පතිනක බුදුරන් වහන්සේ විසුණු දෙවියන්ට කිව්වා විසුණු දෙවියෝ ඇවිදලා මේ ලංකාව රකින්න බාරගත්තා කියන ඒ කතාවක් ඒ ශ්ලෝකයකින් විග්‍රහ කරපු එකක් තියෙනවා. ඒකේ තියෙන ලංකාවට ලංකාව රකින්න ලංකාවේ පතිනක කියලා කිව්ව හැටි ලංකා කියන වචනේමයි. ලංකා කියන වචනේ මේ ඉතාලම ඈත කාලේ බිහි වෙච්ච වචනයක්. ඕක ඉස්ලාම් තිබුණේ නැහැ හෙළදිව. එහෙම ගියා තිබුණා මිසක් මේක ලංකා කියලා වචනයක් තිබුණේ නැහැ. සාම්බර පාරණි. ඔය වචනේ බාර ගන්න. තඹපන්නි කියන්නේ තඹුවන් අත කියන එකනේ පෙන්වන්නේ. එයා කියන්නේ තාම්බ්‍ර ස්ථාම්බ්‍ර ස්ථාම්බ්‍ර කියලා වචනෙන් පෙන්වන්නේ. ඔව් දැන් එතන මේ කතාවට පෙන්වන්නේ ඔය කතාව විවෘතලා තියෙන ඉතින් ඒක තඹපන්නි කියන වචනේ. ස්ථම්භය කියලා කියන්නේ දැන් යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේපි අසම්පකම්පියෝ. පොළවේ හිතනවාද යම් කණුවක් ස්තම්භයක් ඇත්නම් හතර වාතයෙන් කම්පා කරන්න බෑ. එබඳු වන්නා වූ පර්ණයක් හෙවත් ප්‍රදේශයක් යම්තරක තියෙනවා. ඒ ප්‍රදේශයේ එබඳු ඒ පිරිස ඉන්න පැත්ත. ඒක හොඳටම සාමකාමී කරපේනවා. ඔව් ඔව්. ඒකයි. සම්බපන්නේ කියන්නේ ඒකයි. ඔව්. වන්දේ මුදුම දෙයක් මේ විනුරුප්තිය ලස්සනට එනවා. මේ සම්බ කියන්නේ මොකද්ද? ස්තම්භ. පර්ණේ කියලා කියන්නේ පිහිටවනවා. ස්තම්භයක් පිහිටවලා වාගේ. ඉතින් නොසැලෙන චිත්ත ස්වභාවය යම්තරක පිහිටවන්න පුළුවන් යම්තරක් ඒක සම්බපන්නේ සම්බපන්නේ. මෙතන ජම්බුදීප. ඉතින් ඒත් ගන්නෙ ඔකටයි. උදා ඒක තියා තියෙනවා සිංහලෙන්ගේ නිජබිම හැටියට. එහෙන් ආපු එක පිළිගන්න විදිහක් නැති වෙන විදිහට තමයි ඒගොල්ලෝ කරනු පෙන්නලා තියෙන්නේ. මේකත් ඉතින් ඉතින් මේක සිංහලින්ත හිටියා යක්ෂනාග කියලා කොටස නෙමෙයි හිටියේ. මේක සිංහල ප්‍රජාවක් හිටියා කියන එකයි ඒ කරනු පෙන්නලා තිබුණේ. ඉතින් ඒකත් අපේ කතාවට හොඳටම සාක්ෂි වෙනවා. එයනු බැලුවා. ඔව් ඔව්. කොලා දැන් එයා ඊට පස්සේ විජේරත්න කියන ගැන මේ එයාත් පිළිගත්තනේ. අන්න ඒකයි. වාචනය කරන්න කියලා ඔව් ඔව්. අන්න ඒකයි කියන්නේ. ඒ ක්‍රමයේ වැරදි නේද හම්බුනේ. ඔව් ඔව්. ඒ කියන්නේ ඒකදී වෙනපු දේවල් උඟක් වෙනස් ඒවා. ඔව් ඒකයි කියන්නේ. එළදිවට දැඩි අරවගෙන යනවා. ඒකයි ගැලපෙන්නේ. නෑ කියන එක. ඒකයි කාරණේ. ඔව්. ඉතින් ඔකේ ඇත්ත වශයෙන්ම කියනවා බෞද්ධත්වයේ මේ ලංකාවේ බිහි වුණේ කියන එක හරියටම හොඳටම ඔප්පු වෙන කාරණා සාධක හැම පැත්තෙම තියෙනවා. 2500 ක ඉඳන් ආපු බෞද්ධ නටබුන් පූජනීය ස්ථාන ඔකගේම තියෙනා වූ නටබුන් තියෙන ලංකාවේ. මේ ඉන්දියාවේ පළාතකවත් නැහැ. කණීම ඕතරම් කරලා තියෙන. තව වෙන එක එක කණීමක්වත් හම්බෙලා නැහැ අරිහායක යට තියෙන එක. ඒක ඉස්සරහට යනවා ඔව්. ඒක ඒ නිසා සාක්ෂි නෑ. කිසිම තැනක මේ ඔප්පු කරන සාක්ෂි නෑ. ලංකාව පුරා වැඩ උත්තේ දැන් ලංකාවේ හොඳටම සාක්ෂි තියෙනවා. ආමුගලේ දිගේසම වනාන්තර වල පවා ගල් අවුරුදු 2000කට වඩා පැරණිව පෙන ලංකාවේ ලෝහා මහා ප්‍රාසාදේ ගල් කණු. අශෝක ශිල්පිය වල අවුරුදු 1000යි පැරණි. මේ හොඳට පැහැදිලිව පේන දෙයක්. ඒවා නාම කරන්නේ මේ දැක්කම මේ ඔබට වඩා තේරම් බේත් තමයි. ඒකයි වැඩි. දැන් වෙලා තියෙන සමහරවිට මේ ගඩ් කියලා සම්මත පොඩි පිළිසක් ඔක්කොම යට යට ගහනවානේ. අන්න ඒකයි වැඩි. දැන් අපි ඔක මතු ගන්න ගත්තේම සම්පූර්ණ හෙලලා කියනවා. හෙලලා ගන්න. මතු ගන්න ගත්තේම සම්පූර්ණ අකවල ගන්න ඒගොල්ලෝ මම ඒකයි කිව්වේ දැම්ම ඕක අපි මේ පහු ප්‍රශ්නයකට ඕක ගන්නවා මිසක්. ඉදිරියට ගන්න බෑ. ඉදිරියට ඊට වඩා වැදගත් දහම් ප්‍රශ්න ටික තියෙනවා. සමාජ සම්ප්‍රදාය නොබිදෙන දහම් ප්‍රශ්න ටික. ඉස්ලාම අච්ච දුක්ඛනස්ස ඒ පැත්තට යන්න ඕනේ. සාදු කාර්යය පටන්ගෙන යන්න ඕනේ. සාදු කාර්යය, নমස්කාරය, දිසරණේ. දැක්කම ඕනේ ප්‍රෝග්‍රෑම් එක. ඔව්. ඒක යන්න ඕනේ එහෙමයි. මෙතන පටන්ගෙන යන්න ඕනේ. අපි සාදුකාරය දෙන්නේ මොකටද කියලා දැනගත්ත ගාම ඔය ඔක්කොම දෘෂ්ටි බිඳිනවා. මෙච්චර කාලයක් සාදුකාරයවත් දැනගෙන හිටියේ නැහැ කියන එක අවංකව දෙනවනේ. හේතුවතු වෙන්නේ හැකි. ඒ වැඩි අපේ දෘෂ්ටිය බිඳින්නේ නැහැ. දැනට තියෙන එක බිඳින්නේ නැහැ. සම්මතය බිඳින්නේ නැහැ. සම්මතාර්ථයක් තියෙනවා. මේක දෙන්නේ මේ විදිහට තමයි. ඔය ලෝකෝත්තරාර්ථය මෙන්න මේකයි. අනාගත දෘෂ්ටියම හරි. අන්න ඒකයි. සන්නාන්ත ධර්මයේ ප්‍රකාරයන් සමානතාවය ප්‍රත්‍යාගතය වනේ. ඔව්. ඒ වගේ මේ දැන් මේ අවස්ථාව වුණත් අපි ඒකයි කිව්වේ අපේ අවස්ථාවකදී අත්‍යවශ්‍ය දෙයක් ප්‍රතිහාරය. ඒ ශක්තිය අවශ්‍යයි. මොකද එදා යම් කිසි කෙනෙක්ගේ ඒ බඳු ගුණයක් ඇති කෙනෙක් යම් බලයකටපත් වුණා කියවනම් අපි ඒක පෙන්වුව තමයි බිනිසු පිළිගන්නේ. එහෙනම් ඒ තත්ත්වයට මතු වෙලා කියලා. ඒකයි කාරණේ. අපිට දැන් තියෙන දේශනා ප්‍රතිහාරය විතරයි. නමුත් ආසේ ආසේ මොකද ආදේශනා ප්‍රතිහාරය, අනුශාසනා ප්‍රතිහාරය, ඉදි ප්‍රතිහාරය කියන තුනකින් යුක්තයි මේ බුද්ධ ධාතනේ විසුණු හන්තේ නමක් මම තියෙන්න ඕනේ. මේ දෙකක් මතු කරන්න ඕනේ. මතු කරාට පස්සේ අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ ශක්තිය. ඉතින් ලෝකයා තනිකරන ලෝකයා මේ මානසික පරිශ්‍රණය කරන ලෝකයා හුඟා දුරට කැමති ඒ පැත්තට. එහෙම ඒකෙන් තමයි අල්ලන්නේ. ඒකෙන් නෑ අල්ලන්නේ. පරිශ්‍රණය විශ්සන අන්න ඒකයි කියන්නේ. ඒක හැටියක් නෑ. කියන්නේ දැන් අර කියන දෘෂ්ටි කඩන්න අනිවාර්යයෙන් ප්‍රත්‍යාර පෑම. ඒ තත්ත්වෙ තියෙන්න ඕන. ඒකයි කියන්නේ. ඒකයි ඒකයි. ඔව් ඔව්. හොඳටම ඇති. අන්න ඒකයි කියන්නේ. ඒ වගේ සියුම් දෙයක් වගේ මිනිස්සු හොඳටම ඇති ඒක. ඔව් යට වශයෙන් ඒ එක පැත්තක්. අනිත් කාරණේ දැන් අපි මේ දේශනාව දැන් අර ඥානවන්තින් නැහැ නයි ප්‍රගුණ කරන විද්‍යාලාභීන්ට මේක වැදගත් දෙයක්. දැන් අපි මේ මේ දේශනා කරන මේ කවි රටාවල් මේවා ඉන්නේ කොහොමද? ඒක මේ සාමාන්‍යයට කරන්න පුළුවන්ද? ඒක ඥානයක් නැතුව වෙන ආවේශය කියලා ඒව ගණන් ගන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කොහොමද? මිනිස් මනස දෙවිනි කරපු කෙනෙක් ඉන්නා මහ අපරාධයක් ඒකත්. දැන් දැන් අපි මේ බෞද්ධ පිරිසත් සමහරලාට මේක ආවේශයෙන් කරනවාද අරගෙන කියලා මේ මිනිස් මනස දෙවිනි කරලා කතා කරනවා. බුදුරන් වහන්සේ මිනිස් මනස පළවෙනි කළා දේශනා කරපු මේ දේශනාවත් පැත්තකට දාලා. ආ ඒකත් පැත්තකට දාලා ඉවරලා හිටා මේ මේ වෙන එකක් ලොකු කරන්න හදනන්නේ මේ මිනිස්සු තවමත් මේ ඇන්නේ. මේ කොයිතරම් ඔය අනික කන්නේ අපි හොඳට පැහැදිලිව පේනවා ඒ જાති එකක් නෙමෙයි කියලා. තම තමත් මේ මේ පුදුම අකුල අකුසල් කරගන්න. ඒකයි කියන්නේ. අපිට ඉතින් බලාපොරොත්තු වෙනවා ඔබ ඔය යථාර්ථයෙන් බැලුවොත් අපිට කියන්න තියෙන්නේ ප්‍රමාණිකූල මතුවේ වෙනවා වෙනවා ඒකක් නෑ කියන්නේ නැහැ. මොකද ඒක අත්වාසියෙන් මේ ලෝක පරිවර්තනය කරන් තියෙන වෙලාවක් තියෙනවා. ලෝකේ මොකද අපිට නොපෙනෙන බලවේගයක් තියෙනවා. මොකද මේක එක්තරා කිරණ කියන්නේ කාන්දාම් ශක්තියක්. මේක නරක කාන්දාම් ශක්තියක් තියෙනවා නම් මේ දුස්චරිතයට පහළ වෙච්ච. ඒක අපේ පැත්තට විරුද්ධයි. ඒක හැමදේම ප්‍රතිචාර දක්වන්නේ අපිට විරුද්ධව. ධර්මයට විරුද්ධව. අධර්මයේ කාන්දම. ධර්මයේ කාන්දම බලවත් කරලා උනේ අධර්මයේ කාන්දම පසුබාහන්න. ඉතින් අධර්මයේ කාන්දම පසුබෑම පළවෙනිම කරන කෙනාට යමාරුව. ඊට පස්සේ අනික රිලේසි. මොකද විශ්වයේම අපිට විරුද්ධව නැගී හිටිනවා. ඒ කෙනෙක් මේ පේන ලෝකෙ විතරක් නෙමෙයි, නොපේන ලෝකෙත් නැගී හිටිනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. මේ හැම කෙනාගේම විහිදුවන චිත්ත බලවේග ඔක්කොම මේ විෂ කාණ්ඩ බා විරුද්ධ කාණ්ඩ බා. ඒක අපි ආපහු හරවන්න අපි මහ බලවත් වෙන්න ඕනේ. ඔක තමයි මන්නලගේ හොඳම දෙයක් තමයි දැන් මේ ධර්මයේ අහලා මාර්ගඵලවලට යනවා ඉන්නවා. ඔව්. ඒගොල්ලෝ මම ඉක්මනින් මාර්ගඵල මම ඒකයි හැම කෙනෙක්ම අනික් පැඩ ඔක්කොම පස්සකින් තියා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ධානලාභී වෙන්න. එතකොට තමයි බලය නෑ නෑ නෑ නෑ ඔක්කොම ලැබෙන්නේ ඔක්කොම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට සිව් පිළිහි විහාරයේ සර්ව සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ සාතුන් වහන්සේලා තියෙන ශ්‍රාවක මට්ටම ශ්‍රාවක මට්ටමේ ඥානය එතන ශ්‍රාවක මට්ටමේ ඥානෙ පල්ලෙහාට පල්ලෙහාට ඉන්න එකයිද ඒ මට්ටම ඔකටම සමාන නෑ සිව් පිළිහි විහාර අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ඒ මේ නේ අර්ථ ධර්ම නිරුත්පටිභාන තමයි පුංචි ඥානෙ ඉඳලාම තියෙන්නේ. ඉස්ලාම පුංචිම අර්ථ ධර්ම දෙක මොකද්ද? දස අකුසලයේ අකුසලයේ හැටියට දැනගන්න පුළුවන්, දස කුසලයේ කුසලයේ හැටියට දැනගන්න පුළුවන්. මේ දෙක තමයි ඉස්ලාම තියෙන අර්ථ ධර්ම දෙක. අර්ථයයි ධර්මයයි අනර්ථයයි අධර්මයයි. දස අකුසලයේ අනර්ථයක් අධර්මයක්. දස කුසලයේ අර්ථයක් ධර්මයක්. දැන් ඕක දැනගන්න පුළුවන් කෙනාට තියෙනවා අර්ථ ප්‍රතිසම්පදා ඥානය, ධර්ම ප්‍රතිසම්පදා ඥානය. පුංචිම අවස්ථාව. දැන් ඕක සාමාන්‍ය මිනිස්සුන්ට ওই ඥාන දෙක ලබා ගන්න පුළුවන් මොලයක් තියෙනවා නුවණක් තියෙනවා. ඉතින් ඒතොර ඒ ඒ කාර්යයේ මතුවෙච්ච වෙලාවෙදී මේක මේ මේ ආකාරයෙන් අකුසලයක්. මේක ප්‍රාණඝාත අකුසලයක්. මේක අදත්තාදාන අකුසලයක්. මේක කාමීත්‍යාචාර අකුසලයක්. මෙහෙම විග්‍රහ කරගන්න පුළුවන් නම් ඒකත් ඒකේ නිරුක්ති ඥානයි. ඒක කියන්න පුළුවන් නම් විග්‍රහ කළා පරිසම්විදා ඥානයි. එයාට සිල්පිලිසි වියාවක් තියෙනවා. ඒ සිල්පිලිසි වියාව ඉතාලම පල්ලෙහා දෙනා තමයි යොදන්නේ. ඔව් ප්‍රාථමික අවස්ථාව ඒකයි. දස අකුසල් පිළිබඳව දස කුසල් පිළිබඳව දැක ගන්න සහ විග්‍රහ කරන්න පුළුවන් නුවණ. ඒකෙන් වැරදි වෙන අවස්ථාව තමයි මුළු ලෝකෙම දැනගන්න පුළුවන් වුණේ බුදුරන් වහන්සේ. පරවත් ඥාන. එහෙම බෑ අපිට. දැන් සුසුක විචාර දැන ප්‍රඥා විමුක්ත කියලා ඉන්න ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ගේ අවිඥාලාභී නැති අයට. ඒ ඥානෙ නෑ. ඔව්. භවය අවසන් වෙන්නේ අන්තිම චිත්තය පහළ වෙලා. අන්තිම චිත්තය කියන එක මේ පිරිනිවන් කියන්නේ අංග සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් ඉවර වෙලා නැහැ. කෙලෙස් තියෙනවා. හැබැයි කෙලෙස් තිබුණාට එින් එහාට යන්න අවශ්‍ය කරන මේ අර සංකාර නැහැ. උප්පත්ති පටිලාභී සංකාර සහ භව පටිලාභී සංකාර දෙකක්. උප්පටි පටිලාභී කියන්නේ උපසක් ගෙනත් දෙන්න පුළුවන් ඒවා. දැන් උප්පත්ති පටිලාභී සංකාර කෙලවරයි නේව සංඥානා සංඥා තියෙන්නේ පස්චිම බලික බුද්ධලයක්. ඔව්. භව පටිලාභය කෙලවර නැහැ. හැබැයි භවපටලාවේ යන්න පුළුවන් භවයේ අන්තිම හරියට ගියා. භවග්‍රේට ගියා. ගිහිලා ඉවරයි. එයින් හැර භවයේ ජීවත් වෙන්න දෙයක් නැහැ. එයින් හැර පවත්තන්න උපත්තිය ගෙන දෙන්න ඕනේ එහෙනම් ආයි ඉන්නලා. උපත්තිපටලාවේ ඉවරයි. භවපටලාවේ කෙරවලට ගියා. ඉතින් භවයේ ඉතන භවපටලාභී ඉතුරුලා තිද්දම අන්තිම චිත්තේ පහළ වෙන්නේ ඔර කියන පස්ති භවික චිත්තේ. ඒක සම්පූර්ණම භවපටලාභී තියෙනකම්ම එයා තෘෂ්ණාවෙන් සම්පූර්ණ ඉවත් නැහැ. අරූප තණ්හාවල කොටසක් තියෙනවා ඉතුරු වෙලා. අන්න ඒකයි. නමුත් ඒකට එන්න විදිහක් නැහැ. ප්‍රත්‍ය වෙනවා. නිසා අපි මෙතනින් කෙලවර කරනවා. භාවන ගමන කෙලවර කරනවා. යාර කියන පස්චිම භාගයේ චිත්තේ සතර ගමන කෙලවර කරනවා කියලා. ඒතොර මේ භවපටලාභී සංයෝජන උපටිපට්ඨ සංයෝජන දෙකම ඉවර කරපු කෙනා පිරිනමම් පානවා. ඒ වෙනසේ පිරිනමම් පාපු කෙනා අන්තිම ප්‍රතිඵලේ භව ගමන ඉවරයි. ඒතොර ඒ වගේම පස්චිම භාවිකයාගේ අන්තිම ප්‍රතිඵලය භව ගමන ඉවරයි. ප්‍රතිඵල දෙක හරි. ඒ අන්තිම චිත්තේ වෙනසක් තියෙනවා. පිරින අරිහතුන් වහන්සේ පිරිනම් පාන අන්තිම චිත්තේ කෙලෙස් මාත්‍රයක්වත් නැහැ. ධර්මයේ තියෙනවා. ධර්මයේ තියෙනවා හැඟවිලා තියෙනවා. නිවනේ සැප කියලා කියන්නේ අත්හැරීමෙන් ලබන්නා වූ විවේකය. විදින සැප නෙමෙයි. විදින සැප චේතනා සම්බන්ධයි. ඒ වගේම මේ වේදනා චෛතසිකය සම්බන්ධයි. වේදනා චෛතසිකයත් එක්ක සම්බන්ධ එකක් නෙමෙයි නිවන් සුවය කියන්නේ. ඔව් විදීමේ මිදී. ඒකේ ලබන නිදහස වේ. නිදහස වේ චේතනා සම්බන්ධයක් නෑ. දැන් නිවන නිවන් සුවේට චේතනා සම්බන්ධයක් නැහැ. භව සුවේට චේතනා සම්බන්ධයක් තියෙනවා. භවයේ ප්‍රියමනාප දෙයක. ඒකවල දැන් ලෞකික ඥාන වලට පෙක්නා මේ ওই විදිහටම මේ කලින් තරේ ගිහිල්ලා අන්තිමට භාග කියලා කොහෙද පුළුවන්? එයාට එන්න පුළුවන්. එයා මොකද එයා උපදිපටලාභී සංයෝජන කෙලවර කරලා නැහැ. ඒවා හැමම. ඔව්. ඉතින් ඒකත් යන්නේ අර ක්‍රමයටමයි. මිනිස්සේ කියලා ප්‍රගුණ කරගත්ත දෙයක් තිබුණොත් ලැබෙනවා. දැන් බුදුරා බුදුරාණන් වහන්සේට දඬුවල් බෑමියක් පූජා කරලත් දෙව්ලොවට ගියා. එයා මැරිලා. පාඩලේ යත අපපස්ථාන කළත් මැරිලා ඉතින් දිවියෙක් වුණා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වුණේ බණහා ඉඳලා මැරිලා දිවියෙක් වුණා. එතන මේ බණහලා ගත කුසලයේ එතන නැගිලා. එතන නමුත් ඒ සියලු බණ්ඩියන්ට බණහන්නත් බෑ. සියලු කිරිවලුන්ට බණහන්නත් බෑ. සියලු මුවන්ට බණහන්නත් බෑ. සසර පුරුදු කරගෙන ආවනම් මිනිස්සේ කියලා ඉඳලා ධර්ම ශ්‍රවණය කිරීමේ මෙයගේ පුරුද්ද ආවනම් එතන යම් කිසි මේ ප්‍රමාද දෝෂයක් නිසා ලැබූ සංසාරයේ කරන ලද පාපයකින් එයා තිරිසනේ කියලා උපදින්න පුළුවන්. පුරාජන බුද්ධිලාගේ උපතිය මේ විශ්වාස කරන්න බෑ කොතන යයිද කියලා. නමුත් එතෙන්ද ගියාට අර හතරේ ගෙනා පුරුද්ද එතෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබට අන්න බයෙන් දුන්නේ අපේ කුණත් අනේ කයි සතේ කුණත් වැඩි දුර යන්නේ නැහැ. ආපහු එනවා. ඒකයි. ඔව් ප්‍රගුණ ප්‍රගුණතාවය දහම් ප්‍රගුණතාවය ඒක වැදගත් දෙයක්. ධර්ම ශ්‍රවණය කරන සාසනය ඇසුරු කරන අයට තිරිසනේ කුණත් වැඩි දුර යන්නේ නැහැ. අත්බැවයි දෙකයි ආපහු එනවා. මිත්‍යා දෘෂ්ටිකේ කියොත් තමයි බේරන්න බැරි. එයා කෙල අන්තිම සූක්ෂමයට ගියලා ලෝක කල්ප විනාශ වෙනකන්වත් යාර මේ ආයි එන්න බෑ. මගක් වැදින්නේ. දැන් බෞද්ධයෙක් මේ විදියට යනකොට එයා යන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටික. ඔව් අන්න ඒකයි කියන්නේ. ඔව් ඔව්. ඔතින් ඒකත් ඒ වගේ සම්බන්ධතාවයක්. මොකද යම් කිසි හරි පුළුවන් මේ මේ උපක්‍රමශීලීව. ඒ කියන්නේ ඒකට කියන්නේ ප්‍රයෝග සම්පත්තිය. ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් දැන් තාත්තා පුතාලට කන දීලා තියෙනවා නම් පුතාලගෙන් පුතාගෙන් තාත්තට යමක් ලබන්න අයිතියක් තියෙනවා. පුතා දෙන පිට තාත්තට ලබන්න අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ඥාතියෙක් මරනහම ඥාතිය පින් දෙන්න කියන්නේ. දැන් අර බිම්බිසාර රජුරෝ ඒ කාලේ ඥාතිය කියලා හිටන් කන්න බොන දීපු උදව්ව තිබිච්ච නිසා තමයි බිම්බිසාර රජුරෝ දෙන පින ලබන්න පුළුවන්කම තියෙන ප්‍රේත රැල්ලට. අන්න. හරසුනි. ඒකයි. කකුසාද බුදුරන් වහන්සේගේ කාලෙදී උන්වහන්සේට දානෙ ගෙනියන පිරිසට මේ උන්ට දන් දෙන්න එපා. ඔක අපිට දීලා කියලා බලෙන් උතුරන්නේ කෑව අතරමඟ. පිරිසක්. ඒ කියන්නේ උන්ට දන් දෙන්න ඕනේ නැහැ බොරුවට. ඔය මුඩුව මහලන්න දන් දෙන්න එපා. කියනවා ඒවා බලෙන් උතුරන්නේ කෑවා. ඉතින් ඒක ආපු විපාකේ තමයි ඒ කාලේ ප්‍රේතයෝ උනේ. මේ ප්‍රේතය වුණාට පස්සේ තමයි දන්නේ අපිට මේ මේක වැටුණානේ මේ මහා විනාශයට වැටුණානේ අපිට දැන් දුක්ඛිත බාරපත් වුණානේ කියලා. ඊට පස්සේ පිළිසරණ හොයාගෙන උන්වහන්සේ ළඟට ගියා. කර්ම ශක්තිය බලවත් වෙරි දෙයක ලබන්න බෑ. එනිසා කිව්වා මතු කොණාගමන කියලා බුදුරේ පහල වෙනවා ඒ කාලේ පෙනී සිටිනවා. ඒ කාලේ ඉන්න තර කණුවේ බලවත් වැඩි. මතු කාශ්‍යප නම් බුදුරේ පහළන ඒ කාලේ පෙනී සිටින්ද. ඉතින් ඒත් බෙලි ඒදියා. එතෙන්දි ගියා මතු ගෞතම නම් බුදුරේ පහළන අන්න ඒ කාලේ පෙනී සිටින්ද. අනේ ස්වාමීනි කකුසඳ බුදුන්ගේ කාලෙත් අපි මෙහෙම ගාවිලෝ ටිකමයි කිව්වේ. කොණාගමනික බුදුරේ පහළන උන්වහන්සේට ගියා ගියා මතු කාශ්‍යප බුදුරණන් හතේ හම්පීට එක. දැන් ඔබ වහන්සේ කියනවා මතු ගෞතම බුදුන් හතේ අපි කවද්ද විවිදෙන්නේ යක්. ඒරා ස්ථිර කරලම් පෙන්නවා අන්න ඒ කාලේ උඹලගේම නෑදෑයි. ඒ කාලේ බිම්බිසාර නමින් උපදිනවා රජ වෙලා. අන්නේ රජුලන්ට ගිහින් පෙනී සිටපල්ලා. ඒ රජුරුව මගින් දෙන දානි ආනිසංසය උඹලට ගන්න පුළුවන්. මොකද හේතුව එදා නෑදෑකමෙන් තමගේ දිච්ච සම්බන්ධය. ඒ ඥාති සම්බන්ධයක් වෙන්නේ කියන්නේ ඒකයි. මොකද අපි ගනුදෙනුවක් කරලා තියෙනවා. දරුවන්ට කන්න බොන්න දීලා තියෙනවා. එහෙනම් දරුවා දෙන්න දීලා බලන්න. ඒ පියා කොච්චර අසතුටුසේක වුණා. හිමිකමක් ලබලා ඉන්නවා. ඉතින් එයා අතරමං වෙච්ච වෙලාව. පියාට දරුවාට පුළුවන් දෙන පින එයා වෙනුවෙන් යොමු කරන්න. හිමිකම් තියෙනවා. එන්නේ අපි ගනුදෙනුවෙන් ගෙවලා ඉවරුනාට පස්සේ කල්ප 61ක් ඇතුළත අපි කරපු මෙච්චර කල් ඈත ගනුදෙනු ඔක්කොම කවදා හරි පියවලා ඉවරයි. 61. ඔව්. ඔව් කල්ප 61ක් මට මතක හිටියට 91 කල්ප 91 කල්පයක් කියක් තියෙන තැනක් තියෙනවා. 61 කල්පයක් තමයි ඒක දෙන්නේ තිබුණේ විස්තර කරලා. කොයි ක්‍රමෙන් හරි ඒ කාලේ යනකොට එයින් එහා ඒවා. කවදා හරි අපි මේ සසරේදී හමු වෙලා ගනුදෙනු කරලා ඒවා පියවලා ඉවරයි. මේ ඥාති හිතාචිකම තිබුණාට ගනුදෙනු ඉතුරු වෙලා තියෙන්නේ එයින් මෙහා හරි. අන්න ඒකයි. ඉතුරු වෙලා තියෙනවා. පව දෙකම. පොඩි දුරක් නෙමෙයි. උපත්තියෙන් දෙවවුමියෝ පවා ඔච්චර සම්බන්ධයක් නැතුව තියෙන්නේ මේ ගනුදෙනු උගන්ට අඩු කරපු අයගෙද? නෑ ගනුදෙනු ගනුදෙනු අනුවම තමයි බුද්ධලේකට මේ ලෝක සම්මත කරුණාව හැදීම. ලෝක සම්මත මෛත්‍රියා කරුණාව කියලා එකක් කියන අනුකම්පාවක් කියලා එකක්. ඒක අනුකම්පාවක් නෙමෙයි. අනුකම්පාවක වේශයෙන් එන්නා වූ මේ තමාගේ හිමිකමක්. දැන් අපි යමෙකුට යමක් දෙන්න තියෙනවා. දීලා ඉවරනකම්ම ඌට ඔහු කෙරෙහි මේ උණුවීම ඇරෙන්නේ. කොච්චර වැරදි වැඩ කළත් උහුරු දෙන්න හිතෙනවා. එහෙම දීලා ඉවරු නම් කොච්චර කළත් අර මේ උළු වීම එන්නේ නැහැ. දෙන්න හිතෙන්නේ නැහැ. දැන් සමහර පවුල් වල ඉන්නවා එක එක උපදිනවා අරන් යන්නයි ගිහිල්ලා. නයි ගණ්ඩාපු එක. එක බාලයා. ඌ තියෙන දහවැල ඔක්කොම කළා මේ ගහලා මරන්න හදලා හරි කමන්නේ නැහැ. තියෙන ඒවා ඔක්කොම අරන් යනවා. ඌ විනාශ කරනවා. ඌ මේ මහා කාලකන්ණියෙක් වෙලා. හැබැයි අම්මා තාත්තලාට කොච්චර කිව්වා වුණත් වෙන්නන්නේ පොඩි එකානේ. ඒක හරි දෙන්න ඕනේ. කවුරු කරන් දෙන්නේ අපි නැත්නම්. කොච්චර බැන්නත්. අන්න ඔක්කොම ඇගෑලුම් කළා ගෙනත් දෙන කෙනෙක් නැහැ. දෙන්න ආපු එක. එයා කොච්චර දුන ඕකට බැරුවා ඉතින්. උග හන්දි කැල්ල ඇවුට බැරියා ඔක දෙන්න. එයාගේ ලෙඩ වුණා බලන්නේ මොනවා වුණා බලන්නේ බලන්න හිතෙන්නේ. දැන් මේක අනුකම්පාව නෙමෙයි. දැන් සතුන්ට තියෙනවා. Tamange පැටියා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන ආදරය. හැබැයි ඒක දයානුකම්පාව නෙමෙයි. ඕක තමයි කර්ම ශක්තියේ සම්බන්ධය. හිමිකම. ඔව් ඔය හිමිකම නෙමෙයි දයානුකම්පාව කියන්නේ. දයානුකම්පාව උජහත්පත් වෙනස් එකක්. කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් උදෙසා නෙමෙයි. මමත්වයේ අකුරු නිසා නෙමෙයි දයනුකම්පාව. මගේ කියලා ගත්තේ මගේ කරනවා ගනුදෙනුව. ආ මගේ කියන්නේ ගනුදෙනුවත් එක්ක තියෙන සම්බන්ධය. ගනුදෙනුව සම්බන්ධයෙන් තියෙන ඇලුම් කිරීම. ඔව්. දැන් භාර්යාව ස්වාමි පුරුෂයාට තියෙන ඇලුම් කිරීම, ස්වාමි පුරුෂයා භාර්යාවට තියෙන ඇලුම් කිරීම, දරුවන්ට දෙමව්පිය තියෙන ඇලුම් කිරීම, දෙමව්පිය දරුවන්ට තියෙන ඇලුම් කිරීම කියන ඒවා සතර සම්බන්ධයක්. ගනුදෙනුව. ඒවා අනුකම්පාව දයනුකම්පාව නෙමෙයි. ඒකයි කාරණා. ඈ? පොදුයි. ඔව් දයනුකම්පාව කියන එක පොදුයි. ඒකේදී කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලන්නේ ලෝක සත්‍යයේ දුක දැකලා ඇති වෙන්නා වූ මෛත්‍රී කරුණා හැඟීම. අපිට කියන ගයක් හදා ගන්නවට වැඩිය. ඔව්. මේක හැමෝටම කියන වසවටක් හදන එකේ පින හරියන්නේ නැහැ. ඔව් දැන් අපිට ගියා හදාගන්න එකේ අපේ මමත් වෙන් කරගන්නේ. අරෝපකාරීට කරන එකේ ඒක පින. නිවා කරගෙන නැහැ නේද? දැන් අපි හිතමුකෝ දැන් මෙහෙම දෙයක් තියෙනවා. අර එක අවස්ථාවක එක මිනිස්සේ පෙරේතෙක් වුණා. පෙරේතෙක් වුණාට පස්සේ පෙරේතයා වෙලා හිටන් කණ්ඩ දෙයක් නැහැ. උරේ එක දෙයක් මතුණා උක්වනාන්තරය. පිටිපස්සට පේන උපුරු වනාන්තරය. වෙන මොකුල් කණ්ඩ දෙයක් පේන්නේ නැහැ ත්‍රිතාත්මික. දබල හිරුවට. ඒ පැත්තට දුවගෙන යනකොට ඒක අනිත් පැත්තේ පේනවා පිටිපස්සේ. දැන් මෙයා දෙපැත්තට දුවලා දුවලා බලනකොට මෙයාට අත්දැකීමක් හම්බ වුණා. දැන් පිටිපස්සෙන් පේන එකට ඒ පැත්ත බැලුවම අනිත් පැත්තේ පේන්නේ. පිටිපස්සට බගින් අල්ලගත්තාම අහු වෙනවා උගා. කල් අරගෙන යනවා ඉස්සරහට. අරන් කනවා. ඒකත් කර්ම ශක්තියම නිපෙදෙච්ච කර්ම කර්ම උපවනාන්තරය. ඒකයි පහළ වුනේ. මෙන්න මේ විරාජි මොකද කරන්නේ? අර කියන කර්ම කර්මජ උපවනාන්තරේ. මෙයාට පහළ වෙන ක්‍රමයක් තිබුණා. මොකද මෙයා ජීවිතේරව දානයක් දුන්න කෙනෙක් නෙමෙයි ඉන්නකම්. මෙයා උපුරු කරගෙන හකුරු හදලා ජීවත් වෙච්ච මිනිස්සේ. උපුරු මිඩියා කරගෙන ළමේ පස්සෙන් පන පන අඬලා උපුරු කෑල්ලා කියලා ගෙනිනවලු. මේකයි කරදරෙන් බේරෙන්න බෑ කියලා උපුරු කෑල්ලා කල මිටියෙම දැන පිටිපස්සට විසි කරලා යන්න ගියා. ඔන්න ඔච්චර අය දානය දුන්නේ කියලා යාට පිනත් වුණේ. ඒ විනේට තමයි පෙරේතය ඇවිල්ලා පිටිපස්සට පේන උපාන්තරයක් නැවුනේ. දැන් එතන මේක වැදගත් දෙයක් තියෙනවා. එයා ඉතින් මේ පවුලේ ජීවිතේට අම්මා දරුවන්ට කන්න දුන්නේ නැහැ. ඉන්කෝ ඒවට පින් හම්බුණා. ඒ මගේ උන්ටනේ. මමත් ඒකට කන්න දුන්නේ එකට පින් නැහැ. අන්න ඒකයි. කනුදෙනුව තියෙනවා. ඒක බලවත්. අන්න ඒකයි කියන්නේ වෙනස. එහෙනම් අපි මේ කරපු පිනට විපාකයක් එන්නේ බලවත් උනේ මොකද? තමන්ගේ නොවන අදහසින් දීපේක පිටිපස්සට විසිකර පිට පිටිපස්සට ගන්න හරි හම්බ වුණා. අන්න ඒකයි කියන්නේ. ඒකයි. අරගෙන නිකන් මගේ හින්දා කරනවා. අන්න ඒක. මගේ හින්දා කරන එකද පිනට නෙමෙයි කරන්නේ. එතෙන්දී ඒ දීම දීමක් තමයි. දීමට ලැබීමක් තියෙනවා ඔහුගේ. හැබැයි පින කියන එක අර මේ උසස් වෙන එක ලැබීමට බලපාන්නේ නෑ. අන්න ඒකයි කියන්නේ. ඒක වෙනයි. ඒකෙත් ක්‍රම දෙකක් තියෙනවා. දැන් පින් බලාපොරොත්තු වෙන නමුත් තියෙන එක දීමක් තියෙනවනම් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. හැබැයි ඒවා ලෞකිකයි හීනයි. ඒ හීනීමේ ස්වභාවය මොකද්ද? මේ ඒකට අනුව ලේදී ලැබීම හීන වුණත් ඒකේ ස්වභාවය. දුන්නදී ලැබෙනවා. ඒක ලැබීම තියෙනවා. නමුත් ඒක මහත් බලපත් වෙන්නේ පුද්ගල ගුණ මහත්ය සලකලා දීලා. ඒක අප්‍රමාණයි. ඒක සීමා කරන්න බෑ. ඒ පින් ඵල ඉවර වෙන්නේ. ඒක තමයි සාසනික පින් කියන්නේ. ඒක වෙනයි. ඔය දැන් ප්‍රතිලාභය බලාපොරොත්තු නැතුව දෙන්නත් පුළුවන් කෙනෙකුට. ඒතකොට ඒ පුද්ගලයා දුන්නේ ඒතකොට එයාගේ දිට්ඨිගත සත්‍ය බලන්න ඕනේ. එයා පින්ඵල දැනගෙන දුන්නාද? පින්ඵලයක් නැතුව දුන්නාද? අන්න ඒකයි. ඒක හේතුවක් තියෙන්න ඕනේ. ඒක යම් කිසි කෙනෙකුට පුළුවන් නිකමට දෙන්න. මම ඔය දෙන හින්දා දෙනවා. එහෙමත් දෙන්න පුළුවන්. ඒක දීමක් තමයි. හැබැයි ඥාන සම්පවිත නැහැ. එහෙම දෙන්න පුළුවන් දැන් මේ දෙන එකකින් අපු ගණුරක ඇදෙනවානේ. ඔව්. දැන් මෙහෙමයි දෙන දෙකින් ගනුදෙනුවක් ඇතිවීම ගැන අපිට දකින්න තියෙන්නේ මෙහෙමයි. දෙන දෙයකින් පුද්ගලයා කෙරෙහි බැඳීම ලෝභ දේශ මොහයන්ට සම්බන්ධයි. රාග දේශ මොහයන්ට. දෙන දෙයක් නිසා ලැබීම කියන එක පින්ඵලයක් වශයෙන් සම්බන්ධයි. පින්ඵලය කියන එක කවදාවත් ආර්ය මාර්ගයේ බාධකයක් නෙවෙයි. දැන් යම් කෙනෙක් හිතන පින්ඵලය ආර්ය මාර්ගයේ බාධකයක් කියලා ඒකත් දෘෂ්ටියක්. මා භික්කවේ පුඤ්ඤත්තම් බහිද්ද. අනි පිනට බිය වෙන. සුඛසේතම් භික්කවේ අදිවචන පුඤ්ඤන්ති. මේ සුඛේත කියන තව නම මේ පින කියන්නේ. සුඛං ගබ්බං ගන්නහන්තං ත්‍රිවිධං සමාධියෙන් පරිපූර්ණේන්ති. මේ සුඛේ ගැබ් කරලා ත්‍රිවිධ සමාධිය පූර්ණ වෙනවා. නිසා යම් කිසි කෙනෙකුට දානීය නියම විදිහට ලැබෙනවා නම් චීවර පිණ්ඩපත හේනාසන ගිලානපතේ හාමුදුරන්ට හරි ලැබෙනවා නම් උන්වහන්සේට මේ චීවර පිණ්ඩපත හේනාසන ගිලානපතේ හතරම උපනිශ්‍රේ වෙනවා. ඵල සමාපත්තිය ලබනවා. ධ්‍යාන සමාපත්තිය ලබනවා. ඒ සමාපත්තිය උපනිශ්‍රේයයි. ඒ ලැබෙන දේ සම්පත්තිය මේ පුණ්‍ය සම්පත්තිය කවදාවත් සමාපත්තියට බාධකයක් නෙවෙයි. ඔය සීවලි හාමුදුරන්ට කොච්චර ලැබුණාද? සමාපත්තියට බාධාවක් නෑ, අරිහත් ඵලයට බාධාවකුත් නෑ. නේකයි කියන්නේ. නේ ලැබෙන දෙයක් ලැබුණා කියදුනොත් අපි උපේක්ෂා සහගත. ඒතොර වින සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත එකක් වෙන්නේ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්තයි. ඉතින් උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත විපාකයක්. දැන් ඒතොර කනවා නම් කාපා. හම්බෙන්නේ දෙන්නෙත් එහෙමයි. ඕන්නම් කාපා. එපා නිකන් හිටපන්. ගරු කරලා කියලා අනේ මේ මේ ගෙනහද අම්මා තාත්තාට දරුවා ගෙනහද දෙන්න පුළුවන්. ඕ කනවා නම් කාපා. දැන් ඉතින් අපිට දැනෙන්න ඕනේ ඒක කොයි જાති එකක්ද? අර ඒක ඥාන සම්ප්‍රයුක්තයෙන් දෙනවනම් දැන් ඥාන සම්පේතුද නම් අම්මා අම්මගේ ಗುಣ දකිනවා දරුවා. ඒතර අම්මට කන්න බොන්න දීලා ඉන්න ඕනේ මං කන්න. ආ ಗುಣ දැකලා යා දෙනවා. ඒ වගේම ගෙහල් ගරු කරලා දෙනවා. ඒතර අම්මට ගරු කරලා කන්න හම්බෙනවා ඒකෙන්. දැන් අම්මා අම්මා කන කෙනෙක් කාපල්ලා. එහෙම දුන්නා නම් ඒ જાති උපේක්ෂා සහගතව ඥානයකින් තොරව ඒකේ පිනක් මොනවා ගුණයක් දකින්න නැතුව නම් දුන්නේ. යාර හම්බ වෙන්නේ තේ જાතිය. දරුවගෙන් හම්බෙන්නේ ඕක කරවන කාපා. ඒ જાතිය තමයි හම්බ වෙන්නේ. ඔන්නම් කපන් එපා නිකයිද? ඔන්න අනුකම්පා සහගත හැඟීමකින් දුන්නේ නම් අනුකම්පා අපිටත් අනුකම්පා සහගත හැඟීමකින් දෙයි. ඒතර ගරු හැඟීමෙන් නෙමෙයි අපිටත් දෙන්නේ. අන්නේ ගරු කළ යුතු දෙයන්ට ගරු කළ යුතු විදිහට දුනොත් ගරු කරලා හම්බ වෙනවා. අනුකම්පා කරලා දුනොත් අපිටත් අනුකම්පා කරලා දැන් හිඟන්නට අපි දෙන්නේ අනුකම්පා කරලා. අපි හිඟන්නේ ගුණොත් අනුකම්පා කරලා හත පහක් මේ රස පනහක් හරි දෙයි. රුපියලක් හරි දෙයි. කී රුපියල් 10ක් 20ක් හරි දෙයි. අනුකම්පා කරලා. ඒ අනුකම්පා බුද්ධියෙන් දෙනකොට වැඳලා පුදලා ගරුරෙන් මේ එහෙම දෙන එකක් නෙමෙයි. ආ ආ ආය යනකො. පවුනි. මේ මන්තිර කන්න නැහැ. එහෙම දෙන්න පුළුවන්. ගන්න පුතාගේ දෙස්දී අපිට තේරෙන මේ මිනිහ බොරුවක් කරන්නේ කියලා. ඒත් අපි ඒ ඉන්නේ කැපීමට හරි මොකක් හිතලා එක්කෝ මේ මිනිහාගේ කමනේ පවු මේ මිනිහාගේ ඔව් ඉතින් ඒකට මේ අපි හිතර අපේ ඥාණයෙන් දැකලා තියෙන ඒ බුද්ධිලා ඒ බුද්ධිලා ගැන මේ පේදෙන්නේ යාත්‍යයකට දුන්නා. ඒක ප්‍රගුණ කළා. ඒකේ විපාක වෙනවද? ඒකේ විපාකයක් ඒ විදිහට එනවා. ඒක මෙහෙම මතක සමාජයට සාමාන්‍යයෙන් එහෙම වැඩ දුන්නා අපි ඒ අය ඇති වෙන්න උදව් කරනවා කියලා තිබුත් කියනවා. ඒ කියන්නේ දැන් වැඩ හොඳට කරන්න පුළුවන් මිනිස්සෙක් කයිබරයක් තියාගෙන ආදරය දෙනවා. අපි දැන් එයාට ආදරයක් දෙනවා. ඔව්. ඒක දකින කෙනෙක් කියනවා මේ මේ මේව දකිනකොට කියෙද්දි අපි ඒ වන්ට ආදරයක් කරන මේ කියන්නේ සමාජයට ඒ වගේ වැඩ වැඩ එකතු කරනවා. ඒක තාත්වික රුධිරය එනවා ඒ වගේ. ඔව් දැන් ඉතින් අපි ඒක අපි දකින්නේ පැත්තක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම් කෙනෙක් කවි කොලයක් ගහලා කවි කොලේ කියලා නම් කීයක් හරි ඉතුරු කරනවා. ඇත්ත වශයෙන්ම ওই මිනිහට කියන සමාජයේ අපහාස මැද්දනේ ආයක කරන්නේ. දැන් එයාට ඇත්ත වශයෙන්ම කී දෙනේ බයිනවා. දැන් එයාගෙන් ඇහුවොත් එහෙම ඔයා කැමති නැද්ද ඔහොම බැනුම් අහන්න නැතුව සුකෝභෝගීව ඉන්න එයාට මැනිකලක් එහෙම හම්බුනොත් කිව්වොත් එහෙම. ඔයා කවි කොලේ කරනවාද හොතෝ කියයි. නෑ එහෙම හම්බ වෙනවා නම් මම මේ කවි කොලේ කරන දුක කියන්නේ. කාලා බිලා ඉන්නා ජොලිය. එයා එහෙම කියන්න පුළුවන්. ඒතර එතන අපි වෙනසක් තියෙනවා. අපි ඒ පුද්ගලයා යම් කිසි දෙනකට වැහිලා ඉන්නේ ඒ විනහට ඉන්හා කරගන්න දෙයක් නැති නිසා. දැන් අපි ඇහුවොත් දැන් උඹේ අතපය කැඩිලාද? උඹට හම්බ කරගෙන කන්න බැයිද? ඇත්ත වශයෙන් ඒ මනුස්සයාට ඕක දන්නවා. මගේ අතපය කැඩිලත් නැහැ. මට හම්බ කරගෙන කන්න මේ ක්‍රමයක් නැහැනේ. මොනවා කරන්න හදුවා මම පිරිහෙනවා. දැන් එයා එහෙම එකක් දකිනවා. කුලියක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එයාට අන්තිමට බලනකොට එයා දීලා දීවිච හැටියට එයාට හම්බ වෙන්නේ. ඔව්. ඔව්. පරීක්ෂණයක් කරලා තිබ්බනේ කොතනම කියලා තියෙනවා. ඒකේ ඔක්කොම ඉතින් තියෙනවා. දැන් ඒකේ ගොඩට වණේ පගේ සදාගෙන මේක මේ වණේ පෙන්වලි වෙලා එන්තුමා ගැදුණා. ඔව්. එතකොට දක්ෂින යාට ආදාරයක් කරනකොට එතන අර වණේ පෙන්වීමෙන් යාට අනිවාර්යයෙන්ම ආසාන කීදී වණ වෙන්න වෙනවා. ඒක වෙනවා. ඒ යා විසින් යම් කිසි වංචාවක් කළා නම් යම් කෙනෙක් ඒක ඔහු සතුයි. ඔහු ඒක කරගන්නවා. චේතනාව කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙක් විසින් මේ තමා විසින් හිතුවේ මොකද්ද? ඒ හිතපු දෙයට අනුව හිතකොට නැගිලි චේතනාවේ. ඔව්. ඔව්. නේද? එයා පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණය තුලින් තමන් කරන වැඩේ තුලින් යම් කිසි කෙනෙක්ගේ ආහාර වේලට පහරක් වදිනවා නම් ඔව් අනුන්ට පහරක් ගැහුවා. ඒ යම් කිසි චේතනාවෙන් ගොඩනගෙන හිත යහපත්ද අයහපත්ද කියලා බලන්න ඕනේ ඒක දින පසුතලෙන්. ඒක හොඳ දැනගත බලන්න එහෙමයි. දැන් ගොඩ ඔය දැන් චේතනාව කියන්නේ හිතක් ගොඩ නගනවා කියන එකයි. මොන පැත්තකට හරි. අපි හිතන්නේ කියන්නේ කරන්නේ චේතනාව මුල් කරගෙන. ඒ ගොඩ නගන හිතවිල්ල ක්‍රියාව හරි කතාව හරි. යහපත්ද අයහපත්ද කොච්චර දුරට ඒක යහපත්ද අයහපත්ද බලන්න ඒක බාහිර දින පසුතලයෙන් බලන්න ඕනේ. ඒ අනුව ඒක හොඳ දායක තේරුම් ගන්න. ඒ චේතනාව යහපත්ද අයහපත්ද බලන්න එතන. ඔව්. ඔව් දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඒ මහත්මයාම කියන්නකෝ. ඔය මහත්මයාට අම්මත් නැති වුණා තාත්තත් නැති වුණා හො කමක් නැහැ මොකක් හරි වුණා කියන එක අම්මා තාත්තා අම්මා මේ මේ අනාථාරය ඇදිනා දරුවෝ ගැන බලන්නේ තාත්තා බිබී ඇදිනා සුදු කෙලකල ඇදිනා දරුවෝ ගැන බලන්නේ. එහෙම අවස්ථාවක් වුණා කියමු. දැන් මේ දරුවන්ට ජීවත් වෙන්න ක්‍රමයකුත් නැහැ. ඉගෙන ගන්න ක්‍රමයකුත් නැහැ. දැන් පාප කර්මයක් නිසා ඒ જાතිය දෙමාපියන් දරුවෙක් කියලා ඉපදෙලා දැන් එයාට එහෙම වෙලා තියෙනවා. දැන් හොඳයි මේ මහත්තයා අපිට මොකක් වුණා කියන්නකෝ. දැන් ওই මහත්තයාට අන්තිමට ගන්න තියෙන තීරණය මොකක්ද? ගෙදරට ගියහම ඔවුන් හොරු ඔවුන්ගේ පරම්පරාවෙන් හොරු එන්නේ දිනව පැත පළාත හරියට පන්න පල්ලා. පණ්ඩා ගන්නවා ගෙදෙට්ට එන්න දෙන්නේ නැහැ වත්ත පෙට්ටිය යන්න දෙන්නේ නැහැ. දැන් අඳුරන ගෙවලුත් නැහැ. ඕගේ පරම්පරාවම රෝග මහ එකා අපේ කෙහෙල් කෙන කපාන ගියා පැටියත් එහෙම තමයි පන්න අපියා වෙන්න දෙන්න එපා. දැන් බලනකොට පැටියත් පන්නනවා ගෙදෙට්ට එන්න දෙන්නේ. දැන් පැටියට කන්න දෙන්නේ නැහැ මහ එකා. දැන් මොකද කරන්නේ පැටිය? අන්තිමට සිද්ධ වෙනවා මම දැන් ජීවත් වෙන්නේ කොහොමද? ජීවත් වෙන්න කරන්න දැන් මිනිහා දන්නේ නැහැ කරන්න දෙයක්. ඒකත් පාප කර්මයක් නේ පුද්ගලයාගේ. සංසාරේ කරපු යම්කිසි කපටිකමක් කරලා නම් ඒ කපටිකමේ පාපය තැයට පළ දීලා. දැන් කුරුන්තරෙන් දින කපටිකම. දැන් එයාට සිද්ධ වෙලා තියෙනවා ඒ જાතියව කරලම ජීවත් වෙන්න වගක් හදාගන්න. දැන් වෙන යට කරන්න ක්‍රමන්නේ. තමන් ගෙනාව කර්ම විපාකයට අනුකූලයි දායාදේ. එයා ඒ දායාදේ වර්ධි ඒ වැඩේට යනවා. දැන් අපි උටින් දැනගන්න ඕනේ මේ පුද්ගලයා විසින් කරන ලද පාපේ විපාකයයි මෙහුට මේ සිද්ධ වෙන්නේ. මොහු දැව වංචාවක් කරනවා නම් මේක මොහුට මතු වංචාවේ විනාශයට ඒක ඔහුට හේතු වෙනවා. නෝ මොහු යම් කිසි ආකාරයේ මා ළඟට ආවනම් යම් කිසි දෙයක් ඉල්ලගෙන මේ මොහුට මගෙන් තිබෙන හිමිකමක් විතර පොඩ්ඩක් දෙන්න පුළුවන්. ඒතර අනික් කාරණේ අපි මෙහෙම දැනගන්න ඕනේ. දැන් අපි දැන් අපි අනුන් ගැන අපි දකිනවා මෙහෙම දෙයක්. මේ අනුන්ට මම දෙන්න ඕනේ මේක නොදෙන්න ඕනේ. ඔය මම දෙන්න ඕන නොදෙන්න ඕන කියන්නේ සරව සම්පූර්ණ සුද්ධ ධනයද මල් ළඟ තියෙන්නේ. තමන් ඒක බලලා ඉන්න ඕනේ. ඒ ඒක එක පැත්තකින්. අනික කාරණේ මෙහෙමයි. තමා දැන් මේ ලෝකෙට වැඩ ගැහුවේ කවුද? දැන් ඉතින්ලා බලමු. මේ ලෝකෙට වැඩ ගහලා ඉතින් මේ කොටුව උඹේ මේ කොටුව උඹේ කියලා කම්බි වැටල් ගහලා වෙන් කරලා කොටු කරලා දුන්නා. දැන් මේ කොටුව ඇතුලේ තියෙන ගහක් පොළ ගෙඩිය අපි කියන මේක මගේ ඉඩම. මේක උඹලා ඉන්න එපා කවුරුවත්. එයා ඒක වගා කරගන්නා ධාරිය මහන්සි. හරි හම්බගෙන එයා දැන් ඒකේ හේල් කෙනක් හදලා ඉතින් ඒක විකුණ ගන්න යනවා. එයා කියන මගේ දාඩිය මහතිය හරි හම්බ කරගත්තා මේක සරල සම්පූර්ණ මගේ අයිතිය. මේක සරල සාධාරණ කියලා එයා කියනවා. දැන් ඒතර අහනවා. හොඳ අනික් මිනිහෙක් ඔය වතේ හේල් කෙනක් හිටවන්න හදුවොත් එහෙනම් අල්ලපු අනිත් ඉතර වලක් කවල මොකද දෙනවද ඊට? යකෝ මගේ ඊටමට එහෙම දෙනවා. ඒක මගේ ඊටම. එයා ඒ වචනේ කියනවනේ. හොඳයි එයාගේ ඉඩමුනේ කොහොමද? කවුද මේ පොදු ලෝකෙට වැඩ කරලා දුන්නේ? සරල සාධාරණව පොදුවේ මනුස්ස ලෝකයක ජීවත් වෙන මනුස්සයින්ද සත් වෙන්න පොදු ලෝකයක් මේ ලෝකේ. මේ බඳු ලෝකයේ කවුද වැට ගහලා දුන්නේ? උඹට මේක උඹේ කෑල්ල ගියහට. සියලු සත්වයම එකතු වෙලා තීරණය කළා. එහෙනම් මං මේ සාධාරණයි කියපු දෙන්නේ. මම කරලා තියෙන ලොකු අසාධාරණයක් මම දන්නේ නැතුව තියෙනවා. සියල්ලන්ටම පොදු ලෝකේ කොටසක් මට කියලා මං වින් කරගෙන ආත්ම දෘෂ්ටියකින් මං බැඳගෙන. මං ඒක මගේ එක කියනවා. දැන් ලොකු හොරා කවුද? පොදු ලෝකේ කොටු කරගෙන තනියෙන් කන එකද ලොකු හොරා? කවුද? ඉන්නෙක් කියලා. ආ හිතර ආ බලන්න සාධාරණ කවුද කියලා. දැන් පොදු ලෝකේ දැන් මේක අපි කරපු දෙයක් නෙමෙයි. පරම්පරානුගතව අප්‍රමාණ ඈතක ඉඳලා අපේ પરම්පරාව කරපු වැඩක් ඕක. ওই પરම්පරාවේ දුකට පිහිට දුකට වේදනාව විඳින්න, ඒ විපාකේ විඳින්න උරුමකාරය වෙලා අපිට ඇවිදින් ඉන්නවා. අපිට දැන් ඒ දුකට අපිට පයින්ද බෑ. එහෙනම් මම එකක් දකින්න ඕනේ. මම සාධාරණව දකින්නවනම් මේ මම හම්බ කරගත්ත මුදලේ දැන් මේ මං වෙන් කරගත්ත ඉඩම දැන් මේ හම්බ කරගත්ත මේ මුදල මං කොච්චර මහන්සි වුණා මේක මගේ විතරක් නෙමෙයි තියෙන්නේ. අනික් අය කරහම මේක තියෙනවා. ඒ හිමිකම අත්හරවලා නෙමෙයි මම මේක හැදුවේ. මට අහම්බෙන් පහළ වුණෙත් නෑ. මට වෙන්න පහළ වුණත් නෙමෙයි. මං කොටු කරගත්ත අසාධාරණ එක හදාගත්ත එකයි මේ තියෙන්නේ. එහෙනම් මේකෙන් අයිතිය නැද්ද අනික් අය? දැන් මේකේ මම දන්නේ නැතුවද? යම්කිසි ලෝකයේ උත්මේක ඇත්නම් උත්ම පිරිසක් ඇත්නම්. ඒ අග්‍ර සත්‍යය ඒ අයට හිමි. ඒකත් මේකේ තියෙනවා. ඒ වගේම ලෝකේ හිඟන්නේ එක ඇත්නම්. ඒ හිඟන අය කොටසත් මේකේ තියෙනවා. ලෝකේ යම් තිරසනෙක් ඇත්නම් උගේ කොටසකුත් මේකේ තියෙනවා. ලෝකයන් භූතේ ප්‍රේතය කියන විපරසත් මේකේ තියෙනවා. මේ ලෝකේ දෙවියෙක් ඇත්නම් යම් කිසි මේ අපිට හදලා දෙන්න මුල ආරම්භ කරලා දුන්න. පස්වල ගොඩනගලා දෙන්න. ඒ දෙවියන් කොටසත් මේකේ තියෙනවා. එහෙනම් මම දැනගන්න ඕනේ මගේ කොටස තියෙන මේක එකයි. අනික අනුන්ගේ. එහෙනම් මම මේ මගේ කිව්වේ අනුන්ගේවට. එහෙනම් හිඟන්නාගේ කොටස මේකේ තියෙනවා. දුගී මගේ යාතකායි කොටස මේකේ තියෙනවා. එයා කකුලේ මේ වනේ බැඳගෙන ආව හැරි කොහොමද දැන දුගී මගේ යාතකායි. නෑ දුගී මගේ යාචකා ඉදින් කොට මං තියාගෙන ඉන්න එක මා සාධාරණයක් කරගවට නෑ දුගී මගේ යාචකා දින්න දුන්නා. එයා කකුල තිවාලේ බැඳගෙන හිටියත් එකයි නැතත් එකයි මට ඒක ප්‍රශ්නයක් නෑ. මම කොහෙද දුන්නේ? දුගී මගේ යාචකාදීට දෙන යම් කොටසක් මගේ මගේ මට මේ මුදලේ තියෙනවා නම්. දුගී මගේ යාචකාදී වශයෙන් සම්මත ලෝකයේ යමෙක් ඇද්ද ඒක රවෙන් කළා. මං නිදහස් වුණා. ඒක නිදහස් වෙන්නේ නෑ. අර දැමීම කියන්නේ ඒකයි. ඒක නම් මොනවාක් කමන්නේ. ඒක දුගී මගේ යාචකාදීට දුන්නාට පස්සේ එයා ඒක බලාගන්නේ. ඒක යාගේ අතු වෙලා. එතකොට අපි දැන් උදාහරණයක් මම දැන් තේරෙනවා අපේ සම්පූර්ණ කියන්නේ නිකන් කාලා අරක්කු ගොනෙක් කෙනෙක් ඉන්නවා අපිට තමයි දෙනවා කියන්නේ. ඔව්. එතකොට ඒකේ අරක්කුනේ ගොන්නේ. ඔව්. එතකොට අපිත් එයාට අර පාපේ කරන අනුබල දීමක් වෙන්න නම් දැන් අනුබල වෙන්නේ දැන් උඹ මේකෙන් කසි පුලිපංකය දුන්නොත් අනුබල වුණා. ඒකනේ මගේ ඉල්ල කිරීමක් තියෙනවා. මොකද මම මම මේ චේතනා පිළිලා කරපු ක්‍රියාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔහුට අහවල් ඇදෙට මම මේක දුන්නා කියලා. දැන් එතකොට ඉතින් යන්නේ එහෙමයි. ඒ ක්‍රියාපතේ පින්පව් යන්නේ. දැන් අන්න සත්‍ය කතාව හොඳ පැහැදිලිවම පේන්නේ දෙකක්. රාග සහිත වූ, දේස සහිත වූ, මෝහ සහිත වූ පුතඥය විදින දානයක පිනක් නැත්නම් ඒක ඒ මිනිසුන්ට තියෙයි. රාගක්ෂේ වූ, දේසක්ෂේ වූ, මොහක්ෂේ වූ තථාගතයන් වහන්සේ දුන් දානයක පිනක් නැත්නම් ඔබට තියෙයි. හොඳට පැහැදිලිව තේනවා. ඔව්. එහෙම ඊළඟන්නේ. හැබැයි ඒ ඊළඟටත් මොකද කරන්නේ? දුන්නේ සත්‍යකට. නෙමෙයි. ඒ බුදුරණන් වහන්සේගේ පැහැදීමට මේක දුන්නේ සත්‍යකට. දැන් වෙන මිනිහෙක් ගිහින් ඉල්ලුවා නම් මේ මිනිසුන්ගෙන් මාත් බුදුරණන් වහන්සේට තන්නේ මටත් දෙන්න කියවන. දෙන්නේ නැහැ. සත්‍යකට දෙන්නේ. දැන් කවුරු පිළිවෙල දෙන්න බෑ. එයා එහෙම බලාපොරොත්තු වෙන්නේ. බුදුරන් වහන්සේට දන් දෙනවා නම් මම උඹට දෙන්නම් කියවන අන්න සම්බන්ධයි. එහෙම සම්බන්ධයක් නෑ සත්‍ය කියලා දෙන කට්ටිය. ඒක සත්‍යයේ කැමැත්තක්. සත්‍යක පඬිතේ. අපි පිළේ යන්නේ සත්‍ය කැමැත්තක් කරයි. එයා පඬිතවදන් දන්න කෙනෙක්, පඬිත ඥානෙ තියෙන කෙනෙක්. එයාට අපි පඬිතකම නිසා අපි මේ දන් දෙන එක සත්‍ය කර දන් දෙනවා. සත්‍ය කරන්නේ අපිට ඇඟිලි ගන්න දෙයක් නෑ සත්‍යක මහා පඬිතෙක්. ඒගොල්ලෝ මිනිස්සු හිතා ඉන්නවා ඒක. ආනිසංස කියන එක පව් කියන එක පික් කියන එක ඒක ගමන් කරන්නේ නෑ. යන්නේ ඒකයි කියන්නේ. පින්පව්තේ ගමන් කරන්නේ ක්‍රියාවාදය පස්සේ නෙවෙයි. ක්‍රියාවාදය පස්සේ නම් අද බාහිර පාපී කියන බැහැරගල පව් ඇත්තේ ලෝකේ පහළ වෙන්න විදිහක් නෑ. ඔය ආචාර්ය මහාචාර්යවරු කියන නායක හාමුදුරු අපේ ඉහළින් ගියාගෙන ඉන්න අය මේ මේ මරණින් පස්සේ කොහේ යනවද කියලා අපිට ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ධර්මය අධර්මය කරනවා. වෙන්නේ ඒකයි. අපිට පේන්නේ මේ අපි මේ පේන මාත්‍රිය බලලා අපි මේ නිගමනය කරන්නේ. ඒකයි මේ තර්කවාද හැදෙන්නේ. යථාර්ථය දකින්න බෑ. ඒකයි කාරණේ. දැන් අපි යම් කිසි කෙනෙකුට දුන්නොත් ඒ මිනිස්සු ඒ විදිහට මේ වැඩේ ගෙනියයි. අපි නිගමනය කරන්නේ ඒකයි. අපි දුන්නොත් එහෙම උන්ට අනුබල දුන්නා වෙනවා. ඒතකොට ඒ මිනිස්සු ඒක කරනවා. හොඳයි දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි නොදන්න කාලෙක අපි මොන හරි කාට හරි මොන හරි කළා අපි ඊළඟින් නැද්ද? අපේ මුළු ජීවිතේ එක දවසකවත් අපි කාටවත් වංචා සහගත දෙයක් කියලා මට අත්‍යවශ්‍යකමක් තියෙනවා යන්න. දැන් මයි යන්න යන ගමන කිව්වොත් එහෙම මට සල්ලි දෙන්නේ නැහැ. දැන් මම බොරුවක් කියන්නේ නැද්ද බොරුවට හරි කියලා නම් ඊළඟින් නැද්ද අපි අම්මෙන් තාත්තෙන් හරි. කාගෙන් හරි. ඇත්ත වශයෙන් කියලා තියෙනවා. ඒතකොට ඒ කියා තිනකොට මේ මිනිස්සු කිව්වොත් එහෙම. ඒ මිනිස්සු දුන්නාට පස්සේ මූ මේ අසද්ධර්මය කරන් තමයි මූ මේක දුන්නේ. හොඳයි අපි දැන් අද ඉන්නේ කොතනද? ඒ જાති ඊළඟ තැනකද? අපි ඒ જાතිය වංචාවක් කළා යම් දවසක සත පහ කීයක් හරි ඉල්ලා ගත්තා නම් කෙනෙක්ගේ. අපි අද යම් තැනකටපත් වෙලා හිටන් ඒ තත්ත්වයන් නැති කරලා දැම්මා. ඒතර අපි අර මුනිහ දුන්න නිසා අපි එතෙන්ට ගියාලු. එහෙනම් අපි වෙන දෙනකින් මිදුණා. මිදෙන මගක් තිබුණා. ඒක තමයි සත්‍ය ධර්මයේ. සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන් ලැබුණා නම් නුවණක් මුලිය තියෙන කෙනා ඒ සත්‍ය ධර්මයේ තුලින් එතෙක් කරපු අවේඩ අසාධාරණ අත්හරිනවා. ඉතින් ආවල අසාධාරණ අත්හරින්න සිද්ධ වුණේ හෝ කරන්න සිද්ධ වුණේ සත්‍ය ධර්මයේ නොදැකීම නිසා කරනවා. සත්‍ය ධර්මයේ දැක නිසා අත්හරිනවා. අවේද අවේද අසාධාරණ. එහෙනම් අපි අවේද අසාධාරණ අත්හරින්නේ අපි විසින් කරන ක්‍රියාපටිපාටියකින්වත් දෙන නොදෙන දෙයකින් නෙමෙයි. අපි විසින් ධර්මයේ තුල තිබෙනා වූ දැනුවත් හොන දැනුවත්කම අපි. ඒ අනුව එතනයි මේ ප්‍රශ්නේට පිළිතුර තියෙන්නේ. එහෙනම් අපිට ඕනකම තියෙන ලෝකය දැනුවත් කරන්න. සියල්ලම දැනුවත් කරන්න බෑ. යම් ප්‍රප්‍රාණයක් නුවණැත්ත දැනුවත් වෙයි. දැනුවත් වෙච්ච පුද්ගලයෝ. දැන් අපිට සතෙක් මරන්න කියලා ලක්ෂයක් දෙනවා කියලා කුකුලෙක් ගෙනාද දුන්නොත් මරන්න කියලා අපි මරනවද? අපි මරන්නේ නැහැ. ඒතර අපි කිව්වොත් එහෙම. සල්ලි දෙන හින්දා සතු මරනවා, ඒකින්ද සල්ලි දෙන්න එපා කිව්වොත් එහෙම. ඒක ඇත්ත වෙලා තියනවාද? එහෙනම් ලාභයට සතු මරනවා කියත් අපිට ලාභයට රුපියල් ලක්ෂයක් වෙයි මෙන්න කුකුලා මරලා තියන රුපියල් ලක්ෂයක් දෙන්නම් රුවිලා මරුවොත් අපි මරනවා. එහෙනම් අර කිව්ව කතාව බොරු වෙලා. සල්ලි වලට සතු මරනවා කියන එක. එහෙනම් සතු නොමරන්නේ නීතියද? නෑ. හතියේ සත්‍යයේ විහිදියා නම් ලක්ෂය දුන්නා සතා මරන්නේ. සත්‍යයේ විහිදිය නැත්නම් කොහොම හරි යනවා කියලා විනෝදේලා සතා ගිවිල්ලා කපලා විහි කරලා දෙනවා. දැන් කොච්චර වෙනසක් තියෙනවද? එහෙනම් අපිට යම්කිසි හොඳ පැහැදිලි මාධ්‍යයක් තියෙනවා. යම්කිසි අවලක් අසාධාරණයක් කරනවා නම් මිදෙන්න. ඒ තමයි ඇත්ත ඇති ආකාරයෙන් පෙන්වා දෙන සත්‍ය ධර්මය. ඒ වගේම අපි විනාශ වෙන මගක් තියෙනවා. මුලාවට රවට්ටලා ගැදෙන මුසා ධර්මය. අසත් ධර්මය. අසත් ධර්මයේ ලෝකේ රජ කරන තාකල් මොන නීති පැනෙව්වත් මොන જાතිය ක්‍රියා මේ තහංචි පැනෙව්වත් අසත් ධර්මයෙන් මිනිහ හමුදවන්න බෑ. සත් ධර්මයේ ක්‍රියාත්මනා එක නීතියක්වත් එක නීතිමාලාවක්වත් ඕන්නේ මොනවා කළා කරන්න හැදුවත් සත් ධර්මයේ තුලින් මිනිහ මිදෙනවා. මේ හොඳ පැහැදිලි මාර්ගය උතනයි තියෙන්නේ. එහෙනම් අපි ඕක තියෙද්දී ඔය අසත් ධර්මයේ ක්‍රියාත්මක වෙන ලෝකෙකද සත් ධර්මයේ විද්‍යාමාන කරනවා මිස ප්‍රතිකර්මයේ හැටියට. අපි ඕක තියාගෙන අසත් ධර්ම ලෝකයේ නීති බනවලා පුළුවන් ද කරන්න. තර්කවාද ඉදිරිපත් කරන්න පුළුවන් ද ලෝකෙ අමුදුවන්නේ. මෙන්න යථාර්ථය උතනයි තියෙන්නේ. බුදුරජාන් වහන්සේ අසද්ධර්ම ලෝකයේ නීති පනවන්න කියන්නේ. සද්ධර්මය ඉදිරිපත් කළා. සද්ධර්මය අනුගමනය කරපු ලෝකයා ජීවිත හේතු වල කුරා කුඹුයක් නමන තත්ත්වෙට අංශු මාත්‍යා හොරකම් නොකරන තත්ත්වෙට සුරාවා සූදුවා දුරාචාරයන් නොකරන තත්ත්වෙට බොරුවෙන් අනුන් රවට්ටන්න නැති තත්ත්වෙට කේලමෙන් අනුන් බිඳවන්න නැති තත්ත්වෙට පරුසවතින් සැලබාරපත් නොකරන තත්ත්වෙට ප්‍රලාපයෙන් අනුන් මුලා නොකරන තත්ත්වෙට ලෝභ නොකරන තරහ නොවන මෝඩ නොවන තත්ත්වෙටපත් වුණා. දසකුසලයේම වෙන්ගෙන පැත්තටපත් වුණා. සත පහක්වත් වේදන් කළේ නෑ. උන්වහන්සේට රූපස්ථාන කරන්න බලන් ගත්තා මිනිස්සු ඇවිදිලා. අන්න සත්‍යයේ ස්වභාවය. එහෙනම් ලෝකයේ යමක් දෙන්න අපිට හොඳ අත්දැකීම් ඇතුව පුළුවන් එක වෙලක් තිබිලා තියෙනවා. ඒක තමයි ධර්මයයි සත්‍යයයි ලෝකෙට දෙන එක. ඒ තුලින් මිදලා තියෙන බඩ ඔප්පු කරන් සාධක තියෙනවා. අධර්මයේ ඉඳලා අසත්‍යයේ ඉඳලා නීතිමාලා කොච්චර පැණිවත් කරන්න බැරි වෙච්ච බඩ ඔප්පු වෙන සාකේ ලෝකෙම තියෙනවා. ඒක මුන් කියන දෙයක්. ඉතින් නෑ කොහොමත් වෙන්නේ නෑ. ප්‍රාණඝාත පාපය සිද්ධ වෙනවා. කිසිම දවසක ඒක වෙන්න බෑ. පියා මැරු ජීවිතයේ පියාගේ ජීවිතයේ ක්ෂය වුණොත් ප්‍රාණඝාතයක් යා කිරීමේදී ඒක සිද්ධ වුණා නම් ඒකෙන් පියා මැරු පාප කර්මය සිද්ධ වෙනවා. එතන සිද්ධ වුණේ ද්වේෂයේ උපනිශ්‍රය කරගෙන ඔහු ප්‍රාණඝාතයක් කළා. පියාට ගහන්න බැරි නිසා හටගත් ද්වේෂයේ උපනිශ්‍රය කරගෙන ඔහු ඉදි වෙනස් ප්‍රාණඝාතයක් කරගත්තා. බල්ලා මරු පාපේ. ඔව්. ඔව්. හ්ම්. ඔව්. අපි වෙන කෙනා ඉල්ල කරගෙන යන පාරක් යනවා මැරෙන්නේ. ඔව්. ඔව්. තාත්තා නැතිනම් තමයි ඉන්නකොට තාත්තා තාත්තා තාත්තා කියලා දන්නේම නැහැ ඔව්, කියන්නේ. ඔව්. තාත්තා කියලා දන්නේ නැහැ. හ්ම්. උදේ දෙනෙක් ඉන්නවා. ඔව්. නමුත් ඇත්තටම මගේ තාත්තා. ඒ ඉඳලා තියෙන්නේ. ඔව්. මම ගහනවා වෙන කෙනෙකුට. හ්ම්. වදින්නේ තාත්තා. මම ඔව්. දන්නේ හැබැයි තාත්තා කියලා. ඔව්. එයා තමයි ආනන්ද බලන්න සිද්ධ නෑ මෙන්න මෙහෙමයි වෙන්නේ. තාත්තාගේ තාත්තා පිළිබඳ දැනුවත් වෙන්න අවශ්‍යතාවය වෙන්නේ ආනාතර පාප කර්මයේද. ඒක ಗುಣ මහත්වේ. ඒක තමයි. ඔව්. ඒ ಗುಣ මහත්වයේ උඩයි ඒක සිද්ධ වෙන්නේ. ඒක වෙන කෙනෙකුට ගැහුවා තාත්තට වැදුනා. දැන් ඒ වැදුනා නම් ඒක වැඩිීමේ පාපේ අහුවෙන්නේ නැහැ මිනි වැරීමේ පාපේටවත්. ගැහුව කෙනා මැරුණා තමයි මිනි වැරීමේ පාපේට අහුවෙන්නේ. ගහනකොට වැදුනා නම් වැඩිීමේ වැඩිීමේ සිද්ධ වුණේ බුද්ධිලට සම්බන්ධ කරුවේ නැහැ. තාත්තා මැරිලා මැරුණා තාත්තා දැන් තාත්තාට වැදිලා මැරුණා. දැන් ගහපු එකන තාත්තම නා. එයා දන්නේ නැහැ තාත්තා කියලා. එයාම වැදිලා මැරුණා නා. එයාට මේ ආනතර පාප කර්මය සිද්ධ වෙනවා. දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් අපි හිතමු තාත්තා කියලා දන්නවනම් නෑ දැනීම නෙමෙයි. දැන් අරිහතුන් වහන්සේ කවුද කියලා දකින්නේ නෑනේ. ඔව්. හරි දැන් දැනගත්තා කියන්නේ මේකයි. දැන ගැනීම කියන එක වෙන මාංශයක්. නොදැනීම අවිද්‍යාව. අවිද්‍යාව තමයි පව් වලට මුල් වෙන්නේ. අවිද්‍යාව නිසා අය තාත්තා බව දන්නේ නැහැ. අන්න ඒකයි. ඒ දන්නේ නැහැ අනිකාන්නේ එයාගේ තිබිච්ච ගුණේ හැඟුණු පැත්තේ තියෙන්නේ. ඒක අපි දකින්නේ. ඔව්. නෙවෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැනක් තිබුණොත් එහෙනම් ඔය එහෙම නොදී තාත්තා මැරිච්ච පාපේ සිද්ධ නැහැ ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. තාත්තා එකට හරියන්නේ. දැන් තාත්තා කියලා හිතාගෙන ඉන්න කෙනාට වෙන කෙනෙක් මරනවා. ඔව්. එතකොට මේ මැරිච් එක ඇත්තම තාත්තා ඇත්ත එනම් අනන්ත පාප කර්ම සිද්ධ වෙනවා. එතකොට නොදැන තමයි කියලා තියෙන්නේ. ඔව්, ඔව්. තාත්තා දන්නතෝ වෙලා දැන් ප්‍රාපයක් ආ- අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා කරන ඒකනේ හේතු විද්‍යා දෘෂ්ටික අපායගාමී කියන හේතු වෙනවා. ඔව් ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික වෙන්නේ අපායන් වෙන්නේ හේතුව ඒකයි. ඒ කියන්නේ මේකයි. දැනගෙන නෙමෙයි පව් සිද්ධ වෙන්නේ. ಗುಣ මහත්වේ, ಗುಣ හීනත්වේ. ওই දෙකයි බලපාන්නේ. පවේ බරපතලකමට. ප්‍රාණඝාත පාපයේ සිද්ධ වෙනවා කුඹියෙක් මැරුවත් මිනිහෙක් මැරුවත්. දෙකම ප්‍රාණඝාත චේතනාවේ. චේතනාවෙන් නෙමෙයි පුද්ගලයාගේ පවේ බලය අඩු වැඩි වෙන්නේ. ඒකට ಗುಣ මහත්වේ. ප්‍රමාණ මහත්වේ. ඒතකොට ඒ වගේම ඒ ආදි වශයෙන් බාහිර කර්ම හේතු වෙනවා. අන්න ඒකයි. ඒ ප්‍රවේදීන් ඒකයි. දැන් සෝදාපන්න කෙනෙක් හොයන්න බෑ කාටවත්. මිනිහෙක් මැරුවා කියලා මරන්න පුළුවන්. ඒතකොට එහෙම වෙනවා. දැන් ප්‍රාණඝාත චේතනාවක් ගොඩ නැගුණා නම් ඒ ප්‍රාණඝාත චේතනාවෙන් එල්ල කරපු යම් සත්වයා තමන්ගේ තාත්තා වෙන්න පුළුවන් තමන් දන්නේම නෑ. දැන් ඒකට උපමාවක් අදින් කියවා මෙන්න මෙහෙම. දැන් ඌරෝ වෙඩි තියන්නේ මිනිහෙක් යනවා. මිනිහ ගිහලා නම් බලා ඉන්නවා කොහේ හරි දිය කරිත්තක් ලාගෙන ඌරෙක් එහෙම වතුර වොණ්ඩේ මෙනවා එහෙම විනා දන්නවනම් ඔහොම වෙලාවක බලාගෙන ඉන්නවා. ඔයාලට දන්නේ නැහැ එයාගේ තාත්තා වයසට ගිහිල්ලා මිනිස්සයා ඔය මිනිස්සයා ගිහිල්ලා වැසිකිළියට ගිහිල්ලා හොදන්න යනවා උදෙන්ට. දැන් එයා හොදෝ දිනනකොට අර මිනිහා ඈතින් යන බලනකොට පේනවා ඌරෙක් වාගේ. මිනිහා වෙඩි තියනවා ඌරට කියලා. වැදුනා තාත්තට තාත්තා වලා. දැන් ඌරට වෙඩි තිබ්බා කියලා එකක් නැහැ ප්‍රාණඝාතය සිද්ධ වුණා. ඒ තාත්තා නම් අහුනේ අනතරම අපකර්මය සිද්ධ වෙනවා. අනේ සිද්ධ වෙන හැටි. ඒවලදී අපි අර ඒ ඌරා කියන ඌරා කියන ඒ සතා පෙර භවයක තමන්ගේ තාත්තා හැමෝම මේකයි මේ පෙර භවයේ සම්බන්ධයේ මේ ಗುಣ මහතේ ප්‍රිය සම්බන්ධයට වැටෙන්නේ. ප්‍රිය සම්බන්ධයට වැටෙන්නේ මේ අධ්‍යව ලබාගත මේ ශාරීරියට මව්පිය වෙච්ච දෙන්න. ඒක තියාම පස්සෝ දෙයක් නැහැ. අන්න ඒකයි. එතකොට මේ අර මේ වගේ සිද්ධියක් වෙන්නේ නැහැ මේ ඝාතනය වෙන එක්ක නෑ කියන්නේ ඝාතනය කරන එක ලොකු මේ කර්ම ශක්තිය පෙරාත්මක තියෙන්න ඕනේ නේද? නැති බෑ ඉතින් එහෙම වෙන්න තියෙන ඒකයි කාරණේ. ඔව්. children living free. නෑ චේතනාව කර්මයයි. කර්මයේ පාප කර්මයක් නම් පාප කර්මයක් කියන එක විතරයි ඒකෙන් පෙන්වන්නේ. මේ චේතනාව කර්මය කියන්නේ චේතනාව තුළින් සිද්ධ කරපු දේ පාප කර්මයක්ද පුණ්‍ය කර්මයක්ද? ඔය තීන්දුව පමණයි එතනින් දෙන්නේ. මේ පාප කර්මයේ බලවත් එකක්ද මහා සාවද්දද අල්ප සාවද්දද කියන එක චේතනාවෙන් කරන එකක් නෙමෙයි. ඒ ගුණ ඔය ಗುಣ මහත්වයේ හෝ ಗುಣ හීනත්වයේ උඩ ආදී වන්නා බාහිර දෙයක් තුලින් තමයි ඒක අල්ප සාවද්දේ හෝ මහා සාවද්දේ වෙන්නේ. ඒක චේතනාව පාප කර්මයක්ද චේතනාව පුණ්‍ය කර්මයක්ද කියන එක විතරයි නිගමනය කරන්නේ. අර කියනවා චේතනා කියන මට්ටමේ. එතන චේතනාව නැතේසා එතන කර්මයක් සිද්ධ වෙනවා. ඒ කිව්වේ ආනන්තරික අපක් නෑ නෑ කර- චේතනාව කර්මයක් සිද්ධ කරනවා. ඒක ක- චේතනාවක් නැහැ. ඒ කිව්වේ එයාට නෑ දැන් ප්‍රාණඝාත චේතනාවයි චේතනාව කියන්නේ. චේතනා 10යි අකුසල් පැත්තට. චේතනා 10 කුසල් පැත්තට. ඒකේ තාත්තා මරන්න හිතාගෙන නෙවෙයි. නේ තාත්තනේ ප්‍රාණඝාතය කිරීම. ප්‍රාණඝාතය ක්‍රම කුසල් නෙවෙයි ලහන්නේ. ඔව්. ඔව්. ඔව් දැනගන්න. ඔව්. දැන් එහෙම සිද්ධ කරොත් එහෙම එතන සූක්ෂම දෙයක් වෙනවා. මොකද දැන් අත් වශයෙන් මේ ගහන තුවාල කරන්නේ නැතුව නිකන් ගැහුවාම ඒ ගහ ගහනකොට අපි සත්ව හිංසාව කරන ප්‍රාණඝාතය කියලා කියන්නේ මේ සතා මැරීම පමණක් නෙමෙයි. නිය පිටින් ගැහීමත් ප්‍රාණඝාතයටයි තියෙන්නේ. ප්‍රාණඝාත පාප කර්මී. ප්‍රාණඝාත පාප කර්මයේදී සිද්ධ වෙන්නා වූ යම් බල අඩු වැඩි වීම කියන එක දෙවෙනි කතාව. දැන් මැරීමේ චේතනාව කියලා කියන්නේ ප්‍රාණඝාත චේතනාව. ප්‍රාණඝාත චේතනාවේ එක අවස්ථාවක් තමයි ප්‍රාණියාගේ මරණය. හිරිදෝන එකත් එක අවස්ථාවක්. ඔව්. ඔව් ඔව්. අන්න ඒකයි දැන්. එතන දැන් රාතන් වහන්සේ පිළිඳ වචේ රාතන් වහන්සේ ශාරීරිය හොඳ මුරුදු යම්කේ මට සිල්ලු ශාරීරිය තිබුණ කෙනෙක්. මෙයා ඒ සිවුරු අහ කරලා හිටන් එයා මේ ස්නානය කරන වෙලාවක එක්තරා සිටුවරයෙකුට මේ තැනත්තා මට ගෑණියක් වුණා නම් කියලා හැඟීමක් ඇති වුණා. දන්නේ රාතනවාද නම බව දන්නේ. ඔව්. ඒ මොහොතේම ලිංග විපර්යාසයක් වුණා. ඒතර ඇති වුණ වෙනසක් ඒක. ඔව් ඔව්. ඊට පස්සේ යා මොකද කරන්නේ එතනින් ගිහිල්ලා වෙලා ඉන්න වෙන ඈත පැත්තේ තමන්ගේ යාළු හිටුවරයෙක්ගේ ගෙදරට ගිහින් මේ සිද්ධිය කියලා හිටියා. ඒ සිටුවේ තමන්ගේ භාර්යාව වශයෙන් තියාගත්තා. එයාට දරුවෝ දෙන්නේ කෙහෙත් හම්බුණා. මෙහෙ දරුවෝ දෙන්නේ හිටියා. ඊට පස්සේ විරින්දවතේ රාතන් වහන්සේ ඒ ගාමට වැඩි අවස්ථාවක මට මෙහෙම දෙයක් සිද්ධ වුණා මම දැන් දුවේ ඒක තේරෙන්නේ කියලා. උන්වහන්සේ කමා කළා ගිහිල්ලා. කමා කරගත්තාම ආශ්‍රයයක් කිරීම බවටපත් වුණා. ඊට පස්සේ ඒකම අධ්‍යයව තුල ස්ත්‍රී අධ්‍යයයට පත් වෙලා දරුවෝ දෙන්නෙකුයි පුරුෂ අධ්‍යයය දරුවෝ දෙන්නෙකුයි දරුවෝ හතර දෙනෙක් ඒ සිරිවරයට හිටියයි. ඒක කරගත්තේ මේ චේතනාව කියලා නෙමෙයි. අනේ චේතනාව කියලා කියන්නේ චේතනාවක් තිබුණා මොකද මේ කාම මිත්‍යාචාරයට වැගලපෙන චේතනාවක් ගත්තා. ඒකයි ඒකයි චේතනාව. ඔව්. අනේ ඒකයි ಗುಣ මහත්කේ යනුව ඒකේ තියෙන විරුද්ධ වෙලා ආපු හැටි. ඒ බාහිර හේතුකින් තමයි අල්ප සාවද්දේ මහා සාවද්දේ වෙන්නේ. ඒකයි හේතුව. අන් අන්තරය කියන වචනේ අනන්තර කියන්නේ. අන් කියන්නේ ආහාරයට. ආහාරයක් අන්තර්ගත වීමට කියන අනන්තරය. සම අන් අන්තරය කියලා කියන්නේ සමානතර කියන එක. සමාන ආහාරයක් අන්තර්ගත වෙන්නේ සමානතරය. අපි ආහාරයක් අන්තර්ගත කරන දැන් අපි හිතමු දැන් වී ඇටයක් අරගත්තාම ගොයන් ගහක වතු ගොයන් ගහ කටගන්න අවශ්‍ය කරන්නා වූ ආහාරයක් වී ඇටයේ තුල පෝෂණයක් වශයෙන් අන්තර්ගතයි. අන් අන්තරයක් ඒ වී ඇටයේ තියෙනවා. ඕකේ තියෙනවා අටුවේ. දැන් ඉතින් ඕක පැලවෙන්න නම් ඒකට සමාන වූ ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ. පැලවීමේ ක්‍රියාවලිය. ඒක තියෙන්නේ මඩේ. දැන් මඩ හදලා වෙලා නම් ගොයන් ඇටේ වී ඇටේ මඩට එකිනවා. සම ආහාරය අන්තර්ගත වෙලා අර වී ඇටේ තිබිට කියන ආහාරය අන්තර්ගතයේ දෙක එකතු වෙච්චාම ඒකෙන් රෝපණිලා එනවා කොණ්ඩියලා වී පැලේ. නෑ වී පැලේට අනන්තර සමානතර දෙකක් එකතු වුණා වී පැලේ හැදෙන්නේ. අනන්තරේ අටුවේ තිබිච්ච වී යටේ තිබුණා. සමානතරේ කුඹුරේ තිබුණා. අන්න අනන්තර සමානතර එකතු වීම නිසා යමක් ජනිත වෙනවා. අන් පසුබිම හදලා දෙනවා. ඒකයි අනන්තර සමානතර කියන්නේ. න අන් අන්තරික ආනන්තරික. න අන් කියන්නේ අන් ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ නැහැ අර විදිහට. න අන් අන්තරික කියන ආනන්තරික. ඒ කියන්නේ සමානතරයට අවශ්‍ය කරන ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ නැහැ හටගත්ත අර මේ අර අනන්තර පාප කර්මයේ බලයේ ඔය අර නිපදවාගෙන ඉන්න බලවත්. එනිසා ඒකෙම නිපදවන පසුඵලයි. එනිසා කියනවා ආහාරයක් අන්තර්ගත වෙන්න ඒක ඵල දෙන්නේ. ඒ නිසා තමයි ඒකෙන් බේරෙන්න බැරි. ඒක දෙනවාමයි. මොකද අනික් වර සම ආහාරයක් අන්තර්ගත වෙන පරිසරය හැදුනොත් තමයි ඵල දෙන්නේ. ඒක උපක්‍රමයෙන් හරි නැති කරගන්න පුළුවන්. අනික් පව බල කර්මවාදී අනික් පව මේ පව යන්නේ ඔය ඔය හේතු වෙනවා. අන්න ඒකයි. සමාන්තර සකස් කරනවා තමයි පරිසන්ති. ඒකයි වෙන්නේ. ඔව් ඔව් එතකොට දැන් වාසික දේශනා අපිට අහද්දි අපිට අපේ රසඳ නැතිවනේ හ්ම් දැන් මේගොල්ලෝ අපේ පිටා මේගොල්ලෝ නෑ මෙහෙමයි කියලා ඔව් එතකොට මේ කොහොමද අපි අවබෝධ කරගන්නේ අපි සෝවාන් වෙලා නැත්ද කියන එක තමයි දැන් මෙහෙමයි තමුන් අවබෝධ තමුන් සෝවාන් බව අවබෝධ කරගන්න කොහොමද කියලා දැන් අපි වෙන අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණේ විග්‍රහ වෙනවනේ දැන් මේ ත්‍රිලක්ෂණේ විග්‍රහ වෙනකොට මේ තුලින් අපි දැනගන්නවා ලෝකේ යථාර්ථය යථා ධර්මය ඒ කියන්නේ ලෝකයේ කොච්චර ප්‍රියමනාප දේ තිබුණත් ලෝකයේ කොච්චර ප්‍රියමනාප දේවල් තිබුණත් ඒවා අපි කැමතිසේ නෑ කියලා දකිනවා. දැන් මේක ලෝක ධර්මතාවය බව දකිනවා. ලෝකේ යමක් අපි ප්‍රිය කරනවා නම් මනාපන. ඒ ප්‍රියමනාප දේවල් වලට අකමැති ඒවා එනවා. ඒ කැමැති ප්‍රියමනාපේ යනවා. මේකෙන් තොර වුණ ප්‍රියමනාපයක් ලෝකේ හොයන්න බෑ. අප්‍රියමනාප දේවල් අපිට එනවා. එනවට කැමති නෑ. ඒක නැති වෙනවට කැමති. නමුත් ඒක වෙන්නේ නැහැ. අපිට ඕන හැටියට. දැන් මේ ඒ නිසා කියනවා දුක හෝ සැප හෝ කියන දෙකම ඉච්ඡසේ නෑ අනිච්චයි. දැන් මේක අපි ඉස්සෙල්ලා දකිනවා. අපි දුකට කැමැතිම නෑ. නමුත් අපි සැප සැප කියන ප්‍රියමනාප දෙයට කැමැති. ඒ කැමැත්ත නිසා අපි මේ පසුපස යනවා. නම් මේ සැප කියන ප්‍රියමනාපයේ තියෙන දහසක් දුක් එක්කලා. දහසක් දුක් කරදර වලින් මැදි වෙච්ච එක තමයි මේ සැප කියන ආස්වාද මාත්‍රිය අපිට විද්‍යාමාන වෙන්නේ. එහෙනම් ඒ ආස්වාද මාත්‍රිය විද්‍යාමානයි කියලා අපි අල්ලන්න බැලුවොත් අකමැති කැමැතිසේ නොපවතින දෙයක්ම තමයි අපිට ඒ සැප කියලා කියන මාත්‍රියට ආවේ. කොහොමත් අකමැතිවන්නා වූ දහස් ගානක ඒක වටා තියෙන දුක් රාශිය ඒකාන්තයෙන් ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. දැන් මේක තමයි ලෝක ධර්මතාවයේ යථා ස්වභාවය. මෙන්න මේක මෙහෙමයි කියලා දැනගත්තාම අපි ඊට පස්සේ කල්පනා කරනවා. එහෙනම් මම මේ ලෝකේ මොනවද පතන්නේ? මේ ලෝකේ මොනවද මම බලාපොරොත්තු වෙන්නේ? මේ ධර්මතාවයේ ඉක්ම ගිය යමක් මට බලාපොරොත්තු වෙන්නේ තියනවාද ලෝකේ? අන්න එතෙන්දී ආත්ම විමර්ශනය වෙනවා. මට එහෙම බලාපොරොත්තු වෙන දෙයක් ලෝකේ නැහැ කියන. මෙන්න මේ බලාපොරොත්තු නැති වෙනකොට මේ එක්තරා අදහසක් බිඳිලා යනවා. මේ ලෝකේ වටිනාකමේ මං හිතාහිර තරම එකක් නෙමෙයි කියලා. අනේ වටිනාකම බිඳිලා ගියා නම් යම් මට්ටමකදී. ඔය මට්ටමේදී ඒ පුද්ගලයාට දැන් Tamanටම තේරෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ යමක් පිළිබඳව මට බලාපොරොත්තුවක් ඇති වුණා නම් මේක වටිනවා කියලා. වෙනදා මගේ තියෙන මේ වටිනාකමේ අසීමිත බව නිසා. ඒක ලබා ගැනීමට මම නොයේක වැරදි වැඩ කරන්න පුළුවන්. ඒ වැරදි වැඩ සීමා ඉක්මවා ගිය වැරදි වැඩ. සමහර වැඩ අනුන්ට ගිනි දීලා ගන්නවා. මගේ වැඩේ කරගන්න. මම ඒ අනුන්ට ලැබෙල ගින්න ගැන මම හිතන්නේ නැහැ. එහෙනම් මල් ළඟ තියෙන ගිනි සංකාර මම ගොඩනගනවා. අන්න නිරේට යන තියෙන සංකාර ඒවා. නමුත් අද මම ඒ වගේ ගිනි දීලා හිටන් කරන්න තරම් අසාධාරණයක් කරලා යමක් අයිති කරගන්න තැනකට එහෙම වටිනා දෙයක් මේ ලෝකේ මට පේන්නේ නැහැ. එච්චර වටිනා දෙයක් තියෙන බව. එයාගේ මනස එතෙන්ට වැටිලා තියෙන්නේ. එහෙනම් එයා විසින් අනුන්ට ගිනි දෙන, අනුන්ට මහ විනාශයක් කරන වැඩ කළා තමාගේ ලාභය බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ඒකේ මිදහස. එහෙනම් එයා දන්නවා ගිනි ගිනි නිෂ්පාදනය කරන යම් වැඩ පිළිලක් මගේ හිතෙන් කයින් වචනේ මෙච්චර කල් සිද්ධ වුණා නා. දැන් මගේ මානසිකත්වය එතන නැහැ. එහෙනම් ඒ වගේ දෙනකින් මිදිච්ච මානසිකත්වයක් නේ මට දැන් තියෙන්නේ. එහෙනම් සතර පහ ගත වෙන්නේ යම් විදිහකින්. ඒ බඳු සංඛාරයක් ගොඩ නැගුණොත්. ඒ බඳු සංඛාරයක් ගොඩ නැගුණ නැත්නම් මට කොහොමද සතර පහ උප්පත්තියේ જાතියක් හටගන්නේ? මෙන්න මම සතර පායෙන් නිදහස් බව දැනගන්න පළවෙනි හේතුව. ඒතර ඒ වගේම යම්කිසි පුද්ගලයෙකුට තිරිසන් විදිහට පත් කරන. දැන් මගේ ලාභය, කීර්තිය, ප්‍රශංසාව බලාගෙන මොනවට හරි දෙයකට මම අනිකෙක් නීච බවට පත් කරනවා. අනිකෙකුට පහත් බවට පත් කරනවා. යම්කිසි පුද්ගලයෙක් කෙබඳු වන්නා වූ නීච බවට පහත් බවට පත් කරලා මගේ භුක්තිය ලබා ගන්න જાතිය කෙනෙක්ද මම. තව මං එතනද ඉන්නේ. අවංකව තමා ගැන හිතලා බලනවා. ඉතින් තමා දන්නවා එතකොට. මම කවදාවත් කිසිම ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් තකා අනිකෙක් නීච බවට පත් කරන තරම් මම ඒ තරම් කඩකිලුට වෙලා නැහැ දැන්. එහෙම ගතියක් මට එන්නේ නැහැ. අන්න තමා තමා පිළිබඳ විවර්තනය කළ බලපුවාම එන්නේ නැහැ. එයා දකිනවා. තිරිසන් බවට පත් කරන සංඛාරයක් මට ගොඩ නැගින්නේ. එහෙනම් එවන් සංඛාරයක් ගොඩ නැගින්නේ නැත්නම් මට තිරිසන් જાති උපදින්න සංඛාරකෝ. දැන් ඒ සංඛාර නිරෝධය නිතන. අන්න තමා දන්නවා තමන්ට එවන් සංඛාර ගොඩ නැගින්නේ නැත්නම් එවන් જાතියක් පහළ වෙන්න හේතුනේ. එහෙනම් තිරිසන් જાතියට මට හේතුනේ. ඒ වගේම මම මට පුළුවන්කම තියෙද්දි අනික රවට්ටලා අනුන්ට අතපාලා ජීවත් වෙන්න නෑ මම බගෑපත් වෙලා අනුන්ට මේ අනුන්ගෙන් ඉල්ලගෙන කන්ද අනිත් පුද්ගලයා රවට්ටලා ගන්න අනිත් පුද්ගලයා හොරමරවංචාවෙන් රවට්ටලා ඒ විදිහට මංකොල්ල කා ගන්න ගති ලක්ෂණ මල් ළඟ නෑ අනිකන් ලැබෙන සම්පත්තිය ඔහුට නොවේවා ඒක සම්පතිය මට වේවා කියන්නේ මෙබඳු අධර්ම සහගත හිතවිලි පහල කරන වටිනා දෙයක් මට මේ ලෝකේ නෑ එහෙම දෙයක් කරලා ගන්න මේ හැඟීම Tamanta ආවනම් ප්‍රේත අත්බෑවට උපදින තියෙන සංකාරණය ප්‍රේත සංකාර ගොඩනැගෙන්නේ නැත්නම් ප්‍රේත જાතියට හේතු වෙන්නේ. ඒ වගේම තමාගේ සූරවීර බව තමන්ට කරගන්න පුළුවන්කම තියෙද්දි තමා කම්මැලිකමට පැත්තකලා ඉන්න තමන් අනුක මොන වැඩ කරා කමන්නේ නැහැ මරවල හරි අනිකාගෙන් මම වැඩ ගන්නවා. ඔබන් දෘෂ්ටියක් නැහැ. ඒබඳු පාප අදහසක් නැහැ. තමන්ට කරන්න පුළුවන් වැඩි අනු කැමැත්තෙන් කරලා දෙන්න උත් වෙනම දෙයක්. නමුත් අනුන්ගේ වැඩ ගන්න බලාගෙන තමා විසින් මහේසාකේ ලීලාවෙන් ඉඳගෙන ඒ જાතිය ගති ලක්ෂණ නැහැ. තමන්ගේ තමන් කරගන්න බලනවා. නමුත් අනිකා කරලා දුන්නොත් උහුට යහපතක් වේවා කියලා ඒක පෘතුපකාරය සලකනවා. නමුත් ඒකේ බලාපොරොත්තු වෙන අනේ මන් උසස් අනික පහක් තියෙන මේ අදහස නැහැ. ඉතින් අසුරේ කියලා උපදින තියෙන හේතු සංකාර ගොඩ නැගින්නේ. ඉතින් ඔය තමයි සතර අපා සංකාර හතර. ඉතින් ඔය හතර මල්ලගෙන නැන්නා. සේකල නිරයත්තෙන් සේකල ප්‍රේතවිසය ඇත්තෙන් සේකල තිරිසොන් යෝනියත්තෙන් සේකල අසුරනිකා ඇත්තෙන්. තමන්ට කියන්න පුළුවන්. ඒතර ඒවගෙන් මම දැනගත්තේ යම් සත්‍යයක් තියෙනවා මේක අනියතද නියතද? මේ ලෝකේ අසාරයි කියලා මම යම් ධර්මයකින් දැනගත්තා. ඒක ආයි සාරයි කියලා දැනගන්න ධර්මයක් ලෝකේ ගොඩ නැගීද? ගොඩ නැගින්නේ හේතුවක් නැහැ. මොකද? යම් දෙයක් අපි බලාපොරොත්තු වෙනකොට අකමැති දේවල් ඒක දෙනවා කැමැති ඒක යනවා. මේක ධර්මතාවය. මේ ධර්මතාවය ලෝකේ වෙනස් වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න බෑ. එහෙනම් මම දැකේ අනියත ධර්මයක්ද නියත ධර්මයක්ද? නියත වශයෙන්ම යථා ධර්මයක්. එහෙනම් නියතේ. එහෙනම් මේ හේතු කරගෙන. මේ යථා ධර්මයේ අවබෝධයේ හේතු කරගෙන. මම අත්හැරින වෙලී මිදී යන පැත්තේ යයිද අල්ලාගැනීමේ පැත්තට වැටෙයි. කවදා හරි අත්හැරින වෙලී මිදී යන වෙන සම්බෝධි පරායනේ. එහෙනම් මේකට කියනවා ආර්ය ආර්යයන්ට ගැලපෙන්නා වූ හරි දැකීම මට තියෙනවා. ඊට අනුකූල කල්පනාවක් මට තියෙනවා. ඊට අනුකූල ක්‍රියාවයි කතාවයි මට විද්‍යාමානයි. මගේ ජීවත් වීමත් ඊට අනුකූලයි. ඒ වගේ මගේ උත්සාහයක් තියෙනම් ඊට අනුකූල වන්නා වූ උත්සාහය මිසක් ඒක ඉක්මවා ගිය එකක් නෙමෙයි. ඒතකොට මගේ යම් කිසි සතියකින් මට මේ ටික වැටහෙනවා. දැන් දැනුම් තෙරුම් යත්‍යුත්තයි. එහෙනම් මට තියෙන ඒ සමයට පැතිවීම. එහෙනම් මලඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. එහෙනම් සෝතයන් ආර්ය අෂ්ටාංගික මාර්ගය නමක් ඒකට පත් වෙලා ඉන්නා සෝතාපන්නයි. ඉතින් එන දෑයට කියන්න පුළුවන් ක්ෂේකල නිරයත්තේම් ක්ෂේකල ප්‍රේත විසයත්තේම් ක්ෂේකල තිරිසන්‍යෝනියත්තේම් ක්ෂේකල අසුරනිකායත්තේම් නියතේම් සම්බෝධි පරායනේම් සෝතාපන්න වෙමි හිතම කැමැති නම් ප්‍රකාශ කරන්නේ කැමැති නම් කරන්න පුළුවන් නොකාර කියන්නේ හරවා කියලා වෙලා තියෙනවා කැමැති නම් කිය හැකියි තවත් දහන්න එතකොට මේ ඔය විදිහට මේ කියන්නේ දැන් වහන්සේගේ ධර්මයේ මේ ආරම්භ කරන්න නැතුව